ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අවස්ථාව වෙන් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට. ඒකට සූදානම් වීමක් විදිහට මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඒක අනුව ඉදිරියට යමු. ඒ අතර වාරේදී කාට හරි වෙන අදහස් ප්‍රශ්න ප්‍රකාශන විවේචන තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් ආරාධනා කරමි. ලිඛිත ප්‍රශ්නයක් මෙහිම ඉදිරිපත් වෙන්නේ. සුමේද තාපස ලෙස දීපංකර බුද්ධ ශාසනය තුළ සසර නිම කිරීමට තිබූ ගෞතම බුදුජාන් වහන්සේ ලොව වැසියා කෙරේ අනුකම්පාවෙන් සාරසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම්පුරා ගෞතම ලෙස බුදු විය. මගේ ගැටළු නම් බුදු කෙනෙකුට අවුරුදු කල්පයක් ජීවත් විය හැකි බව උන්වහන්සේ ආනන්ද තෙරුන්ට සඳහන් කරත් ආනන්ද තෙරුන් මාර්යාගේ මායාවට අසුවී ආරාධනය කිරීමට නොහැකි වූ නිසා උන්වහන්සේ පින්වන් පෑසේක අවුරුදු කල්පයක් බුදුසසුනේ ජීවත් වී නම් තවත් බොහෝ පිසක ධර්ම අවබෝධය ලැබීමට හැකි වනු ඇත. උන්වහන්සේ එසේ නොකලේ මන්ද? අතර මෙතන මේ මේ කතාවේදී කල්පයක් කියලා කිය අදහස් කියන්නේ ආයුෂ් කල්පයක් කියන්නේ. ආයුෂ් කල්පයක් කියලා කියන්නේ පරමායුෂ ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා කියන්නේ. බුදුචාන් වහන්සේ වැඩ හිටපු කාලේ පරමායුෂ අවුරුදු 100යි. එතකොට මේ මේ ප්‍රශ්න ප්‍රකාශ කරනකොට අවුරුදු 80යි. ඊට පස්සේ තව ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරා නම් ආයුෂ්කල්ප ඒ කාලේ තුනේ පරමායුෂ ගත කරන්න ඉඩ තිබුණා. නමුත් ඒ අවුරුදු 80 වෙනකොටත් ඒ ਸਰවචනසිකේ ශරීරයේ දුර්ලභම මතුවලා තිබුණා. ඉන් එහාට නිකන් ස්පෙයා පාර්ට්ස් දමාගෙන ගෑරේජ් එකට දාගෙන වාහන හදා හදා යන කාලයක් තිබුණා. ඉතින් ඒ අවුරුදු 20යි අයින් වෙලා තියෙන්නේ. මටත් මේක දහම් පාසල් යන කාලේ මට මතක් වුණා හිටියානම් අපිටත් බුද්ධ පූජාවක් තියාගන්න තිබ්බ නේද නෑ එතකොට එතකොට වෙනකොට අවුරුදු 100ට බහැලා තියෙනවා අවුරුදු 120 ඉඳලා අඩු එක නැන කාලේ දැනට අවුරුදු දැන් අවුරුදු දැන් 100ටත් වැඩිය බහැලා දැන් තියෙන්නේ දැන් බහැගෙන යන කාලේ 120 පරමායුෂ කියන එක තමයි සාමාන්‍ය කටවචන කියන්නේ. ඉතින් කොහොම හරි 120 විශේෂිත 100 දක්වා කියන්න වෙනවා අපි දෙන්නටම දිනන්න. එහෙම එකට ගියාම හරි. ඈ 120ක් හිටිය. එව්ව එව්ව මේ පරමාශුතත් ඉක්මවල ගිය තත්ත්වය. අතිරේක 160ක් ඉඳලා තියෙන බක්කුල මහරතන් වහන්සේ. ඒක නෙමෙයි ඇවරේජ් එක ගන්න. දැන් අපේ ලංකාවේ අවුරුදු 76ක් පරමාශු වශයෙන් අර ගන්නවා. එක එක කාලෙන් කාලට අඩු වෙනවා ඒක. දැන් ඇත්තටම අඩු වේගන යන කාලය ඇවිල්ලා තියෙන්නේ. බුදුජානක කාලේ අවුරුදු 100ට තිබිලා තියෙන්නේ. ඒ 100ත් හිටියේ නැත්තේ ආරාධනාව නැති නිසා මාර්යාගේ ආරාධනා ඉස්සර වෙච්ච නිසා ඒක නිසා මේ කල්පේ කියන එක මේ ඒ විදිහට අවස්ථානුකූලව බුද්ධ කල්ප, අන්තර කල්ප, මහා කල්ප, ආයුෂ් කල්ප කියලා ඒ කල්ප කියන වචනේ විශේෂණ පද කීපයක් තියෙනවා. ආයුෂ් කල්පයක් කියන එකයි තියෙන්නේ. මේක අදහස් කරන පරමායුෂයි. ඒ නිසා ඒකම හිටියත් මේ ඔය කියන විදිහේ අපි බලාපොරොත්තු වෙන දීර්ඝ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ ඉදිසිදී යම් අවකාශයක් තුල හිත පවත්වාගෙන සිටී. ශබ්දද ඇසේ, හිතවිලිද පැමිණේ. විතක්ක ਵਿਚාර සංඥාද හඳුනාගත හැකියි. එහෙත් මා මේ කරන්නේ කුමක්දයි පැහැදිලි නැත ඔහේ සිටි. මේසි ධර්මතාවය පැහැදිලි කර දෙනෙමින් කර්ණාන් ඉල්ලා සිටි. මේ ඇත්තටම මෙතන වෙන්නේ මමයා නැතිවීමයි. මමයාගේ තියෙන ඒ අඬුවඬු කැඩිලා. මමයා පවතින නම් රූපය, වේදනා, සංඥා, සංස්කාර තියෙනවනේ. දැන් මේ රූප, වේදනා, සංඥා, සංස්කාර පිළිබඳ යෝජනා තියෙන එකක්වත් ස්ථිර වෙලා නැහැ. ඒක නිසා මෙතන මේ මධ්‍යස්ථානයේ සංස්ථාපිත වෙලා නැහැ. ඉතින් ඒකේ සංස්ථාපිත වෙලා නැතුවට ඒ ඇති වෙන්න ඕනේ ඡායා තියෙනවා. ඉතින් එතකොට ඒක බැලූ බැලමට පේන්නේ මේ තාම කැටි ගැහිච්ච නැති එකක් වගේ තියෙනවා. ඉතින් ඒකෙදී මමයා පුරුදු හිටපු මමයා කියනවා මට අඩුපාඩු ටික නැහැ. මට අඩුපාඩු ටික දීපන් කියලා. බුදුජානනාංශේ කරන්නේ අඩුබඩු කඩන එකම තමයි. ඉතින් මෙතෙන්දී අඩුබඩු කඩලා පෙන්නනවා නැවත මම ඒක ඇති කරගන්න ඕන නම් චේතනාවක් ඉස්සරහට එන්න ඕනේ. බුදුන්ස කියන චේතනාවක් එන්න දෙන්න එපා. කර්මයක් රැස් වෙන්න දෙන්න එපා. එහෙම නැත්නම් හිතලා කරන මොනවාක්වත් කරන්නේ නැතුව ওই தත්ත්වෙ දිකට පවත්වාගෙන යන්න ඒ தත්ත්වෙදී ඒ අතරමැදි தත්ත්වයේදී හිත සමතුලනේ වුණොත් සන්තුෂ්ටි භාවයටපත් වුණොත් එයාට තමයි නිවනට යන්න පුළුවන් වෙන්නේ. මේ தত্ত্বයේදී සැක කරනවා නම් ආපහු වැටෙන්නේ පුරුදු පංචේන්ද්‍රයන් සහ ඉන්ද්‍රිය ගෝචර தත්වෙට. එතෙන් යන තමයි මම උත්සාහ කරන්නේ. මාන්නේ උත්සාහ කරන්නේ, තණ්හා උත්සාහ කරන්නේ. ඒ නිසා අපි මෙතෙන්ද ඇවිල්ලා ඒ තණ්හා මාන දිට්ඨිය වල තියෙන විසමරලා අඬු කඩලා පෙන්නලා දෙනවා අපේ මේ ඉස්සරහට යන්න සූදානමක් කැපවීමක් කාය ජීවිත নিরপেক্ষ කිරීම කාය ජීවිත කියන එකෙන් අදහස් කරන්නේ සක්කාය දිට්ඨියේ තියෙන නපුර දැනගෙන ඉදිරියට යන්න ලෑස්තිද කියලා. ඒ නිසා මේක අභියෝගතා පරීක්ෂණයක් වගේ. ඒක නිසා ඔහේ බලන්න සිටනවා කියන එක ඔහේ හිටි. ඒකෙන් අදහස් කරන්නේ මම නික්කමෙක් කරනවා. ඉන්නවා හිටියට එයාට අඬබඬු නැහැ. ඉතින් ඒ ඉන්න ටික හරි කියනවා ඕකින් ඇති වැඩන්නේ අපි ආපහු යංක රූප බලන්න, ආපහු යංක ශබ්ද අහන්න, ගන්ධ රස බලන්න කියලා අර දන තැන්නේ අදින්න හදනවා. ඉතින් නිසා මේක මේ අභියෝගතා පරීක්ෂණයක්. මේකට සුතමේ ඥානෙ තියෙන කෙනා බේරෙනවා. කලින් මේ වැරද්ද කරලා යන්න ඉස්සරහට යන්න ඕන කියලා ලෑස්තිලා යන එකනා බේරෙනවා. අනිත් කෙනා හිතනවා දැන් අහි තිබුණටත් වැඩිය අනතුරුදායක තත්ත්වයක් තියෙන්නේ. තිබුණටත් වැඩිය ආසා මේ මේ පදනමක් නැති තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දන්නේ කාට වැඩිය හොඳයි නොදන්නේ කාට වැඩිය හොඳයි දන්නේ කා කියලා වගේ ආපවර පුරුදු ඉන්ද්‍රිය ප්‍රතිපද ඥාණයට වැටෙනවා. ඉතින් ඒ වගේ අපි සංසාරේ මෙතෙන්ද ගිහිල්ලා ආපහු ආපු වාර කිලෝරක් නැහැ. එතෙන්ට යන්න ඉස්සරහට මේ අර නියම දෘෂ්ටිය නැහැ. නියම යෝනිසමනසිකාරය නැහැ. මේ ඒ සම්දිස්ථාණ්ඩ යනවා හැමදාම ප්‍රගති පරීක්ෂණයෙන් පරදිනවා. ප්‍රගති පරීක්ෂණයෙන් ඒකට යන්න භාවනාව ඕනේ නැහැ. ඒකට ඕන කරන්නේ දෘෂ්ටිය පිළිබඳ මේ නැත්තම් මේ යහ දැක්මක් විතරයි. ඒ නිසා එතෙන්ට ගිහිල්ලා ආපහු එන එක මගේ වචනෙන් කියන්නේ හොදෝද මඩේ දෙමිල්ලක් කරන්න. ආපහු යනවා ආපහු වැටෙනවා. ආපහු යනවා ආපහු වැටෙනවා. ඒක එහා පැත්තට පයින්න වෙලාවේ සංසාරෙට මේක සැරේ වෙන්නේ. ඒක අහම්බයක් සිද්ධ වෙන එක ඉලෙක්ට්‍රික් වෙන්නේ. ගියාට පස්සේ තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල් එතෙන්ට ගිහිල්ලා ආපහු ආවා. අද එහා පැත්තට යනවා කියලා. ඒ නිසා මේ භාවනාවත් ඕනේ, සුතමේ ඥානයත් ඕනේ, කලබුරුද්දත් ඕනේ, ලෑස්තිලා යන එකත් ඕනේ. අර ඔක්කොම එකතු වෙච්ච වෙලාවක තමයි නොසලී අර වීරත්වයක් ඇති කරගෙන මේ අඩපණ වෙලා තියෙන දුර්වලලා තියෙන කෙලෙස් ඒක මේ සතිය අඩපීම වීමක් අඩපණ වීමක්වත් සමාධිය අඩපණ වීමක්වත් පරාජයක්වත් නෙවෙයි සරුවචන්නාංශිකේ ධර්මයේ සජීවී බවට ලකුණක් අපි වෙලාවේ ධර්මයේ පැත්ත ගන්නවද මායාවේ පැත්ත ගන්නවද කියලා ගත්තොත් අපි ගන්නෙ මායාවේ පැත්ත. ආපහු ගිහිල්ලා අර දන්න ඉන්ද්‍රිය බද්ධ පැත්තට අදින එක තමයි තියෙන්නේ. ඉතින් ඒකට දොස් කියන්නත් බෑ. මොකද අපි දන්නේ එච්චරයි. අලුත් ශාස්ත්‍රය අපිට හුරු නැති නිසා අපි මේ නොදන්න දීකට වැඩිය පරණ පුරුදු කණවැන්දුම හොඳයි කියලා කණවැන්දුමට යනවා. මතක තියාගන්න කණවැන්දුම් වෙලා තින්නේ දීගයක් වෙලා ඇරිලා. නැත්තම් කණවැන්දු වෙන්නත් බෑනේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවට හොඳින් පුරුදු විට ඉවර කරන්න ඉස්සෙල්ලා මට කියන්න තියෙන්නේ මේක සඳහායි අපි කමඨාන් සුද්ධ කරන්නේ මේක සඳහායි ධර්ම සාකච්ඡා කරන්නේ අන්නේ ධර්මතාවයේ තේරුම් ගන්න මේ බුද්ධ මේ ප්‍රතිපදාවේ දක්ෂකම සාරබම තේරුම් අරගෙන එතනදී ඒ தത്വයට මොනවක්වත් කරන්න නැතුව හොඳට හුරු කරගන්න උත්සාහ කරන්න. ඒක මගේ හැබෑ නිවහන වගේ මට උරුම තන මේකයි කියලා කිසිම චේතනාවක් මෙහෙවීමක් නැතුව ඒක වශී කරගන්නවයි කියලා කියනවා සිද්ධි කරගන්නවයි කියලා කියනවා ඉංග්‍රීසියෙන් කරන සීසනින් කියලා ඒ සීසනින් හරහා තමයි අපි ඉදිරියට යන්න ගැප් ගන්න. ඊගා ප්‍රශ්නෙට යනවා ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවට හොඳින් පුරුදු මට දින දෙකක් පමණ හිතවිලි වලින් මගේ මට දින දෙකක් පමණ හිතවිලි වලින් මගේ කරගෙන භාවනාවට බාධා පැමිණී ඇත. මා කොතිකුත් වීඩියෝ කළා සතිය තුලින් නොකඩවා හිතවිලි පැමිණීම නිසා අසහනයකට පත්ව ඇත. මෙය මට සුදුසු අවවාදයක් දෙන මේ නිල්ලමි මේකට තොරතුරු මැදි ගතියක් තියෙනවා මට අවශ්‍ය තොරතුරු මෙච්චරයි භාවනාව හොඳින් පුරුදු මට දින දෙකක් පමණ හිතවිලි වලින් මගේ කරගෙන භාවනාවට බාධා පැමිණී ඇත මේ හිතවිලි මේ භාවනාදී මතුවෙන හිතවිලි තියෙද්දී Tamanට ආනාපානෙට යන්න පුළුවන් ගතිය තියෙනවද නැද්ද කියන එක මට අරස් ප්‍රශ්නයක් වශයෙන් අහන්න ඕනේ ඒකට උත්තර දෙනවා නම් අපිට පුළුවන් ඉස්සරහට යන්න. දෙක මා කොතිකුත් වීර්ය කළ සතිය තුලින් නොකඩවා හිතුවිලි පැමිණීම නිසා අසහනයකටපත් ව ඇත. මේ සතිය තුලින් කියන එක ඒකම තමයි මම ඉස්සලා ප්‍රශ්නේ මට මේ මේ වචන දෙකෙන් මට එච්චර ලොක් ගැම්මක් එන්නේ මොකද්ද මෙතන මේ සතිය තුලින් කියන්නේ අන්නේ තොරතුරේ හරස් ප්‍රශ්නට උත්තර දෙනවා මම මේ නඩුව ගන්නවා නැත්නම් නඩුව විසිකරනවා ඒ හරස් ප්‍රශ්න අහන්න නැතුව විසඳන්න බෑ. උසාවියට කැඳවන්න වෙනවා විත්ති කුඩුවට මේ ඔක්කොමලා නිර්නාමිකව ඉඳගෙන මා විතරක් විත්ති කුඩුවට කැඳවන්නයි හදන්නේ. ඒවට උත්තර දීපු ගමන් අහුවෙනවා. ඒකට බයයි. ඉතින් අර එහෙදී මේ නිසන වනේදී කී අර මයික් එකක් දෙනවනේ. ඉතින් කවුරක්වත් කැමති නැහැ ප්‍රශ්න අහන්න. උඩට ගියාට පස්සේ මේ ඔක්කොමලා කට්ටිය එකතුලා ධම්මරන් ශාමතුරු ගාවට යවලා තිනවා ප්‍රශ්න වලින් කෙලවරක් නැතිලු. ඉතින් ධම්මරජ හමුදුකෝ ධම්මජීව හමුදුර ජනප්‍රිය නෑ මමයි ජනප්‍රිය. මයි ළඟට ආපම උන්ටන ප්‍රශ්න අහනවා කියලා. ඊට පස්සේ මම කව මේක හරි සෞත් වැඩි දැන් මම පරතිනවනේ ඡන්දේ. ඒසොට එක්කෙනෙක්ව මොකක්වත් නෙවෙයි ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න මයික් එකට කතා කරන්න ඕනේ. ඒ නිසා කවුරුත් අහන්නේ නෑ. මයික් එකට කතා කරන්නේ නැත්නම් ප්‍රශ්න අහන්න කැමති. ඒසොට ප්‍රශ්න අහන්න. මම කව එහෙනම් මයික් දෙකක් දෙන්න ඕනේ. ඒකට අහන්නෙම නෑ. කර්ත ස්වාමීන් වහන්සේ පර්යංකයේදී මම අර ප්‍රශ්න පැත්ත බහලනවා කවුරු හරි ඒකට අපි උත්තර දෙනවා නම් අපි ප්‍රශ්නෙට ගරු කරනවා හරස් ප්‍රශ්න නැතුව ඇත්තට මේක හිතලා බලලා උත්තර දුන්නොත් නොමග යනවා පර්යංකේදී ආනාපානසති භාවනාදී හුස්ම ඊටාම සියුමි නොදනියන තත්ත්වයටපත් වේ නොසෙල්වි පවතින පහන්සි ලක්ෂණ ඊටාමත් නිශ්චලතාවයක් ඇති වේ ඉතිවිලි වරින් වරින් ඉතිවිලි වරින් වර ඇතිවත් ඒ වයින් කිසිම බාධාවක් නැතවට පිටාවේ ශබ්ද ඇසී නැවත හුස්ම යොමු ඉක්මනින් තුනි වී යයි පරියන්කයට වාඩි විනාඩි 5කින් පමණ හුස්ම නොදෙනී යයි. ඒ අවස්ථාවේ සිටීමට කම්මැලිකමක්, නීරසකමක් දැනේ. ශරීරයට කිසිම අමාරුවක් නැත. එක්වරක් පාළු පිටණියක් උඩ සිට බලා සිටින්නාක් මෙන් දැනේ. වටපිටාව නිසසලිය. මෙලෙස පරියන්ක හතරක් පමණ පසු කළෙමි. ඉදිරියට කලියුද්ධ කුමන්දකයා ඊටමත් කුමක්ද? ඊටමත් කම්මැලි අවස්ථාවක් ඇති වේ. මේ අවස්ථාවෙන් මිදීමට ගෞරවපූර්වක උපවාසයෙන් පිළිසුවක් බලාපොරොත්තු වෙමි. මම මෙතෙන්දි මම කැමැති මේ මේ ඉතිස්ලකේ ප්‍රකාශයත් එක බලන්න. මේ එකම භාවනා ශාලාවක වැඩ කරන දෙන්නේගේ මේ தത്വයට මුහුණ දෙන හැටි. මේක මතක නම් මේක කිව්වොත් ආනාපාන සති භාවනාදී ඉදිසිදී යම් අවකාශයක් තුළ හිත පවත්වාගෙන සිටී. ශබ්දද ඇසේ. ඊටිවිද පැමිණේ. විතක්ක ਵਿਚාර සංඥාද හඳුනාගත හැක. එහෙත් මා මේ කරන්නේ කුමක්දයි පැහැදිලි නැත. කොහේ සිටි? මේක වැඩි ටිකක් මේකේ මෝරච්ච ගතියක් තියෙනවා. පස්සේ කියපිගේ යම් ප්‍රමාණයක් ඒක ඉන්ඩෝනෙ බව දන්න දැන් හතරක් කරලා තියෙනවා. ඒ හතරෙන් පස්සෙත් අර තාමර කම්මැලිකම තියෙනවා. තාම යන්නේ කොයි යතරද කියලා දන්නේ නැතිකම තියෙනවා. ඉතින් ඒ නිසා එතනදී උපදේශ බලාපොරොත්තු වෙන ගතියක් තියෙනවා. ඉතින් මෙතෙන්දි මේ දෙන්නටම මතක් කරනකොට කීත හැකි අපි අපි මෙතෙන්ට එනකන් ගෙන ආපු යම් ශ්‍රද්ධාවක් නිසානේ අපි මේ නිචවතා භාවනා කරනවා බණ අහනවා කටයුතු කරන්නේ. දැන් ඉදිරියට යන ශ්‍රද්ධාව ඒ වගේ අනුන්ගෙන් ගත්ත ශ්‍රද්ධාවක් නෙවෙයි. මෙතනදී මේ කම්මැලිකම කඩාගෙන මේ අනිශ්චිතතාවය බිඳගෙන යන්න නම් මේ මායාවේ තියෙන ඒ ඒ මාර සේනාවල අඳුනගෙන ෂටගති මායාවී ගති දැනගෙන මේ කම්මැලිකම නීරසකම කියලා කියන්නේ තණ්හාවේ අනිත් පැත්ත කියලා තේරුම් ගන්න. තණ්හාව තිබුණා සංසාරෙට දැන් එපා වීම එහෙනම් දැන් නිවනට නමුත් ඇඟේ හැප්පෙන දෙයක් නැති වුණාට ඒ කම්මැලිකම නිසා අපිට නැගිටලා දාලා යන්න හිතෙනවා දාලා ගියොත් ආපහු වැටෙන්නේ ආශාව තණ්හාවට නැත්තම් මේ කබලේ ලිපට ඒක නිසා මේ කම්මැලිකම හඳුනාගෙන මේකට බුදුහාමුදුරු නමක් දීලා තියෙනවා නිබ්බිදාව කියලා නිබ්බිදාව කියන්නේ වින්දනයක් නෑ නිර්වින්දනයකටපත් වෙනවා හිත හිරි වැටිලා හිත මේ සීනති කරවලා ඉතින් ඒක අර ඉදුරන් රස බල බල හිටපෙක් කරන්න බෑන්නේ ජීවිතේ సౌందර්යය නෑ සුඛාස්වාදේ නෑ ඒක නිසා මේ වින්දනයක් නැතිකම නිසා ලේසියෙන් ගන්න පුළුවන් වින්දනට යෑම නමුත් ਸਰවචනාංශය දකින්න ඒක ආපහු කාමයට යෑමක් විදියට එහෙම නැත්නම් ආමිෂයට යෑමක් විදියට ඒක නිසා මේ කම්මැලිකම හොඳයි හැබැයි ඒ කම්මැලිකම ජය ගන්න නැති වෙන්න කම්මැලිකම එනකොටම නීරසකම නීරසකම එනකොටම ඒකාකාරීකම එනකොටම පාළු ගතිය එනකොටම ඒ නම කියලා මතක් කරන්න කියනවා මට දැන් තියෙන්නේ පාළු ගතිය. මට දැන් තියෙන්නේ නීරස ගතිය. මට දැන් තියෙන්නේ ඒකාකාරී ගතිය. මට දැනෙන්නේ අසරණ ගතිය කියලා මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කරනකොට අදහස් කරනවා මම මේක අපේක්ෂා කරපු දෙයක්. මම ආස්වාසයෙන්කොට ආස්වාසය මෙනෙහි කෙරුවේ උපදේශයක් කර උපදේශයක් වශයෙන් සතිය පිහිටවගෙන ලෑස්ති වුණාට පස්සේ තමයි මට පුළුවන් ආශ්වාසය එනකොට ආශ්වාසය මෙනේ කරන්න. ප්‍රශ්වාසය එනකොට ප්‍රශ්වාසය මෙනේ කරන්න. නැත්තම් ගිය දවසේ මම දන්නේ නැහැ. දැන් නාම ධර්ම මෙනේ කරන්න පුරුදු වෙනවා. කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම, අසරණ ගතිය ඒව එන්න ඕනේ මේ වෙලාවේ. ඒ එනේක මෙනේ කරපු ගමන් තමයි තේරෙනවා අර මෙනේ කිරීමේ යන්ත්‍රයේ රූප ධර්ම වලට විතරක් නෙමෙයි නාම ධර්ම වලටත් බලපාන. එතකොට තමයි විශ්වාසයක් ඇති වෙනවා මේ අසරණකමටත් මෙනෙහි කිරීම හරහා මට ඉස්සරහට යන්න පුළුවන් කියන. හැබැයි මෙතන තියෙන සංකීර්ණත්වය තමයි කම්මැලිකම කියලා මෙනෙහි කරනකොට ඒකම නීරස ගතිය විදිහට පෙනී හිටිනවා. ඒසත් නීරසකම කියලා මෙනෙහි කරනකොට පාළු ගතිය වශයෙන් පෙනී හිටිනවා. ඒක ඔක්කොම එකම අම්මගේ දරුවෝ වගේ නියුන් දරුවෝ වගේ ඔක්කොමලා ද්වේෂයෙන් පටන් ගන්න කට්ටිය. මුණත් වෙනස් කරනවා. ඒ නිසා Taman දවසින් දවස දවසින් දවස මේකත් එක්ක සෙල්ලම් කරනවා. හැබැයි එකක් තියෙනවා. ඒ එන මොන ආවේගي හරි කමන්නේ නම කියලා කතා කිරීම නම් මෙනෙහි කිරීමට ඔක්කොම යටයි. හැබැයි කම්මැලිකම කියනකොට නීරසකම කියලා මෙනෙහි කරලා වැඩක් නැහැ. පහළු ගතිය එනකොට බය කියලා මෙනෙහි කරලා වැඩක් නැහැ. පහළු ගතිය එනකොට පහළු ගතිය කියලා මෙනෙහි කරනවා. බය එනකොට බය කියලා මෙනෙහි කරනවා. කියන්නේ හරියටම එනේ යකාගේ නම කියලා කතා කරන්න ඕනේ කියලා ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා. ඒ යක්කු බොරු කියන්නේ නැහැ කියලා කතාවක් කියනවා. ආවොත් යකෙක් තෝ සීරිමස්සිනාද කියලා ඇහුවොත් එහෙම ඌ බොරු කියන්නේලු. එකක් මගේ නම දැනගත්තයි කියලා ඌ බය වෙනවලු. පස්සෙන් පස්සට යනවලු. ඒ වගේම තමයි භාවනා කරනකොට මේ එන හැම කෙනෙක්ම නම කියලා කතා කරුවොත් Taman ගැර මෙනේ කිරීමේ ශක්තිය නිසා එයා පසුබානකොට වීරත්වයක් එන්න පටන් ගන්නවා. හැබැයි වෙස්මාරු කරලා වෙන පැත්තකින් එනවා. ඒ නේන එකේ නම කියලා කතා කිරීමේදී Tamanට තේරෙන පටන් ගන්නවා මේ මෙනේ කිරීම නිකන් මේ ජපමන්තරයක් වාගේ ආරක්ෂක යන්ත්‍රයක් වාගේ මේ මෙනෙහි කිරීම මේ වෙලාවේදී හරියට සාර්ථකව කරන්න නම් ලෑස්ති වෙලා යන්න ඕන. මෙන්න මේ වගේ මාරුවකදී මේ වගේ කට්ටිය එනවා එන එකනාගේ නම කියන්න ඕන කියලා කෙරුවොත් ඒක හරියට මේ මම දෙන නිදර්ශනය තමයි ඔය දැන් තියෙන කාර්වලනේ පරණ කාර්වල වැස්සට යන වෙලාවේදී වයිපර් දෙකෙන් වින්ස්ක්‍රීන් එකේ ඉස්සරහ පැත්ත සුද්ධ කර කර යනවා. නමුත් කාර් එක ඇතුලේ දැල්ල බැඳෙනවා. ඇතුලේ ඉන්න කට්ටිය හුස්ම ගැනීම නිසා වීදුරුවේ ඇතුල් පැත්තේ දුමාරේ බැඳෙනවා. ටික වේලාවක් යනකොට පාර පේන්නට යනවා. එතකොට ඒක රිදි කැලකින් පියන්න ඕනේ. රිදි කැලෙන් පියවම හැතැම්ම ගානකට යනකම් ආය අර වයිපර් එකේ නිතර පියන්න ඕනේ. පොඩි දැල්ල කපලා පාර පේන්න පටන් ගන්නවා. හැබැයි ටික වේලාවක් ගියාම ආයෙ මැකේ ආයෙ හැදෙනවා. එන්නේ වගේ ඇතුල් පැත්තෙමුත් පියන්න ඕනේ පිටිමුත් පියන්න ඕනේ. නැත්නම් ඒ වීදුරු වැඩ ගන්න බෑ. ඒ වගේ මේ නාම ධර්ම වලට මාරු වුණාට පස්සේ භාවනාව අර සතිය තියෙන්න ඕනේ, අර එල්ලේ තියෙන්න ඕනේ, එළඹ මේ ලෑස්තිලා යන ගතිය තියෙන්න ඕනේ. හැබැයි එනේන නාම ධර්මය මේ හොල්මන්. ඒ හොල්මන් නම කියලා මෙනෙහි කරන්න පටන් අරගත්තට පස්සේ ඒ વિશે එන ඒ විශ්වාසය යෝගාවචරයට සෑහෙන චිත්ත ශක්තියක් ඇති කරලා දෙනවා. ඊට පස්සේ යාට අර අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම සම්බන්ධව පුංචි අභ්‍යාසයක් වෙනවා මේ එන දේවල් වලට ආපු ගමන් කලබල වුණොත් අපි පරාදයි ඒකත් එක පොඩ්ඩක් කළා ඇසුරු කරන්න ඕනේ කම්මැලිකමේ ඉඳලා කම්මැලිකම මෙනෙහි කරලා බලන්න ඕනේ ආපුවාම මොන වගේ විනාශයක් කරනවද නීරසකම ආව ගමන් නීරසකම ඉඳලා අත් දකින්න ගමන් නීරස කියලා මෙනෙහි කරන්න ඕනේ ආන්නේම කළා එතකොට ඒකේ මුලැමැදාග දැකපු ගමන් ඊගාට හම්බ වෙන්නේ මේ ඊටත් වඩා බොහෝම සියුම් ඇත්තටම කියනවා මේ මේ ටික මේ මෙනෙහි කර ගන්න පුළුවන් වුණොත් ඉස්සල්ලා හම්බෙන්නේ ප්‍රීති සුඛ නම් ඊට පස්සේ කියනවා අභිප්‍රමෝදයන් චිත්තම් අස්සසීසාමීති සික්ඛති අභිප්‍රමෝදයන් චිත්තම් පස්සසීසාමීති කියලා අති ප්‍රමෝදයක් එන්න පටන් අර ගන්නවා මං යන පාර මේ මේ මෙනෙහි කිරීමේ අන්තරේ රූප ධර්ම වල විතරක් නෙවෙයි නාම ධර්ම වල විතරක් නෙවෙයි මම කාටවත් මගෙන් හොරකම් කරන්න බෑ හරියට ප්‍රශ්නේ අඳුනගෙන ප්‍රශ්නේ නම කියලා කතා කරොත් ඉවර වෙනවා කියන ඒ විශ්වාසය මේ යෝගාචර ජීවිතේ පෞරුෂත්වයට ගාත් අදින් බලපාන ඒ ඒ වයිදි වැටුනොත් පෞරුෂත්වය වැඩෙනවා. අධිෂ්ඨාන ශක්තිය වැටෙනවා. චිත්ත ශක්තිය වැටෙනවා. ප්‍රශ්නේ ආපුවම ප්‍රශ්න හරියට උත්තර දෙනකොට ඒක ලොකු ඒ අධිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. ඒක මේ දක්ෂ යෝගාවචරයට පමණක් හම්බ වෙන අතිරේක විශ්වාසයක් ඒකෙදී තියෙනවා. සමහරුණ මෙනේ කරන්න ඕනේ නැහැ. මේ වගේ ටිකක් එනවා ගණන් ගන්න හොඳ නැහැ මම මේක දිගටම ඉන්න ඕනේ කියලා ඒ ඒ ලෑස්තිලා යන ගමනේම මේක විශ්ල ගන්න පුළුවන් වෙනවා ඒකෙදි හැබැයි අර එම විශ්වාස කරන පිරිසක් එක්ක ඉන්න එක ඒ විශ්වාස කරන මේ මේවා මට්ටම් තේරුම් අරගෙන ඉස්සරහට ගිය විශ්වාස කරන පිරිසක් ඉන්නකොට ඒ පිරිස අතර ඉන්නකොට එන ভাইබ්‍රේෂන් එක හරීම ඉදිරි ගමනක් දෙනවා. තනියම කරන්න බෑ. තනියම කරන්න ගියාම පෙරදෙනවා පරදිනවා වැඩි. අර පිරිසක් එක්ක ඉන්නකොට තියෙනවා ඔය කවුරුත් වගේ පරිප්පුව කාලා තියෙන ඉතින් මට මොකද්ද කියලා යන්න පුළුවන් ඒකට ඒ අපේ ලොකුසාසින්න කාලේ දුන්න ලස්සන නිදර්ශනයක් ඔය මේ ඉස්සර පරණ ක්‍රමයට දැන් අනුරාධපුර පැත්තේ වුණත් හරක් රෑන ඉන්නේ නිදැල්ලේ. ඒ හරක් රෑනක් ගියාම කොහොමදත් ඒ හරක් රෑන්නේ නායක ගොනෙක් ඉන්නවා. එයා තමයි තනබිම හොයාගෙන යන්නේ. යොමුව දෙන්නේ මේ පට්ටියට. ඒ නිසා ඒ තනබිම මේ පැත්ත හොඳ නැත්නම් ඊගා තනබිමට යා පිරිස යොමු කරනවා. දැන් අර ගොපල්ලා හිටියොත් ටිකක් එක වෙනස් කරනවා. ඉතින් සමහර වෙලාවල් වලට මේ ගඟක් එකොඩ වෙන්න වෙන වෙලාවල් වෙනවා. ඉතින් ඒ කාලෙන් කාලෙට ඒ සත්තු එකොඩ මෙකොඩ යනවලු. ඉතින් මේ මහගොනා ගඟේ කොට වෙන ගමනට යනකොට මහගොනා නායකත්වයේ දුන්නට ඉලන්දාරි ගොන්නු ඉන්නවනේ. ඉලන්දාරි ගොන්නු මහගොනාටත් ඉස්සලා දුවනවලු. දුවන කියන්නේ ළමිෂ්‍යෝ දකින්නකොට උන්ට ගාය එනවනේ. ඉතින් ඒ නිසා දුවනවලු වැඩි මහ ගුණ ගණන් ගන්න නැතිව. දැන් යනකොට ඉස්සර ගඟලු තියෙන්නේ. කාර්යාට වර ඉලන්දාරි ගොන්නුරු ගිහලා පස්සට එනවා. එතකොට මහ ගුණ ආපු වේගෙම්ම ගිහිල්ලා එයා එහෙම ගඟට බයින්නවලු. ඒක අර ඉලන්දාරි දන ගන්නවලු දැන් අර ළමිෂ්‍යන් ඉන්න තැන පච වෙන්නේ කොහොමද කියලා උමුත් පයින්නවලු. ඒකට නෑම්බියොත් පයින්නවලු. පැල්ලුවට දැන් ගැඹුරු මොහොතට ගියාට පස්සේ අරයා දම්බි ගහන්න පටන් ගන්නවා. තැමි ගන්න පටන් ගත්තාම දෙන්නොත් පයින්නවා. දැන් යනවා ගමනේ. ඊට පස්සේ එගොඩට යනකොට එදා වදපු පැස්සි වැස්සි එදා වදපු වස්සත් පයින්නලු. මොකද රැල්ල යනවනේ දැන්. නමුත් මුලට බහිනකොට ඒ නායක ගුණා එනකන් අරගොල්ලෝ ඊලන්දාරිකම් පෑවට ඒගොල්ලෝ පස්ස ගහනවා. නමුත් නායක ගුණා ගත්ත ගැම්මේදී එදා පැටියම් වැදපු වැස්සිත් පැටියත් අර රැල්ලට අහු වෙලා හේම අරගෙන යනවා. ඒකල ඒ වගේ අර ඒ භාවනා වැඩමුළුවක වගේ සමිතියක වගේ කට්ටිය ඔක්කොම භාවනා කරන මානසිකත්වයට වැටිච්චාම බෑ බෑ කියන කට්ටිය නෑ නෑ කියන කට්ටිය නිකම්ම නිකන් රැල්ලට අහු වෙනවයි කියලා කියන්නේ. එහෙම එකක් තියෙනවා. ඒක නිසා සමග්ගාණන් තපෝසුකෝ එහෙම තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය 아무තු වාතාවරණයක් ඇති කළ දෙනවා. නැත්තම් වැටෙනවා මේකෙදී. ගරුකර ස්වාමීන් වහන්සේ භාවනා කරන විට සිතිවිලි ඇතිවන්නේ මන්දයි හිතමි. ඉතින් භාවනා කියන්නේ මේ හිතවිලි වලට හිතමි තමයි කියන්නේ. හිතලා කොහෙද හිතවිලි ගැන දැනගන්නේ. මේ වාක්‍ය මා නැවත කියනවා දැනගැනීම සඳහා භාවනා කරන විට හිතවිලි ඇතිවන්නේ මන්දයි හිතමි. ඉතින් කොහෙද කොට එහෙමනම්. එසේ ඇතිවන්නේ ඉන්ද්‍රියන්ගේ බලපෑමක් නිසාද? ඉතින් දැන් මගෙන් අහන්න මෙයා හිතන ගමන් මගෙන් අහනවා මම මේ හිතන්නේ ඇයි කියලා. යෝනසෝ මනසිකාරය නොමැති නිසා ද කරුණා කර පහදාදන මැනවි තරුවන් සරණයි. ඉතින් ඒක නිසා මේ පළවෙනි වාක්‍ය විග්‍රහ කළොත් භාවනා කරන විට හිතවිලි ඇතිවන්නේදයි හිතනවද හිතෙනවද කියලා බැලුවොත් එතනම ප්‍රශ්නයක් තියෙනවා. භාවනා කරනකොට හිතවිලි එන්නේ ඇයි කියලා දැන් බල්ලෙක් හපා ගන්නකොට අපි බල්ලා කකුල හපා ගන්න යන්නේ නැහැ. අපි බල්ලට ගහන්නේ පොල්ලෙන් ගහන එකනේ කරන්නේ. ඌ අපේ හපා ඒකේ හිතවිලි මට එන්නේ කියලා මම හිතන්න ගියාම මොකද වෙන්නේ? ඒ නිසා ඒ හිතවිලි දැන් තියෙන්නේ සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, ආනපාන නෙවෙයි. ඒ හිතවිලි මේක තියෙන්නේ කියලා හොඳට ඒක දිහා බලාන ඉඳනනම් හිතන්න බෑනේ. ඒක නිරීක්ෂණයක් නෑ අවශ්‍ය කරන්නේ. නමුත් හිතන්න ගත්තොත් කවදාකවත් කොටේ ඉන්න බෑ. ඒක නිසා මෙතන විෂම චක්‍රයක් කරකවෙන්නේ ඒ කෙනාට හිතවිලි නැත්තම් හිතවිලි නැත්තේයි කියලා හිතනවා. දැන් හිතවිලි ඇත්තේයි කියලා දැන් හිතනවා. දැන් කියනවා හිතවිලි නැහැ. දැන් මම මොකද කරන්නේ කියලා ඉතින් කල්පනා කරනවා. ඉතින් ඒ නිසා ඒ ඒ හිතවිලි ඒ විදිහට වඩන කෙනාට හේතුවක් අවශ්‍ය නැහැ හිතන්න. හේතුවක් තියෙනවා නම් හේතුව ගැන හිතනවා හේතුවක් නැත්නම් හේතුවක් නැති එක තමයි හිතනවා. ඒක නිසා නිකන් හිතන කටියට නැති කටියට දෙකටම කියන්න තියෙන්නේ හිතවිලි නැති හිතක් කියන එකක් ලෝකේ නැහැ. හිතත් හිතවිල්ලත් කියන එක දෙකම එකයි. ඒකට කියන්නේ මේ රැලි ගහන්න නැති මොහොතක් නැහැ. මොහොතක් තියෙනවා නම් රැලි ගහනවාමයි. తాවකාලික පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. නතර වෙන වෙලාවල් තියෙනවා. නමුත් ඒ නිසා හිත කියන එක ක්‍රියාත්මක වෙන්න හිතවිලි අවශ්‍යයි. අපිට කරන්න තියෙන්නේ ඒ හිතවිලි සතියට යට කරගන්න පුළුවන් නැත්නම් ඒ හිතවිලි තියෙද්දි මූල කර්මස්ථානෙට සම්බන්ධේ පවත්වන්න පුළුවන් නම් අපිට අර හිතවිලි අවලංගු කාශිබාවටපත් කරන්න පුළුවන්. හැබැයි හිතවිලි නැති කරන්න කල්පනා කරනවා කියන එක නිකන් හොරාගේ අම්මයින් පේනහනා වගේ වැඩක්. ඒ නිසා හිතවිලි තියෙන බව දැනගෙන ඒ හිතවිලි දෝරේ ගලද්දිත් කමන්නේ අර මේ ඉවත තිබ්බ ප්‍රශ්නේදිත් මම ඒකයි මතක් කරන්න ගියේ ඒ හිතවිලි තියේදී Tamanට ආනාපානෙ බලන්න පුළුවන්ද නැත්නම් අඩු ගන්න මම සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි ආනාපානක නෙවෙයි හිතවිලි වලයි ඉන්නේ කියන එක දැනගන්න පුළුවන්. ඒ කියන්නේ සතිය පිහිටවන්න පුළුවන් නම් ආනාපාන භාවනා සති භාවනා කරුවත් හිතවිලි සති භාවනා කරුවත් එකයි. එනමුත් මෙතන පේන්න තියෙනවා හිතවිලි වලට ද්වේෂයක් තියෙනවා. ඉතින් නොආයුත්තක් බව හිතනවා එහෙමනම් කවදාකවත් ගොඩ එන්න බෑ. හිතවිලි එන්න ඕන නිසායි එන්නේ. අපිට තියෙන්නේ හිතවිලි එන්න හේතුව මොකද්ද? එකෙන් දෙන පණිවිඩය මොකද්ද? යන්නේ කොහොමද කියලා හිතවිලි પરම්පරාවක හරි කවන්නේ මුලමඳාක බලන එකයි කරන්න තියෙන්නේ. ඒක විමසුන් නොනේ අවසන්ඩ යන්න යන්න හිතවිලි වැඩි වෙනවා. ඒ නිසා හිතවිලි නිකන් සාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාස විදිහට සලකලා කටයුතු කරන්න. නැත්නම් හිතවිලි තියෙද්දිම සක්මන් භාවනාවක් පරියංක භාවනාවක් කරනකොට මූල කර්මස්ථාන වරින් වර හෝ යන්න පුළුවන් ගතිය වැඩි වෙනවනම් බලාපොරොත්තු තියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියනවා ඒවට විතක්ක චරිත කියලා කියන සමහරු හරියට මේ හිතවිලි බහුලකම තමයි චරිත ලක්ෂණයක් ඒකේ. ඉතින් එහෙම කෙනෙකුට මේ ආනපාන සතියේදී මෙනෙහි කිරීම කරන්න කියනවා. හිතවිලිනි පරිබහිරෝ තියෙන ආස්වාසය ප්‍රාස්වාසය පාස මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය කියලා මෙනෙහි කරන්න. එතකොට හිතවිලි බලපෑම වැඩි නම් එක ආස්වාසයක් දෙතුන් සැරයක් මෙනෙහි කරන්න කියනවා. ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කිරීම වේගයේ ඒ කර්මුණ හතර සැරේ මෙනෙහි කරලා හිතිලොට එන්න දෙන්නේ නැතුව කරගෙන යන්න එක. නමුත් යම් වෙලාවක හිත කීකරු වෙලා හිතිලි අඩු වෙනකොට මෙනෙහි කිරීම වාර අඩු කරලා අරමුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න කියනවා. ඒ හිතිලි වැඩි කරනවා වගේම උපක්‍රමයක් තමයි මේ ආශ්‍රත් ප්‍රසවාස ගණන් කරන ක්‍රමය. හිතිලි නැතු යන ආශ්‍රත් ප්‍රසවාස ඇතුළේ නෝ පිට වෙනවා එකයි ඊට අතරමැද හිතවිල්ලක් ආය නැත්නම් ආයසරයක් ඇතුළ වෙනවා පිට වෙනවා කියලා දෙකයි තුනයි කියලා අටට යනකම් යන්න කියනවා ආය එකට එන්න කියනවා ආය අටට යනවා ආය එකට එනවා ඒ වගේ කරනකොට ඒ වගේ චක්‍ර දෙක තුනක් නිසකව ගණන් කරන්න පුළුවන් නම් ගොඩාක් වෙලාට හිතවිලි වල දුර්වල වීමක් වෙනවා කරු ස්වාමීන් වහන්සේ පර්යංකේදී ආනාපාන සති භාවනාවේදී මගේ හිත හිතවිලි හා ශාරීරිය හට ගන්නා වේදනා අඩුවි ආනාපානයට පූර්ණව සාදර වීමට මට පුළුවන්. මේදී විවිධ ආලෝකමත් භාවයක් ඇති වී ආනාපානයේ සිුම් වීයයි. ශරීරය පිළිබඳ දැනීමක් නැතත් හුස්ම පමණක් සිුම් ලෙස වැටේ. ටික වේලාවකින් වර්ණාලෝක නැති වී පැහැපත් නිෂ්කලංක සංසිදායක තත්වයක් හිතට දැනේ. මේ තත්වෙන් ඕනෑම තරම් කාලයක් සිටිය හැකි බව හිතට දැනේ. පැය කහමාරක් පැයක් එකමාරක් පමණ මා දැනට පරියන්ක සින්න කාලේ එකවරකට එපමණි. වෙනස් නොවි පවතී මේ භාවනා වැඩමුළු ආරම්භයේ සිටම තාමත් එසේමය. අවුරුද්දකට වතාවක් භාවනා වැඩමුළුවට පැමිණෙන මට නිතර කමඨාන් ලබා ගැනීමට සිදු නොවේ. දිනපතා සක්මන් ගෙදර වැඩ කටයුතුදී දිනපතා සක්මනත් වෙදර ගෙදර වැඩ කටයුතුදී සතිය පිහිටුවීමත් හැකිලද අවස්ථාවක ආනාපාන සතිය වැඩිවීමටත් පුරුදු මට දිනපතා ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවට සමන් දීමෙන් ඉන්ටර්නෙට් එකෙන් මා දැනට ආමග නිවැරදි අවබෝධ කරගනි. ප්‍රශ්නේ මා යන මග නිවැරදිද? මා මේ මා අත්‍යදින්නේ ධානා මට්ටමද්ද ධාන වැඩමට අකමැති නිසා කියලා වරන් ඇතුළේ දාතනවා. මින් මෙදෙන්නේ කෙසේද මා අරමුණු විදර්ශන අවබෝධය කරුණාකර පහදා දෙන්න. මොකද ප්‍රාර්ථනා වාක්‍යයක් තියෙනවා මේ සදාකාලික නිවන වේවා පතමි නිවන් සපත සදා කියලා. මේ මෙතෙන් කියන්න තියෙන්නේ මේ தત્ත්වය සමාධි தত্ত্বයක්. නමුත් මේ සමත වුණත් විදර්ශනා වුණත් ඒක ඇති ප්‍රශ්නයක් නෑර මුලින්ම කියන ඊට ඉස්සෙල්ලා ප්‍රශ්න කියන විදිහට තද බල හිතවිලි වල පැටලිලා ඉඳලා වේදනා සද්දවල පැටලිලා ඉඳලා දැන් අර අවුල් පාසයක් අස්සේ කැලයක් අස්සේ අන්ධකාරේ වැස වහිදි කූඩල් වෙමින් දැදි සර්ප වෙමින් දැදි වනසත්තු වෙමින් දැදි අර අකුල රිංගගෙන ගියේ එක නෑ ඉල කලෙලියකට ආවා දැන් අපිට හිතවිලි වේදනා සද්ද නෑ ඉතින් ඒ තත්ත්වරදී පැයකමාරක් ඉන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන් නමුත් ඒ වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් ඒක උරු කරනකොට දෙකක් මේක හොඳයි කියලා හරි කියලා මේක දිනු කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. ඒක සමත වේවා විදර්ශනාව. එකක් තමයි වාඩි වෙලා කොච්චර වෙලාවක් යනවද මේ විවේකේ ගන්න කියන එක. ආනපානට හිත දාලා කොච්චර වෙලාවක් යනවද ඒ ශනසිලදායක தත්වට එන්න. ඉතින් මේ වගේ වැඩමුළු වල ඉන්නකොට ඒක ගාක් ඉක්මනට සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉඳගෙනම සුළු වේලාවකින් එන්න පටන් ගන්නවා. ඒක පුළුවන් තරම් වැඩි කරන්න කියනවා. අනිත් එක ඒ ශනසිලදායක தත්වට ගියාම කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා බලන්නේ. දැන් මේකේ විස්තරේ දීලා තියෙනවා. මට පරියන්කය කරන්න පුළුවන් පැය එකමාරක් විතර ඒ කාලේ දිගටම තියෙනවා කියලා. එහෙමනම් ඒ පරියන්කය තවත් පොඩ පොඩ වැඩි කරලා ඒ ඒ සාන්තිදායක తত্ত্বයේ බොහෝ වෙලා පවත්වන්න කියනවා. අනේම පවත්වනකොට පවත්වනකොට ඒ කන භාවනා කරන කෙනාට සතුට වෙන්න පුළුවන්. ඔය කියන සැනසීමදායක තත්වක ඉඳද්දී කිසිම කර්මයක් රැස් වෙන්නේ නැහැ. කිසියම් චේතනාවක් නැහැ. ඒක නිසා ඉදිරියට වන්දි ගවන්න වෙන අත්තරක් වෙන්නේ දෙක ඒ ඉන්න ඒ සනසිරදායක කාලේ ඉන්න වෙලාවේදී ඒ යෝගාවචරයට එහෙන් කනෙන් දිවෙන් ආසෙන් අරමුණු ලැබලා ලැබෙන ආමිෂ සැපයකට වඩා හිතේ කයේ පූර්ණ සුවසේවාවක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. සමතුලිත භාවයක් පේන්න පටන් ගන්නවා. ඒක නිසා පැය එකමාරක් ඉන්න පුළුවන් නම් පැය 3-4ක් නිින්දක් ලැබලා ලබනවට වැඩිය පුදුම මේ විශ්‍රාමයක් ලැබෙන්න පටන් ගන්නවා. නොමිලේ ලැබෙන්නේ. ඉතින් ඒක නිසා සංසාර සාගරේ වැටිලා තෙරක්නමැති සාගරේ වැටලා පීනන කෙනාට හම්බ වෙච්ච පුංචි දූපතක් වගේ කියලා කියනවා මේක. ඒ නිසා පුළුවන් තරම් දවසේ වැඩි වේලාවක් ඒකේ හිටියොත් කාල වේලාව හැටියට Tamanට හිත නික්ලේශී අවස්ථාවේ පවත්වන්න පුළුවන්. කර්ම රැස් වෙන්නෙත් නැහැ. පරණ කර්ම ගෙවුනට නපුරු බලපෑමක් ඇති වෙන්නෙත් නැහැ. කොච්චර හරි මේක පුරුදු කරන්න කියනවා මේක තමයි මගේ ප්‍රകൃතිය කියන தත්තට එනකම්. මේක තමයි මම මම හටගත්ත තැන. මේ රූප බලන සද්ද අහන්නේ අනේක විකෘතියක් ආගන්තුක තත්වයක්. මේක තමයි මගේ හැබෑ නිවහන කියලා පර්යංකේදී ඇති කරගන්න මේ විස්රාම විවේක తত্ত্বය සක්මනේදිත් ගන්න බැරිද කියලා බලන්න. එදිනදා ජීවිතේ කටයුතු කරන කණුනොත් මේක ගන්න බැරිද කියලා බලලා ඒ එහෙම කරගෙන යන කෙනාට තේරෙනවා එදිනදා ජීවිතේ ඉනකොට කල කල කල කලබගෑනි එනවා හිත කම්පන චංචල වෙන තත්ත්ව තියෙනවා. නමුත් මේ කම්පන චංචල යට ওই තියෙන විවේකයේ කොයි වෙලාවෙත් තියෙනවා. ඕන වෙලාවක යන්න පුළුවන්. අනේ එදාට තේරෙනවා මේ මේ විවේකය මේ විස්රාමය මේ හුදේකලාව මගෙන් නැති කරන්න පුළුවන් කෙනෙක් ඇත්තේ නැහැ. නමුත් ඒක తాවකාලිකව වෙන ආවේගෝලිය අකමැක දමන්න පුළුවන්. හරියට මේ මේ වෙලාවේ ඉර හොඳට පායලා තින වලාකුළු නැහැ. වලාකුළක් ආවොත් ඉර වහන්න පුළුවන්. මොකද ඒක ස්ථිරහානියක් ඉරට කරන්න බෑ. වලාකුළු ගිගම ආයිර පායන. ආන්නේ වගේ මේ විවේකයේ Tamange ප්‍රകෘතිය බව තේරෙනකම් කරගෙන කරගෙන ගියාම ඒ කෙනාට මේ සංසාර චක්‍රේ අඩිය පාද ගන්න පුළුවන්. මෙතනින් තමයි මම පටන් අරගත්තේ මේ වගේ පිරිසුදු තත්ත්වයේ දිගට පවත්නවනම් අලුතෙන් කර්ම රැස් කරන්නේ නැතුව ඒ වෙලාවේදී මානසික ආතතියෙන්නෙත් නැහැ අසහනකාරී තත්ත්වකුත් නැහැ මෙතනින් එහා මෙතන ඉඳලා කල්පනා මෙතනලා කල්පනා කරන්න දෙයක් නැහැ. මෙතනින් එහාට තමයි විපස්සනාව පටිච්චසමුප්පාදේ මධ්‍යම ප්‍රතිපදාව අෂ්ටලෝක ධම් කම්පා නොවන ගතිය ආදී දේවල් බුදුහාමුදුරු කියපු තාලට දකින්න පුළුවන් වෙනවා මේ පදනමේ ඉඳලා තමයි වැඩේ කරන්නේ. ඉන් මේ පිට ඇවිල්ලා කොරස් කටකවත් අත දාගන්න බැරි කලබෑ ගන්නේ මොනවා කෙරුවත් මොනවා ඇහුවත් මොනවා හිතට දාගත්තත් ඒක ඔක්කොම අවුලක තියෙන්නේ. මෙතෙන් ගියාට පස්සේ තමයි භා නේම භාවනා පටන් ගන්න. ඒ නිසා මෙතෙන් යන්න පුළුවන් වීම මේ ජීවිතේදීම යමක් කරගන්න පුළුවන් බවට හොඳම හොඳ භව සම්පatti තියෙන බවට හොඳම හොඳ ලකුණක්. නමුත් යෝගාවචරය කළ යුත්තේ මේක බහුලීගත කිරීමයි. ලුවාතරම් වැඩිකරනද ඒක සමතෙට මට යන්න ඕනේ නැහැ කියලා මේක ලියලා තියෙනවා. ධානය වැඩිමිට අකමැති නිසායි කියලා. එයා තීන්දුව කරා. එතන ගියාට පස්සේ වෙන්න ඕන දේ තීන්දුවෙයි. අපි අපි හිතන නරකයි මම සමත යානික වෙන්න ඕනේ මම විපස්සනා යානික වෙන්න ඕනේ කියලා ඒක අවශ්‍යතාවයක් වෙන්නේ ධර්මයේ ධර්මයේ ආරක්ෂාව දෙන්න පටන් අර ගන්නවා මෙතන ගියොත් ඒ නිසා අපි මූලික යෝග්‍යතා සම්මි පරීක්ෂණය සමත් ඊට පස්සේ ධර්ම වැඩ කරන්න පටන් ගන්නවා එතනින් පස්සේ තමයි ඇත්තටම මේ යෝගාවචරයක් කියලා නම කියන්න වටින්න සුදුසු වෙන්නේ එතනින් පස්සේ හුඟාක් වෙලාවට දේවල් ධර්මානුකූලව චිත්ත නියාමය අනුව සිදි වෙන්න පටන් ගන්නවා. එතෙන් යానකම් ඉතින් ගොඩක් දේවල් අපිට කරන්න ප්‍රාර්ථනා කරන්න සකස් කරන්න එහෙම නැත්නම් හැඩගස්සන්න සිද්ධ වෙනවා. උතනින් පස්සේ සාමාන්‍ය රෝට පයිලටින් දැම්මා වගේ වැඩේ ස්වභාවයෙන් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක හොඳ සම්දිස්ථානයක් මේක. ඉදිරියට යන බව යම් කියවන කියවිල්ල නම් හිතනවා අටලවිල්ලක් වෙලා නැහැ යන පාර හොඳයි කියලා. නමුත් මේක අවසාන නෙවෙයි. මේකට හොඳට පట్టල වෙලා මේක හොඳට මේ පදිංචි වෙලා ඉදිරි වැඩපිළිවෙලට බාධා නොවි යන්න දෙන එක තමයි යෝගාවචර විසින් කරන්නේ. ස්වාමීන් වහන්සේ ආස්වාස් ප්‍රසවාසයට හිත යොමු කොට භාවනා කිරීමේදී හුස්ම රැල්ල ක්‍රමෙන් ගෙවි ගොස් හුස්ම ඇති නැති ස්වභාවයකටපත් වේ. දැනනවා නොදැනනවා යන්නේ. මේ අවස්ථාවේදී හිත මෙසේ ඇති නැති හුස්ම රැල්ලට යොමු විය පැවතිය හැකිය. ඒත් ඊට පසු වඩා ඉඩ ඇති හිස් දැනුම් ප්‍රදේශයකටද යොමු කළ හැක අවයනස් එකක් වෙනවා ඊටත් වැඩිය හිස් මේන් වැඩි වශයෙන් භාවනා ක්‍රමයට උක්ත උචිත කුමක්දයි කරුණාකර පහදා දෙන්න මේ ප්‍රශ්න කර්ම අදහසක් ඉදිරිපත් කරන ප්‍රශ්න යහලා අවයනස් එක නැත්නම් දැනුම් තත්වයේ සිටීම වඩා පහසුයයි හිතේ. පහසු විතරක් නෙවෙයි ඒක ඇත්තටම ඥානවන්තයි. ඒක ඇත්තටම අපි කරන දෙයක් නෙවෙයි කරන දෙයක්. ඒක නිසා අර උස්මේ හිත පවත්වන්න පුළුවන්. ඒ මට්ටමෙත් ඉඳලා ඒකත් නැති නමුත් සම්පූර්ණ හිස් සම්පූර්ණ අවදි භාවයක් සම්පූර්ණ පිරිචිගතියක් තියෙන ඒ මට්ටමට ගියාට පස්සේ තමයි උග කාලයකට පස්සේ ගෙදර ගියා වගේ තේරෙන්නේ. ඒක තමයි අපි පුළුවන් තරම් එවැනි දෙයක් කරන්න පුළුවන් පරිසරයක් එවැනි දෙයකට යන්න පුළුවන් භාවනාවක් එවැනි දෙයකට උදව් කරන කල්යාණ මිත්‍රයෝ ආදි වශයෙන් කාරණා කාරණා පැහැදෙන පටන් අරගන්නේ අන්න එතෙන් ගිහිල්ලා එතන සමාජිකත්වයේ තහවුරු වෙන්න තමයි. තහවුරු වෙන්න වෙන්න තමයි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. ඒ හිතේ පිරිසුදු తত্ত্বය වැඩි කාලයක් වැඩි වේලාවක් හුරු කරගන්න. මේක නම් අපි දෙන්න වෙනවා කාටට කියවන්න කියලා පියා. ගොඩාක් කියලා තිනවා අත්තකුරු වලින් හරියට වෙලා යනවා මට කියවන්න. කවුරුහරි පොඩ්ඩක් මේක ස්ටඩි කරන්න ඕන. ආ සෙක්‍රටරිට දෙන්න ඕන. අනේ පොඩ කියවලා පස්සේ ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ ගොඩාක් මේ අත්තකුරුද්ද වලයි දිගට ලියලා තියෙනවා. ඒක ස්ටඩි කරන්න ඕන. මම එතකන් යනවා. ලා ලෝක ටිකක් කියව ගන්න. මම ඒ චුටි කරනවා ඔයා කතා කරනකොට මම එනවා ඔයාට. කර්ත ස්වාමීන් වහන්සේ සතියෙන් සිටන සෑම මොහොතකදීම සෑම ක්‍රියාවකටම හිතවිල්ලකටම තණ්හා දිට්ඨි මානයන්යන්ගෙන් කුමක් හේතුවද බැලීමට පුහුණු විචය හිතමි. එසේම ඒවා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්ම නොවේ යන වශයෙන් මෙනෙහි කිරීම නිසා සංඛාර ඇති වෙනට වැළකේ. කරුණාකර පහදා දෙන්න. මේක ඇත්තටම සිද්ධ වෙන දෙයක්. කරන්න ගිහිල්ලා අවුල් කරගන්න එපා. ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ සතිය ඉස්සර වුණාට පස්සේ මේ වගේ තියෙන ආදීනව නපුර දැනගෙන හැලෙනවා දැනගෙන ඉන්න කෙනාට ඒකේ භුක්තිය ලැබෙනවා නමුත් ඒක කරන්න ගියොත් එතකොට මේ අර අනාකූල ප්‍රවාහය ආකූල කරගත්තා වගේ පෑදීතියට බොරදී වුණා වගේ ඒ ප්‍රායෝගිකව සිදුවෙන දෙයට මූලධර්ම දාපු ගමන් මොකද්ද අවුලක් වෙනවා නිසා හදාගත් දෙන්න දෙයක් නැහැ මේ විදියට මේ යnderින්න කියන එකයි කියන්න තියෙන්නේ. සතියෙන් සිටන වෙලාව අපේ ඉදිරි අනාගතයේ එයා සලසලා සකස් කරලා දෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වර්ෂ කීපයක සමාධි ආනාපාන භාවනාදී මා තමන් සමග අමනාප හේත් self hate ද්වේෂ චරිත පුද්ගලික බව යම් යම් භාවනා කාල ඇතුළත දැනුණ පෙනුන රූප වේදනා සංකාර ආදීන අවබෝධ කෙලිමි. ඒ මගේ පසුතැවීමට හා දුකට හේතුවක් කිය. මෑනේ ද්වේෂ චරිතයකට සුසු කුමන අන්දමේ භාවනා ක්‍රමයක්ටයි දැන ගැනීමට කැමැත්තෙමි. දැන්ට මා කරන්නේ ආනාපාන භාවනාවේ පටන් ගැනීමට පෙර මෛත්‍රී භාවනාව විනාඩි 10ක් පමණ වැඩිමි. එසේ කරන්නේ සාමාන්‍යයෙන් Tamanට පවුලයට අසල් වාසීන් නගර වාසීන් රට වාසීන් ලෝ සතුන්ට දිව්‍ය ප්‍රඥා ප්‍රේත තිරසංගනානු පිළිවෙටයි. නමුත් එහි ප්‍රතිඵල සතුටුදායකයි නොදැනෙමි. සමහර භාවනා කාල අවසානයේදී දැඩි ආත්මනුකම්පාවක් self pity යම් ප්‍රමාණික ශෝකයක්ද ડિප්‍රෙෂන් ඇතිවේ. මේ සසරින් කවදා ඊතර වේදේ අසහනකාරී හැඟීමක්ද ඇතිවේ. නමුත් වැඩිපුරම භාවනා කාලයේ අවසානයේදී සතුටුදායක හැඟීමක් ඇතිවේ. මෙලෙස භාවනා දිගටම කරගෙන යාම සුදුසුද. ඒ නිසා අතර මේ වරින් වර වරින් වර මේ භාවනා අවසානයේ සතුටුදායක හැඟීමක් එනවනම් Taman ඒ Tamanටම ද්වේෂ කරන බව දැන ගැනීමෙන් ආනිසංස එන්න පටන් ගන්න තියෙනවා. ඒක නිසා ඒක අඳුනාගත් එක තමයි ජීවිතේ සංසාර කරගත්ත ලොකුම වාසනාව කියලා හිතාගෙන අනික් මේ ළඟ ඉන්න කට්ටියට වෙලා තියෙන ඒගොල්ලොත් එතනම ඉන්නේ අඳුනාගෙන නැහැ. හැම කෙනෙක්ම මේ බිම්බෝම්බ තමයි. පෑගුණොත් කකුල යනවා. බට්ටෝ කියලා කියන්නේ. හැම කෙනෙක්ම ද්වේෂ චරිත ආයේ කියහන්න දෙයක් නැහැ. ඔය එක්කෙනෙක්වත් නැහැ. ඔය මේ අපි හිතන විදිහට සාන්ත දාන්ත තීන්ත කූඩු. ඉතින් එලා දැන් Taman දන්නවනම් ඒක බොහොම හොඳයි. හැබැයි ඉතින් අනික් කට්ටිය පෙන්නන්නේ අපෝ උඹට විතරයි තරහ යන්නේ අපි නම් හරි ෂෝක් කියාගෙන ඉන්නේ. නෝ පොට තට්ටු කරලා බලන්න ඕනේ වැඩි. ඒ නිසා මේ අඳුනා ගැනීම Taman වෙනුවෙන් තමයි ලොකුම අනුකම්පාවක් කෙරුවේ. ඒ නිසා මේ මෛත්‍රී භාවනාව පවා මම නරකයි කියන්න යන්නේ නමුත් ඒත් නැතුව කෙලින්ම ආනාපානට දාලා ඒ තමන්ගෙම තියෙන නුරුස්නා ගතිය කියලා මේකට කියනවා. මම මෙහෙම කියන්නම් ඒකට සතුටු වෙන්න පුළුවන්. මං කියුවා ඔය මේ ගර්ජොෆ්ගේ චරිතය ගැන ලියපු තෝස්පෙන්ස්කිගේ පොත ඒකෙදී ගර්ජොෆ්ට හම්බෙලා තියෙනවා රෂ්‍යාවලදී නැත්තම් මේ ෆ්‍රාන්ස් වලදී මිස්ටර් ජී කියලා කෙනෙක් එයා ඇත්තටම ජර්මනිය හැදිච්ච පේන විදිහට ඉන්දියන් කාරී. හුදුව දැනුවත් වෙච්ච මිනිස්සේ. ඉතින් ගර්ජොෆ් නිතරම ගිහිල්ලා තියෙනවා එයා හම්බ වෙන්න ක්ලාසස් වලට ගියාට පස්සේ එයා කිව්වලු සතිය කියන වචනේ නෙවෙයි කියලා තියෙන්නේ. එයා කියනවා Taman ගැන තමයි හොයන්න පටන් ගත්තට පස්සේ ලකුණු හතරක් මතුවෙනවා කියලා. එකක් මේ ඉරිටේෂන් කරන කරන හැම දෙයකදීම Taman ඉරිටේට් වෙන්න බෑ. අනිත් එක self hate. තුන fault finding outside. හතර pedantic. pedantic කියන වචනේ මම තේරුම් ගත්තේ අකුරට වැඩ කරනවා කියන කාරිත මම දන්නේ pedantic කියන්නේ සියල්ල අකුරට සිදුවිය යුතුයි කියලා හිතනවා. ඉතින් මේ කරුණු හතර ආපුවාම එයා ඒ ඒ සමාජයේ මහා බාධාවක් බාටපත් වෙනවා. මොකද හැම දෙෙම ඉරිටේෂන් එකක් පේන්නේ. දරුවන්ගේ වැඩත් හොඳ නැහැ. ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් බැලුවත් හරිය නැහැ. පත්තරෙත් හරිය නැහැ. අසල්ලාසෙත් හරිය නැහැ. මේ මිනිස්සු මේ මොකද කරන්නේ කියලා හිතන ඉරිටේෂන්. සෙකන්ඩ් එක self hate. තමන්ගේ කිසිම වැරද්දකට සමාව දෙන්නේ නැහැ. කවදාකවත් නැති විදිහට කෙවිතක් අතේ තියාන තමයි තමන් දිහා බලන්නේ. තුන අනුන් කරන හැම වැඩකම fault finding. මේ මිනිස්සුන්ට මේට වැඩි මේක හොඳින් කරන්න තිබුණානේ මේක මේ මමවයි කියලාවත් ගණන් ගත්තේ නැහැ. ඔන්න පටන් ගන්නවා. අනිත් එක pedantic. හරියටම මෙච්චර නීතියක් තියදී හරියට ව්‍යවස්ථාවක් තියදී එකෙක්වත් හරියට කරන්නේ නැහැ. මේක මේක අකුරට කරන්න පුළුවන් කියලා. මේ ලකුණු හතර ආවට පස්සේ මේ මිනිස්සයා අර එතෙක්කල් තිබුණ සම්බරභාවය කැඩිලා එයා නිකන් මේ බඩ නරක් වෙච්ච මිනිසෙක් වගේ මොලේ අවුල් වෙච්ච මිනිසෙක් වගේ වෙනවා. නමුත් මේ ලකුණු හතර මේ මිනිස්යාගේ සතිය සහ අප්‍රමාදයේ වැඩෙන බවට ඒකාන්ත ලකුණු හතරක්. නමුත් උඟ දෙනෙක් ඒක නරකට කියවන්නේ. ඉතින් ඒක කියනකොටම මිස්ටර් ජී කියනකොටම මෙයාට ගර්ජොෆ්ට අහු වෙනවා පොයින්ට් එක. මොකද එයාත් හරීම මේ ඉරිටේෂන් එකක් තියෙන මිනිස්සෙක් කිසිම දෙයක් කරුවාම කන්ටෙන්ට්මන්ට් එකක් එන්නේ නැහැ. සතුටක් එන්නේ නැහැ. එයාට පේනවා ඒක එන්න එන්න වැඩි වෙනවායි කියලා. ඒ වගේම තමන්ගේ වැඩ ගැන තමන් ස්වයං විවේචනය වැඩි. අනුන්ගේ වැඩ ගැන බලලා මේ ලෝකේ ඉන්න එකෙකුට ඔක්ක නිවන් දකින්න ඕන කමක් නැහැ. ඔක්කොම ඉන්නේ කාමභෝගී මිනිස්සු කරන හරියක් වැරදි වැඩ කරන්න කියලා ඒ මිනිසුන්ගේ වැරදි දකින්න. ඊගාවට මේ මීට වැඩිය මේක ලස්සන කරන්න පුළුවන්. අකුරට වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ කරුණු හතරේදී සමාජික පැත්තෙන් බැලුවොත් නරක හතරක්. නමුත් ධර්මයේ ඉදිරියට යන බාට ලකුණක්. ඉතින් ඒක ඒ ඒ විදිහට අපි බැලුවේ නැත්නම් අපිට පේන්නේ එන්න එන්න self hate එක වැඩි වෙනවා කියන්නේ. ඒක තමයි මම ඊයේ ධර්මදේශනාත් මතක් කරේ. කාමභෝගී පුද්ගලයාට තියෙන්නේ සංසාරයට බැඳෙන්නේ ආසාවෙන්. සීලයකට ගිය ගමන් ද්වේෂය. ඒ සීලලයකට වෙලා තියෙන අමාරු ඒකයි කරගෙන යන්නේ. එන ද්වේෂයයි කොච්චර කරවක්වත් ද්වේෂයයි. ඒ හැටි සීලයට ගිය ගමන් කාමභෝගින් දිහා බලනකොට පේන්නේ නිරිසත්තු ආවේ. සිල්වන්තයාට වෙන්නේ කාමභෝගී මිනිසයා දිහා බලනකොට මේ අපායේ ඉන්න නිර්සත්වගේ මුගේ වැඩිම කාමෙමයි මම කවදම මිනිස්සු වෙයිද කියලා හිතෙනවා. නමුත් එතන ඉඳලා ආපු බව මතක නැහැ. මං ආවිත් එතන ඉඳලා තමයි. ආහනේ එතනදී කල්යාණ මිත්‍රයන්ගේ නියම අර්ථකථනය නොලැබුණොත් ඒ මිනිසා නන්නතර. වැඩෙන්නේ ඔය අනස් එක. වැඩෙන්නේ සතිය. නමුත් ස්වයං විවේචනයත් එක්ක මේ කියන්නේ. ඉතින් ඒ නිසා මේ වෙලාවට ඒක මම දෙන්නේ දර්ශනේ තමයි බඩදරුවෙක් බඩදරුව වෙනාට පස්සේ අම්මා කෙනෙක් පළවෙනි වතාවට එයා පිරිමින්ගෙන් හරි වදපු නැති කෙනකින් හරි උපදෙස් ගන්න ගියාට හරියන්නේ නැහැ. එයාට උපදෙස් දෙන්න ඕනේ දරුවා වදපු අම්මා කෙනකින්, කිරි අම්මා කෙනකින් නැත්තම් මිඩ්වයිෆ් කෙනකින්. ඉතින් ওই වෙලාවට මෙහෙම අමාරුකමක් එනවා, මේ කෑම රුචියක් එනවා, මේ බර උස්සන්න යන්න එපා. අරකයි මේක කියලා පොඩි උපදෙස් ටිකක් තියෙනවා. මමත් ඔයගොල්ලෝ දන්නේ නැතුනට මාත් දන්නවුවා. නෑ. ඒ ඒකෙදි දරුවා මදපු නැති සෙල්ලක්කාර කෙල්ලෙක්ගෙන් ඇහුවට ඒව දන්නේ නැහැ. පිරිමියෙක්ගෙන් ඇහුවට දන්නේත් නැහැ. මමත් පිරිමියෙක්. නම කිරියම්ම කෙනෙක් මිඩ්වයිෆ් කෙනෙක් එයා දන්නවා එයා කියන්න ඕනේ ඒකෙදි ලස්සනට මේක කියනවා හොඳට මතක තියානින්න අටුවාචාන් මහසී කියනවා මේ ලකුණු පහළ වුණේ වෛශ්‍යාවකට නම් වෛශ්‍යාවට තද්ද බල ජීවිත විනාශයක් මේ ලකුණු පහළ වුණේ රාජමහේසිකාවට නම් රාජමහේසිකාට විශාල සුබ නිමිත්තක් මේ දරු ගැබක් හිටියයි කියන එක වෛශ්‍යාවට විනාශයි. මොකද පුරුෂාන්තර පුරුෂෝ කැමති නැහැ. රාජමයිජිකාට කැමති. ඉතින් ඒක දිහා පිළිටන ආකාරය බැලුවොත් වෛශ්‍යාව අර දරු ගැබ ගබ්සා කරගන්න පුළුවන් තරම් ඉක්මනට දඟනවා. රාජමයිජිකාව ගැප්පෙර හැර දීලා කිරිමවුරු දාගෙන අර ගැබ අරසා කරනවා. ඉතින් ඒක එක්කනගේ ආකල්ප. එනිසා මේ සතිය ගැප් ගත්තට පස්සේ ඒ අප්‍රමාදී ගැප් ගත්තට පස්සේ මොනදෝ ලකුණු වගේක් පහළ වෙනවා. ඒ ලකුණු වලට මේ භාවනා නොකරව කෙනෙක්ගෙන් ගිහලා උපදෙස් ගත්තොත් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඒක ඒක කාපු කෙනෙක්ගෙන්ම ඒ මට්ටම පැනපු කෙනෙක්ගෙම ගියාට පස්සේ ඒක පෙන්ලා දීලා තියෙනවා මේක තමයි ක්‍රමේ. මේ හොඳ ලකුණක්. නමුත් සාමාන්‍ය ක්‍රමයට බලනකොට ඒක පේන්නේ Tamange වෙනදා නොදැක්ක අඩුපාඩුකම් දකින්න ගතියක්. ඒ ඔක්කොම තියේදී භාවනා කරනවා කියන එක තමයි වඳින්න ඕනේ දේ. ඒ තමන් ගැන මේ වගේ විවේචන තියෙද්දී නිතිපතා භාවනා කරන කෙනාට තමයි මේ ශාසනය තියෙන්නේ. ඒව දකින්නට අනේ ඉස්සර නැති ප්‍රශ්න දැන් එනවා කියලා අතහැරියොත් ඉතින් අහන්න දෙයක් නැහැ. ගොඩ ගන්න බෑ. බුදුන් දැක්කත් වැඩක් නැහැ. නැත්නම් ඒචීදි කාගෙන භාවනා කරන මනුස්සයාට දිව්‍ය බ්‍රහ්මේ පවා වඳිනවලු. ඒ මනුස්සයා දැන් හම්බ වෙන්නේ හොදක් නෙවෙයි. අතර පැත්තෙන්ම හම්බෙන තියෙන ඉරිටේෂන් එක වැඩි, self criticism එක වැඩි, fault finding වැඩි, pedantic. ඒ කියන්නේ හරියට මේ මේ ඇහැට කුණක් වැටෙනවා වගේ. ඇහැට ඇහැ කෙවෙන්න ගත්තා වගේ. ඉතින් ඒ චේජ් මේ කාගෙන ගියොත් ඉදිරියට යනවා. ඒ නිසා මේ අවසානයේ ලියලා තියෙනවා නමුත් වැඩිපුරම භාවනා අවසානයේදී සතුටදායක හැඟීමක් ඇති වෙයි. මොකද්ද වෙන බව හිත යටින් කියනවා. අන්න ඒක තමයි තල්ලු කරන්න ඕනේ. මේ භාවනා දිගටම කරගෙන යාම සුළුසුදු. ඔව් කියලා මම කියනවා. සමහර භාවනා කාලවලදී පළවෙනි සමාධියයි හැඟෙන විතක්ක ਵਿਚාර පීසුකා උපචාර සමාධිය වෙන සත්‍වදායක අවස්ථාවද පැමිණි. එසේ පැමිණෙන්නේ 10 10ක් පමණ සිෂන් ප්‍රතිශතයක් වෙන අප්‍රමාණයකය. මේ අවස්ථාවේදී ත්‍රිලක්ෂණ අවබෝධයේ සුදුසුකම් ලැබීමට ශරීරයේ කෙස්ලොම් ඇට දත්වන අවයව තෝරාගෙන ප්‍රායෝගික ඊයති අනිත්‍ය ස්වභාවය සත අසත්‍යදාග තත්ත්වයන් බහුල වශයෙන් භාවනා කිරීමෙන් යයි සමහර පොත්වල සෝතාපන්න ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යක්ීම් සටහන් ආදී සඳහන් වේ. ඔබ වහන්සේගේ අදහස් පවසනු මැනවි. මම කියන්නේ මේ தත්ත්වේ තහවුරු වෙන්න දෙන්න. ඒක Tamanට ඒ ඇති වෙන සමාධි தත්ත්වේ තහවුරු වෙනකන් ඒක ඒක වැඩට දාන්න යන්න එපා. මොකද ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා සමාහිතෝ භික්කවේ යථාභූතං ඥානාති පස්සති. ඒ සමාහිත බව ආපුවාම දැනෙන්න ඕනේ දැනේ. යොමු කරන්න යන්න එපා. යොමු කරන්න ගිය ගමන් අමෝරාවක් හිටිනවා. සමන්න කරන්න තියෙන්නේ ආ 10ක් විතර පරියන්කොල හරියනවා. හොයා බලලා හොයා කරන්න කියන 110 හරියන්න මොන වගේ දේවල්ද උදව් කරන්නේ මොන වගේ අනුග්‍රහද කරන්න ඕන මේ 110 කියලා කියන උදේවරුවේ කරන පරියන්කද උතුරු බලාන කරන පරියන්කද දකුණ බලාන කරන පරියන්කද සක්මණෙන් පස්සේ පරියන්කද නෑමෙන් පස්සේ පරියන්කද කෑමෙන් පස්සේ පරියන්කද කියලා හරියන පරියන්ක වලටයි සප්පාය කරුණු ටික සාමාන්‍ය මොලේ සලකලා බලලා උදව් කරන්නේ. 10 කියන්නේ මං කියන උංගා සාර්ථක ප්‍රතිශතයක් කියලා. 10ක් හරියන්නේ නැහැ. 10 තියා 101ක් හරි ගියත් පුදුමයි. 10ක් හරියනවා ඒක උංගා සතුට වෙන්න ඕනේ. ඒ නිසා ඒකට අනුග්‍රහ කරනවා මිසක් මේ මගේ හිත මේ පැත්තට ඵලයන් කියලා මේ හිතට මෙහෙවීම කරන්න යන්න එපා. ඒතකොට චින්තාමය ඥාන ඉස්සර වෙනවා. මගේ උත්තරේ තමයි වැලයන් හැටියට මැස ගහන්නේ ඔය සමාධිය හොඳට තහවුරු වෙන්න ඔක සමත විපස්සනා හොයන්න යන්නත් එපා. සමාධිය වෙන්න ආරින් එතකොට ඒ සමාධිය විසින් ඊටු ටික කරලා දෙනවා. ගොඩාක් දිගට ලියපෙකන මට දොස් කියන්න වෙනවා. නමුත් ලිව්වට වෙන්නේ නැතුව කරන්න විදියක් නැහැ. කොළේ මෙච්චර දිග ලියලා තියෙනවා. නමුත් සම්බන්ධ මේ sannivedanaye වෙනවා නම් තල්කොලයක් තල් ගහක් කපලා යන තල්කොල සියල්ලම ලිව්ව ප්‍රශ්නයක් නෑ. මොකද අපිට මේකයි සුද්ධ කරගන්න ඕනේ දේ කමඨාන සුද්ධ වෙන්න ඕන දේ. එහෙම නොවුනොත් අපි අනන්තවත් ඒ වගේ අවස්ථාවක සංවේදී අවස්ථාවක වැරදි තීන්දුව වලට යන්න පුළුවන්. ඒ නිසා යන ක්‍රමේ හරි අර මෙහෙවීම කරන්නේ නැතුව යනවනම් තමයි මගේ පුද්ගලික මතය. ගරු ස්වාමීන් වහන්සේ විපස්සනා භාවනා කරද්දී සමාධියේ සිට එනේන දෙබල අතාරින් ලෙස සඳහන් වේ. observe and let go. Uh, සමාධියේ ඉන්න විට ආනාපාන සතිය තුනින්වි නොදැනී ගිය විට කිචිවිල්ද නොමැති නම් බලන්නට කිසිවක් නොමැති නම් ඒ අවස්ථාවේදී යෝග්‍යය හිතිනේ අදුක්කම සුඛ අවස්ථාවද කන්නාන් පහදා දෙනමෙන් ඉල්ලමි. ඇත්තටම මේ ඒ අරමුණ ගෙවිලා ඇති වෙන ඒ සමාධි තත්වය කියන අපලම මොකක් කිව්වත් එතනදී රූප ධර්ම පැත්තෙන් කතා කරනවා නම් රූපයන් ගෙවම් කරලා පටවියාපෝතේජ ගවන් කළ මේ අවකාශය කියන එක තේරුම් ගන්න. වේදනාව ගැන කියනවනම් සැප දුක් දෙක ගවන් කරලා අදුක්කම සුඛේ පැත්තට යනවා. ඊගාට සංඥා ගැන කියනවනම් ආකාර නිමිති ලිංග ගවන් කරලා මොකද්ද මෙතෙක් නැති මැරිච්ච නැති සංඥාවකට එනවා. සංස්කාර පැත්තෙන් බැලුවොත් සකස් කිරීම මොකුත් නැහැ, අදිෂ්ඨාන මොකුත් නැහැ, ප්‍රාර්ථනා මොකුත් නැහැ, ධාමාන විසංකාර තත්වයකට එනවා. ඒතර විඥාණයට දෙකක් කඩා ගන්න බැරුව යනවා. ද්වේතාවය ඇති කරගන්න බැරි වෙනවා මුළු එකම එක එක එකයි. ඇතුළත පිටත හරි වැරදි මුල මැදාග මොකක්වත් කඩා ගන්න බැරුව යනවා. ඒ නිසා විඥානය නිකන් භාගයට පච වෙන තැනකට එනවා. ඒ නිසා අර අදුක්කම සුඛ වේදනා කියලා හිතන්නත් ඊයේ ධර්ම දේශනාවදී අපි ටිකක් අර විස්තර කරපු නිසා වෙන්න ඇති. නමුත් මේක මේ පංචස්කන්ධයේ ඕනම ස්කන්ධයක් හරහා වෙනත නොගිය තැනකට යෑමක්. ඒ නිසා අපි අපි හිතුව මේ ප්‍රශ්න කරු මේක අදුක්කම සුඛ වේදනා වශයෙන් දැක්කනම් එයා කවදා හරි මේ தત્ත්වේ තහවුරු කරගන්න ඕනේ රූප පැත්තෙන් බැලුවත් මේක අලුත් වේදනා පැත්තෙන් බැලුවත් අලුත් සංඥා පැත්තෙන් බැලුවත් අලුත් සංස්කාර පැත්තෙන් බැලුවත් අලුත් විඥාන පැත්තෙන් බැලුවත් අලුත් කියන එක තේරෙනකන් මේක මේ පැත්ත මේ පැත්ත හැම පැත්තම බලන්න බල බල ගියාට පස්සේ තේරෙනවා මේක manussක ලෝකෙ තිබියකි අපි දන්න ඉන්ද්‍රියබද්ධ විඥාණයට සාපේක්ෂ තවත් විඥානයේ සමතුලිත අවස්ථාව. පේන්නේ නම් පටන් ගන්නකොට මේ ඉන්ද්‍රියබද්ධ විඥානය තමයි ස්ථාවර දේ නිට්ටය දේ කියලා අරක ආගන්තුකයි කියලා කවදා හරි අරකයි නිට්ටය දේ මේක ආගන්තුකයි කියනකම් භාවනා කරන්න. එහෙමයි ඒක විස්තර කරන්න පුළුවන්. නමුත් මේ කියන්නේ නිවන නෙවෙයි. මේක නිවනට යන්න ඉස්සලා හම්බෙන තානායම් පොලක් විතරයි. ඒක හොඳට පටල වුණේ නැත්තම් ඉදිරි ගමනක් නැහැ. ඒක නිසා අපි පළවෙනි වතාවට මේක දකින්නකට කියනවා ආශේවනය කියලා. ඒ ආශේවනය කරපු දේ හුරු කර ගැනීමකට නම් භාවනා කරනවා කියන. ඊට පස්සේ තමයි බහුලීගත කිරීම වෙන්නේ භාවනා කිරීම සාර්ථක වුණාට පස්සේ. ආ හරි. අපි මේ ලාල්ගේ ප්‍රශ්නෙට ලාගෙන ලාල් කියවන ප්‍රශ්නට යමු. මේක දෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේදී විශාල ලෙස දුක් දීම ඉතින් බ්‍රැකට්ස් වල තියෙනවා විශාල ලෙස දුක් දීම ශරී ඉතින් බ්‍රැකට්ස් වල තියෙනවා ශරීරය දෙක මුලින් උස්සා කෙලින් කර උඩක එල්ලා ඍජු කර හිස මුදුනට ඇණයකින් ගැසීම පිටියක අර එලෝපොල් පෙල්ලනවා කියලා පොඩි කාලේ එකක් කරා හරි වැඩේ ඈ පසුව හිසේ සිට කඳ දක්වා යකඩ ඉන්නකින් ශරීරය කොන්ද දිගේ හැරීම එවිට දෙකට නැමේ පසුව නැවතත් දෙකට නැමෙන්නේ යකඩ ඉන්න බැස්සවට යකඩ ඉන්නත් නැවිලා එසේම නැවේ පසුව නැවතත් කෙලින් කර එල්ලා තිබීම ආදී නොයෙකුත් වද වේදනා විඳීමට සිදුවන්නේ කුමන කරුණකටද එසේ වන විට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දැකීම නිවැරදිද ඒක කොටසක්. දෙකම කියවන්නේ. නෑ ඒ කියන්නේ පැහැදිලිවම අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්නෙම නැද්දකින් නොපතන් නොදොමකින් කියන එකට. මම කියන්නේ ද්වේෂයමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අපි වචන තුන දාලා තියෙන මොකක් හරි එපාන මේ කෝපි කෝපි බිම වැටලා කඩනට පස්සේ අනිච්චන් කියන. බොනකොට අනිච්චන් නෑ. කෝපි කෝප හොඳට තියෙනවා කෝපි කටොප්. බොනකොට අනිච්චන් නෑ. අරක බිම වැටෙනට පස්සේ අනිච්චයි කියන්නේ අනේ වෙච්ච දේ ගැන පශ්චාත්තාපයට අනිච්චන් කියන්නේ. ඒ කියන්නේ ඕක නෙමෙයි බුදුහාමුදුරන්ගේ අනිච්චන් දුක්ඛ අනාත්ම. ඒක ලොකු ඥානයක්. මෙතන තියෙන්නේ අර වෙච්ච දේ දරා කියා ගන්න බැරි පරාදයක් වඩපත් වෙනකොට පැත්තකට කරන්න ඕන වෙච්චාම ලේබල් එකක් ගන්න අනිච්චන් දුක්ඛ අනත්තන් කියලා. හරියනේ වට නැහැ. ඒ නිසා ඒ ඒකෙන් පේන තියෙන්නේ මේ දුක තාම මැදට ගියා මිසක් ඉගෙවම් කරනකක් බල්ලා නැහැ. දුක මුල මුල ගෙවලා තියෙනවා. නැත්තම් ඔච්චර විස්තර කරන්න බෑ. මැද ඉඳලා මැදදී ওই ටික අර ඒ ක්‍රස්ට් එක පනිනකන් ඉන්න බැරිකම නිසා ඒක ලේබල් කරලා පැත්තකට දාන්න හදනවා. මෙච්චර දුර දැකපු එකේ දුකේ මුලමැද දැකලා තියෙනවා. ඒක හොඳටම පේනවා. අපිට තියෙන්නේ ඒක ඉවර වෙනකම් ඉන්න එකයි. අනිච්චන් දුක්ඛං අනත්තං කියලා හිත මේ වෙන වෙන පදවලට මාරු කරන්න නරකයි. නිරීක්ෂණයමයි යන්න එයින් පසුව ශරීරය විශාල ගැස්සීමක් සමග ඉනේ ඉනේ සිට හිස දක්වා හෙළවි සෙලවි ගොස් යම් වායුවක් වැනි පිටවීමක් දැනී ශරීරය ඊතා සැහැල්ලු වීමෙන් පසුව නිතරම භාවනාවේ සිටීමට උවමනාවක් සහ අන් අය සමග කටයුතු කිරීමට වඩා ඉඳගෙන භාවනා පමණක් අවශ්‍ය විය. ඒ කියන්නේ ගෙවලා ගෙවම් කරලා. ඒ කියන්නේ දුකේ අමාරු අවස්ථා ගෙවුවට පස්සේ මේ කෝඩේකට පස්සේ මේ වහා විශාල වැහි කෝඩේකට පස්සේ ඉන්න සාන්ත භාවය වගේ සාන්ත භාවයකට යනවා. ඒ යම්කිසි අඩුවක්සේ මට නොදැනුනේ. අඩුවක් යයි? අඩුවක් පස්සේ මට නොදැනුනේ. එය. එතන ඒ කියන එක මේ මේ අර්ථකථනෙ එන්නේ නැහැ. නෑ පිරිසත් එක්ක යන්න නැතුව මට ඉඳගෙන ඉන්න හිතෙනවා. ඒක අඩුවක් කියලා මට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ අඩුවක්සේ මට නොදැනුනේ කියලා කියන්නේ. එයින් පසුව වෙනම දෙයකට මුහුණ දීමේ ආත්ම ශක්තිය මට තිබේ. ඉන් පසුව ඕනෑම දෙයකට මුහුණ දීමේ ආත්ම ශක්තිය මට තිබේ. ඒ නිසා මම නිවැරදියයි සිතමි. ඒ එසේ සිතීම නිවැරදිද? කාලා වරෙන්කෝ <laughs> මාගේ භාවනාව එලෙස දිගින් දිගට කරගෙන යාම සුදුසුද? භාවනාවට අඩුවක් හෝ වරදක් වීමට ඉඩ තිබේ නම් කරුණාකර පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවංකව ඉදිරිපත් කළා තියෙනවා. නමුත් මුල මැදාග ගැළපෙලා නැතිකම විතරයි තියෙන්නේ. ඒ නිසා අර මුලින්ම කියනකොට මම ඉස්සර කරනවා වැඩි. මේ වේදනාවක් ඒ විදිහට බරපතල විදිහට එනවනම් භවනාදී හිතාගන්න කියනවා සිරි දෙව්දුවගෙට වැඩියයි කියලා. ඒ කියන්නේ ප්‍රකෘති වේදනාවක් ඉස්සරහට ආවනම් ඒ වේදනාව මේ තරම් ග්‍රව දැනගන්න පුළුවන් උනේ වේදනාව මුලදී සතිය පිහිටවල තියෙනවා මැද දක්වම ගිහිල්ලා තියෙනවා දැන් ඉන්නේ මැද ඒ කියන්නේ කටු බෙලේ දාලා පෙරලනවා කුරුසෙ තියලා එන ගහනවා වද දෙනවා අච්චාරු දානවා. කරබන හිටියොත් ඊට පස්සේ අඬටන් ගන්නවා. ඒ දීපු වේදනාවට සාපේක්ෂව සාන්තිකර තත්වයකට යනවා. ගියාට පස්සේ අර වේදනාවට වේදනාදී යම්තා කිච්ඡාබංගත්වයක් කරනද ඒහා සමාන ආත්ම විශ්වාසයක් එන්න පටන් ගන්නවා. මේ වේදනාව ඊට පස්සේ ආවොත් නම් මට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ඒ අත ඒ අනුව තමයි අපි මේ අෂ්ටෝක ධර්මයේ එදාට පුළුවන් පාඩම ඉගෙනගෙන අනිත් දවස් හැබැයි ඊට ටිකක් වේදනාවක් දීපුවම ආයෙ ඉච්ඡාබංගත්වයක් යනවා. මගේ දින අතර කෙරුවොත් පරාදයි. දිගට ගියොත් අරටත් වැඩිය අරක ශක්තිමත් වෙලා මං කියන්නේ පන්නරේ පිහිටලා ප්‍රතිශක්තිය ඇතුව ඒකටත් විශ්වාසය ඇති වෙන ටිකෙන් ටික ටිකෙන් ටික මේ විදිහට ඒ ඉවසීමේ දැරීමේ ශක්තිය වැඩි වෙනවා නම් බුදුජානසයේ සඳහන් කරන මේක යෝගාවචරයට තේරෙන කල් යනවා කිය. කල් ගියාට ටික කාලයක් යනකොට භවනා ජීවිතයක් නෙවෙයි අසල්ලසයන් සමග වැඩ කරනකොට ඍතු ගුණයත් එක්ක උණුසුම සිසිල තිබුණත් වැඩ කරන්න පුළුවන් එයාගේ කම්ෆර්ට් zone එක ලොකු වෙනවා. ඉස්සර බොහෝම පටු තීරක තිබුණ හිත ඊට වඩා ලොකු ඒක අර පංච ප්‍රධානියංග වල සඳහන් කරලා තියෙනවා සීත උෂ්ණ ඉගසා දැරීමේ ශක්තිය වැඩි වෙනවා. බඩගින්න බඩගින්න බඩ පිරනකට ඇති වෙන වෙහෙසර අඩු වෙනවා. කවුරු හරි ඇවිලා අවසන්න ගියාම ඉස්සර කුලප් වෙන තරම් කුලප් වෙන්නේ නැහැ. ආන් වගේ අර දැරීමේ ශක්තිය වැඩි වීමක් ඇති වෙනවා. ඒක මේ මම කියන්නේ සමාජික ආර්ථික මට්ටමේ සිද මේ ආචාර ධර්ම පැත්තෙම සිද්ධ වෙනවා. ඇතුළෙදිත් වැඩි වේලාවක් අරමුණත් එක්ක ඉන්න පුළුවන් වෙනවා. ඉඳගෙන ඉන්න වෙලාව වැඩි වෙනවා. ඒ වගේම තමයි තේරෙන පටන් ගන්නවා එළියට ගිහිල්ලා අවුල් පාස ඇති කර ගන්නවට වැඩිය අර භාවනාවේ ඉඳලා මේ වගේ தත්ත්වයක් ගන්න එක හොඳයි කියලා භාවනාවට නැඹුරුවක් ඇති වෙනවා. ඒ නිසා මේ මේක හරි කියන එකයි අහගෙන ඉන්නකොට කියන්න තියෙන්නේ. ඉතින් මේ ක්‍රමෙම බාධා කරගන්න නැතුව දිගට ගෙනියන්න කියන එක තමයි කියන්නේ. විස්තරේ හරි පිරිසිදුයි. හරි හරි මේ හොඳ හොඳ හිතට එකඟව ලස්සනට ඉදිරිපත් වෙලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ශරීරය දැනෙන වෙනස්කම් 1 2 3 වගේ ලියලා තිනවා. කන් වලින් ඇතුළට සහ එළියට සත්ව යනවා වගේ දැනීම, මූණේ නලියන පණුව දුවනවා වගේ දැනීම, ඇස් වලට කඳුළු ඉදිකටු දුවනවා ඇස්වලට ඔළුවේ ඉඳුකටු දුවනවා වගේ දැනීම, දියර ගලනවා වගේ කඳුළු ධාරිය දැනීම, රස්නය සීතල දැනීම, සතර මහා ධාතුන් සහ ඒවායේ ඇතිවන වෙනස් වන විනාශ වන බව අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දැකීම හරිද? නැත්නම් කුමක් කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන්න මෙන්න ඉල්ලනවා. ඒ ලකුණු ලකුණු විදිහට එන්න අරින්න ධාතු ගුණයිල පෙන්ලා යන්න අරින්න ලේබල් ගහන්න යන්නත් එපා. අනිත්‍ය දුක්ඛ අනාත්ම බාස්කට් වලට දාන්න යන්නත් එපා. වේදනාව එනකොට යාම කියලා දෙයි. අපි එන්නේ ඉස්සලා භාගෙට එන්නේ ඉස්සලා ඒවට ලේබල් දැම්මොත් වෙන්නේ අර එන්න තියෙන අත්දැකීම බාධා වෙනවා. ඒ නිසා ඒකෙන්ම නිතරේන අරමුණු හරහම එකක් එන්නේ යණ්ඩයි. තව එකක් එන්නේ යණ්ඩයි කියන අනිත්‍යතාවය ඒකෙම වෙන්න හදනවා මිසක ලේබල් දාන්න යන්න නරකයි. නැත්නම් අනේ ඉදිරිපත් කරලා තියෙන තොරතුරු නම් බොහොම හොඳයි. ප්‍රශ්නේ ගෞරවයන් වහන්සේ භාවනාවේදී තදවීම දැනීම එක එක ආකාරයට බෙල්ලේ හකු නරල් මට්ටම් සහ හිස් මුදුන ආදී ලෙස ඉහළට යාම පඨවි ධාතුව ලෙසත් එය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස සිටීමත් නිවැරදිද ශරීරය හෙලවීම ගැස්සීම වැగిරෙන රත් වෙන සීතල ලේ වැగిරෙන දැනීම යන මේවා ධාතු වල ධාතු ලක්ෂණද නැත්නම් භාවනාවේ ඇතිවන ලක්ෂණද යන්න කරුණා කර පහදා දෙන්න. ඒ ඔක්කොම ධාතු ලක්ෂණ තමයි. ඒ භාවනාවේ ලක්ෂණ කියන්නේ ධාතු ලක්ෂණ කියන්නේ දෙකම එකක් නැත්නම් භාවනා දියුණු වෙනකොට තමයි ධාතු ලක්ෂණ පේන්නේ. ඒවට මේ නම් කියලා අඳුන ගන්න අවශ්‍යතාවයක් ඇත්තෙත් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕනක මොකොත් නැහැ. යම් ආකාරයකට බැලුවොත් මේ ධාතු ගුණ හොඳට සමීපව උත්සන්න වාසනාව දැක්කන්න පුළුවන් ද අන්න එතෙන්ට යන්නේ. ඒ ධාතු ගුණ ඒ කියන්නේ පැත්තලිය උතුරාගෙන එනකොට ඒක හොඳටම උතුරලා අපි කිරි හැලියක් උතුරන තුන් සැරයක් උතුරවන්න කියනවනේ. එක සැරයක් විතරුවාට ඒකේ විස බීජ මැරෙන්නේ නැහැ. සම්පූර්ණ උතුරන්න දෙන්න. ඒ වගේ ඉතිරීම, උත්සන්න වීම, ආසන්න වීම හොඳටම සිද්ධ වෙන්න ගියාම තමන්න තියෙන උතුරාගෙන යන වෙලාවේදී අරමුණයි තමනුයි දෙන්න එකතු වෙනවා. භාවනා හිතයි අරමුණ එකතු වෙනවා. ඊට පස්සේ පටිච්චසමුපාදේ වැඩ කරන එක වැඩ කරන්න ගන්නවා. එතෙන් යනකම් නම් ගින්දර දාන්න ඕනේ. ඊට පස්සේ ඒක උතුරලා යනවා. අන්න වගේ උත්සන්න ආසන්න කරගන්න මූණ දෙන ගතිය මේ සමීපස්ත වෙන ගතියට පුළුවන්කම තියෙනවනම් වැඩි කරන්න කෙනෙක් විතරයි තියෙන්නේ හිතවිලි දාන්න එපා. අනිච්චන් දුක්ඛං අනත්තං කියන්නේ මේ පටවි මේ ආපෝ කියලා නම් කරන්න හරි ඕනේ ගොජේ ගොජේ දාන්න අන්න එකයි තියෙන්නේ. මම මයික් එක දුන්නොත් අහන්නේ නැහැ. ඒකයි දඬුව. ඒ විදිහට එහෙම ඒ විදිහට එහෙම කැක්කුම් එහෙම එනකොට ඇඟේ කොහේ හරි වේදනාවක් එනකොට එතනට හිත යොමු කරලා මේ නිකන් ඒත් එක්ක මිත්‍ර වෙලා ශරීරයත් එක්ක මිත්‍ර වෙලා ඒකට කරුණාව වගේ මෙහෙ වුණොත් ඒ වගේ මේ මේ පුරුදු කරොත් ඒක බාධාවත් ඒක වැරදිද ස්වාමීන් වහන්සේ? ඇත්තටම මේ වගේ ගොඩක් එන්න පටන් අරගත්තොත් එක එකකට එච්චර වෙලා දෙන්න වෙලාවක් එන්නේ එක වෙලාවට tire හැමතැනින්ම එන්න පටන් ගන්නවා. එතකොට අපිට එකට අවධානය යොමු කරන්න ගියොත් වෙන්නේ වේග වැඩි වීම අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකට කරන්න තියෙන ගොඩකට එන්න දෙන්න තියෙනවා. ඒ කරුණාව කියන වචනේ පාවිච්චි කරේ කරුණාව කියන්නේ දුක්ඛිත සත්‍යය දුකින් මුදා ගැනීමට කරන දේ. එතකොට මේකට වෛරයක් තියෙනවා. හිතලා මේ මෙතන මට දැන් වේදනාවක් ආවා මේක ඉවත් වෙනවා නම් හොඳයි වගේ හිතෙන ඉවත් වෙන්න කියන්නේ මේ ලස්සන මේ දුක්ඛානුපස්සනාව කරලා දෙනකොට කොහෙද යන්න කියන්නේ එන්න කිව්වේ මොකටද ඒ වාඩි උනේ නම් කියලා මොකටද මතුරු යකායනකොට බය නම් මතුරුපේකට යකා එනවා ඒ යකායනකොට කියනවා කොට්ටොරුවත් එක අකුලගෙන දුවන්න හද යකා විදිවසෙන් එළවලු ගන්නවලු කිඩ ගන්නවලු ගෙදර ගිහලා ගෙදර ගෑණි කනවා සාමාන්‍ය ගණ ගෙදර අරසා කරලා තියලා ගිහිල්ලා දෝණේදී වැඩේ කරලා ඉන්නේ. මතුරන්න එපා යකාට බයන. ඔය ඔය දඟලන්න හදන එකට ඒ දඟලන්න හදන එකට අපි නැති කරන්න ඕ වෙන් කරන්න අයින් කරන්න ගියොත් භාවනාවේ තද බල මුලමදාග දෝෂයක් හිටිනවා. මේක ඇති කරගන්නයි භාවනා කරන්නේ. ඒක එනකොට දරා කියා ගන්න බැරුව දුවන්න ගත්තාම මේකේ අර ආපු යකා කියයි මේ මනුස්සයා මට එන්නේ කියලා ගෙදරට ආවට පස්සේ උණුතරයක් වක් කරන්න හදනවා. ආරාධනා කරලා එන්න අරලා. අනිත් දවසේ ඒක හැබැයි මම එහෙම කිව්වට ඕනම කෙනෙක් ඔතෙන් යනකොට ඒ සැකේ ඒ බය අනිශ්චිතතාවය පහල කරනවා. ඒ නිසා අපි ලොකු සාචින්න කාලේ කියන්නේ ඒකල ඇස්තිලා යන්න. භවනා හරිනම් මෙයා එනවා. ආපු වෙලාවේදී සීගන් සීගන් කියලා ගොඩකොවිතං කරන මනුස්සයා වැස්ස ආපු වෙලාවේ ඉක්මනට ඉක්මනට කුඹරහ ගන්නවනේ. මොකද අවුරුද්ද එක සැරේ වහින්නේ වහින වෙලාවේ මට නගුල නැහැ, ආරක් නැහැ කියලා නිකන් හිටියොත් ඉවරයි. ගොවිතං කරගන්න හම්බෙන්නේ නැහැ. එචයි වහින වෙලාවේ ඉක්මනට ඉක්මනට වැඩේ කරගන්න. ආන්නේ වගේ තමයි දැනගන්න බොහොම කලාතුරකින් මේ වගේ ධර්ම කාරණා එකලස් වෙලා පේන්න පටන් ගන්නවා. ඒතර දැනෙන දේ තමයි භාවනාවේ වේගය වැඩි වෙනවා. භාවනාවේ උත්සන්න භාවය වැඩි නම් පොරිපිපෙනා වගේ අධ්‍යකරකට වහිනා වගේ එන්න පටන් ගන්න. ඒකට පුළුවන් තරම් තමන්න කරන්න තියෙන්නේ කරන දේවල් නතර කරලා මේක දිහා පූර්ණ අවධියකින් සමීපස්තව දේශ බලා සිටීම උපනයි කරන්න. එක එකක් තෝරන්න ගිය ගමන් වෙන්නේ අර වේගයක ඇවීමට බාධා වෙනවා. ඒක එතන තියෙන්නේ මේ පුදුම ශිල්පීය දැනුමක් කලාවක් තියෙන්නේ. පළවෙනි දෙවෙනි සැරේ අපි අත ගන්න ගිහලා අවුල් කරගන්නවා. 3 4 5 සැරය සැරේ වෙනකොට තමයි අපිට තේරෙන්නේ ආ මෙතෙන් ගියාම හොඳම වැඩි තමයි මේක වැඩි වෙන්න ඇවිස්සෙන්න මොකද්ද කරන්න ඕනේ ඒක කරලා සම්පූර්ණ චිත්‍රය දිහා බලන ඉන්නකොට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි මේක දැන් මේ අදාළ හේතු නිසා අදාළ ප්‍රත්‍ය හටගෙන ක්‍රියාවලියක් යනවා මම දුරස්තව බලන ඉන්න එක විතරයි කරන්නේ එනිසා මේ මේ තොරතුරු භාවනා කරන කෙනෙකුට හොඳ මඟ පෙන්වීමක් කරනවා හැබැයි හරි අමාරුයි කොලයකට ලියන්න මයික් එක කිල්ලනවා පස්සට. දැන් ස්වාමීන් වහන්සේ මේ වගේ වේදනාවක් එන වෙලාවට දිගට මෙහෙම වේදනාවක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ කිව්වේ ඒක හිම වෙන්න දීලා මූල කර්මස්ථානට ටික තෙල් දාන්නේ කියලා. එතකොට ඒක මේ වගේ උච්ච උග්‍ර වෙනකොට මූල කර්මස්ථානේ කැලිත් නැහැ. මූල කර්මස්ථානේත් ඔක්කොම ඔක ඇතුලේ කැලි කැලි කැඩලා යනවා. නමුත් Tamanට මේක තුන් සැරයක් අහලා තියෙනවා මේක හරිද මම මේ ඉස්සරහට පස්සේ යන එක සැකේනවනේ. යහන සැකයක් ආවොත් අපිට එකම සරණයි තියෙන මූල කර්මත්තන්ට හිත දාලා සැකේ දුරු කර ගන්න ඕනේ. සැකයක් නැතුව යන්න පුළුවන් නම් වන් ෂොට් යන්න තියෙන්නේ මේ මේ අතරමඟ නතර නොකර ඉන්ටර්සිටි බස්සේ නැග්ගා වගේ මෙතෙන් නැග අරින් ගිල බයින් එකයි තියෙන්නේ. අතරමඟ සැකාවොත් තමයි මූල කර්මස්ථානේ අපි තියන්නේ වෙරිෆයි කරන්නේ. එනිසා මේ දෙකම කියන්න ඕනේ. මේ කරන යනකොට කවදාකවත් කිසිම කෙනෙක් මේ මුළු එක හරි මට මං ඉන්නේ හරි පාර කියලා යන කිසිම කෙනෙක් ලෝකේ නැහැ. හැම කෙනාම සැක කරනවා නතර වෙනවා. ඒ නතර වෙච්චාම හිතනවා මේක මනෝ විකාරයක්ද නැත්නම් වෙන ඇඟේ ලෙඩක්ද එහෙනම් හිතින් හදාගත්ත එකද ඔය සැකේනකොට කරන දෙන්නේ මූල කර්මත්තානේ හිත දාපුවම ඒකත් එක්ක සම්බන්ධතාවය තියෙනවනම් දන්නවා ට්‍රැක් එක මාරු වෙලා නැහැ. හැබැයි මේ බලන බැලිල්ල ගමනට බාධායි. අර ඔක්කොම නතර කරලා එපා මේක බලන්න. නොබල යන්න පුළුවන් වෙන්නේ තුන් හතර සැරයක් ඒ අත්තරද කරලා ඊට පස්සේ මම මේක වරද ගන්න නැතුව යන්නම් කියලා සම්පූර්ණ වැඩ පිළිවෙල මුල මම දාග පාදන්න නැතුව යන්න කීප සැරයක් වරද්දාගෙන කීප සැරයක් මේ විශ්වාසය නැතුව ගිහිල්ලා තමයි ওই විශ්වාසවන්ත තැනට එන්නේ. එනිසා ඒක මූල කර්මත්තානේ නැවත බැලීම අවශ්‍ය වෙන්නේ සැක පහළ වුණොත් විතරයි. දැන් සමිනාසී වගේ වේදනාවක් දැන් දිගටම තියෙනවා විඳ දරා ගන්න බැරි වගේ ඇහෙන්නේ ඒ වගේ වේදනාවක් දැන් දිගටම තියෙනකොට එතකොට අර එකට මුහුණ දෙන්න ඔව් ඒ කියන්නේ ඔව් ද්වේෂය තමයි එන්නේ ඊට පස්සේ බලනවා මූල කර්මස්ථානට හිත යොදන්න කියලා. ඒක වැරදි සාමාන්‍යයෙන්. වැරදි නෑ. එතකොට වෙන්නේ අර වේදනාවත් එක්ක මාතෘකාව පැත්තකට දාලා විශ්වාසයත් කර ගැනීමේ ක්‍රියාවලියකට බහි. තමන් මම යන පාර හරි මට සතිය තියෙනවා. මට ඕන මූල කර්මන්තට යන්න පුළුවන් කියලා විශ්වාසය ඇති කර ගැනීමට ගන්න ප්‍රයත්න නිසා අර වැඩපිළිවෙලේ වේගය අඩු වෙනවා. ඊට පස්සේ ආයෙ යන්න පුළුවන් ඕනනම් අතෙන්න. නැත්තම් මූල කර්මන්තෙන් දිග යන්න පුළුවන් මූල කර්මන්තනේ ගියත් අතෙන්න ගෙනියනවා. මූල කර්මන්තය අතෙන්න ගෙනියනවා. මොකද හිත ඇවිල්ලා තියෙන්නේ මේ දෙක රත් වෙලා යෝග වෙලා තියෙන්නේ. නමුත් අපි කෙලස් බල වේගය වංචනික ධර්ම ඇවිල්ලා හරස් කපනවා. එහෙම කරන්න දෙන්න බෑ මේක මේ කොහේ යනවාද කියලා දන්නේ ඒ නිසා පරීක්ෂා කරන්න ඕනේ කියලා අර අල්ලපනලා සීරම ඇස්සේ පරීක්ෂා කිරීමේ වැඩ පිළිවෙලට හිත දාන්න ඒක නිකන් මේ මේ නොදන්න කම නිසා ලෑස්ති වෙලා නොයාම නිසා ඇති වෙන අතුරු අන්තරාවක්. නැත් ඒක යෝගාවචරයට විශ්වාසයක් ඇති කරගන්න විශ්වාසයේ කැඩිච්ච එක ඇති කරගන්න තියෙන එකම ක්‍රමය ඉච්චරයි. කායන පසනාවට හිත දාලා බලන්න ඒක තියෙනවනම් ආයශරයක් අතෙන් යන එකයි තියෙන්නේ. මේට වෙනස් තත්වයක් තියෙනවා. භාවනාවේදී Tamanට මේ මොනම විදියකින්වත් කෙලවර කරන්න බැරි පුදුම විදියට ශරීරයට බද දෙන දුක් දෙන තැන් තියෙනවා. එතෙන් ඉතින් ඒ නැගිටලා යනවා සක්මන් කරනවා වගේ දෙයක් කරනවා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ භාවනා වේගය හොඳට ඇවිස්සලා වින්දන. අතනින් මෙතනින් එන්න පටන් ගන්න හැබැයි නොදැරිය හැකියව නෙවෙයි මෙතන කතා කරන්නේ. නොසිතිය හැකි දේවල් බලාපොරොත්තු වෙන දේවල් වෙනවා හැබැයි දරන්න පුළුවන්. එහෙමනම් අරගෙන යන එකයි තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නට. සාදර සිතින් බලන්න ඕනේ තමයි මේ භාවනා කරන නිසා සතිය නිසා සමාධිය නිසා මේ ආපු එකක්. ඒකට අනදර කරන්න එපා. ඒකට අනදර කරන්නේ සිද්ධිය මුලැමැදාග එහිමීට යන්න අරින්න ඇඟිලි ගන්න නැතුව. ඒක ඉතින් සාදර සිතින් කියලා කියනවා. සාදර කියන්නේ අල්ල බදාන කිස් කරන්න යන එක නෙවෙයි. මේ එහෙම කරන්න කිව්වොත් වැඩේට බාධායි. ආනාපාන සති භාවනා යෙදෙන අවස්ථාවවලදී හිස මුදුනේ ශක්ති ප්‍රවාහය පිටවෙන ලෙස දැනේ. ඇතැම් විට එම් ප්‍රවාහය නලියන බවද දැනේ. මේ භාවනාවෙන් පියවරක්ද එසේ දැනන විට මා කල යුත්තේ හුස්ම රටල්ස බැලීමද ඒට අවධානය යොමු කිරීමදයි ගෞරවයෙන් පහදා දෙන මේ ඉල්ලීම. අර කියව ප්‍රශ්නම තමයි. සමහර අවස්ථාවේදී භාවනාදී නොයෙදෙනා කලද මේ දැනීම ඇති වේ. ඇත්ත වශයෙන්ම මේක මේ භාවනාවෙන් එකක් නෙවෙයි මේ ඇඟේ නිතරම තියෙන දෙයක්. අපි මේ අනම්මනම් බල බල ඉන්න නිසා හිත ගොරෝසු නිසා අහුවෙන්නේ නැහැ. නමුත් පරියන්කේදී මේක අල්ලගත්තට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ හැම සෛලයක්ම මේ හැම ඉඳුරන්ම හැම වෙලාවෙම අලුත් වැඩියා කිරීම කරනවා. හැම වෙලාවෙම ඒක මේ සර්විස් කිරීම වගේක් කරනවා. ඒ සර්විස් කිරීම නෙවෙයි අපි බලන්නේ අනුන්ගේ සර්විස් කිරීම නෙවෙයි බලන්නේ. Tamange වනෙවෙයි. ඉතින් එතකොට මේක පේන්නේ. නමුත් මේක අල්ලා ගත්තට පස්සේ පේනවා අපි මේ කවුරුත් එක්ක රණ්ඩු දබර කරත් ඒ කටයුතු යනවා. නමුත් ඒ කෙරෙන ඒ සුවසේවාව දිහා බලා සිටීම පිටදේවල් සිට බලා සිටීමට වැඩිය කුසල් අකුසල් වෙනවා අඩුයි. ඒක නිසා මේකත් එක්ක ඉන්න පුළුවන් නම් මම අර ඉස්සලා කිව්ව වචන නැවත කියනවා නම් මේක තමයි මගේ ප්‍රകൃතිය කියලා. ඒකත් එක්ක ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරය අතින් චේතනා පහළ වෙන ප්‍රමාණය, කර්ම රස වෙන ප්‍රමාණය, එහෙම නැත්නම් නීති උල්ලංඝනය වෙන ප්‍රමාණය හුඟක් අඩුයි. ඒ නිසා පුළුවන් තරම් මේකේ ඉන්න සැකයක් තියෙනවා නම් පමණක් ආනපානෙ හිත දාලා බලන්න. සැකයක් නැතුව යන්න පුළුවන් ඉන්නේ බොහෝ කාලයක් කරලා කරලා හුරු වුණාට පස්සේ. සැකයක් තියෙන වෙලාවට විතරක් මේ මේ කායන පස්සනට හිත දාලා මම පිටපොට ගිහිල්ලා නැහැ කියලා චෙක් කර ගැනීම විතරයි කරන්න තියෙන නිසා මේකම ඉන්න පුළුවන් නම් මම ඉස්සලකේදී කිව්වේ ඒකයි පරියන්කේදී තරනේ සක්මනේදී එදින්දා වැඩ කරනකොටත් හොඳට තේනවා මේ ශරීරයේ ඉන්න බවට, මැරිච්ච නැති බවට, නිින්ද කියලා නැති බවට සංඥාවක් නිකුත් කරනවා. අපි මේ සංඥාව අඳුරන්නේ නැහැ. අඳුනගත්තොත් ඒක තමයි මූලිකම සංඥාව. අන්නේ සංඥාවත් එක්ක ඉන්න තාක්කල් අපි අවුල් පාස අඩුයි කෙලස් අඩුයි. අද දින උදේ 8 භාවනා හා උදේ 10 භාවනා යන දෙකේදීම අවසාන විනාඩි 15 හෝ 20 අතර තුර කෙනෙක් වතුර බෝතලය අර වතුර බොන්න උනි. ඒ ඉවර වී බෝතලේ තිබූ ගමන් ඊළඟ සිට තව කෙනෙක්ට ඊළඟට තව කෙනෙක්ට මින් වැල දිගට අසල පහල කීප දෙනෙක්ම ඒ කළා. අත්‍යවශ්‍ය කෙනෙක් කෙසේ කළොත් කමක් නැත. නමුත් එයද ඊට වඩා සෑහෙන නිස්සද්දතාවයකින් කළ හැකි බව දැනේ. බෝතලේ බිම තැබීම වුණා සමහර ශබ්දයෙන් කරති. සමහර ස්වාමින් වහන්සේගේ බෙල්ලකින් පසු ඇස්සරණ විට පෙන්නේ මේ භාවනා දෙකේදීම පියා මෙතන නොසිටි බවයි. ආයිත් යටින් කියලා තියෙන කාරණා. කරුණාවෙන් පියා මෙතන සිටියේදීත් නැතත් තවමත් භාවනාවේදී සිටින යෙදී ඉන්න අයගේ නිසද්දතාවයට මීට වඩා ගරු කරන මෙන් කර්ණාවෙන් ඉල්ලා සිටින මෙන් ඉල්ලමි. කියන්නේ පියාගෙන් ඉල්ලන්නේ. ඔව්. ඒක නිසා මේ යන්න එපා. රකත් යන්න එපා. ඉඳලා අවසාන විනාඩි 10 15ත් ඉඳලා කවුද බෝතල් අරින්නේ කියලා බලලා ඒ නැත්තම් ගිහිල්ලා හිමිට අරලා දෙන්න. ඔව් පන්ති මොනිටර් වගේ ඒක නිසා මේ ආධුනිකයෝ මේකේ ඉන්නවා ඒ වගේ හිත කැඩෙන ඇත්තෝ ඉන්නවා ඒ ඇත්තන්ට අපි ඒ කට්ටිය කවදා හරි අන්ති විනාඩි 20 වතුර ඇරලා බෝතලේ බොනකන් ඒගොල්ලන්ට ඒක ඒගොල්ලොත් ඔකේ පුරුදුනාට පස්සේ වැඩේ කරනවා බාහන පුරුදුනාට පස්සේ ගාණක් නැහැ ඔක්කොම නානික ඕක සද්ද කිරුවට කමක් නැහැ කියලා එයත් බොනවා මුල් කාලෙදී එහෙම නැහැ ඒ අර අපේ හිටිය පරණ බාසුන් නැහැ කෙනෙක් ඒ බාසුනේ මට නම් ස්වාමීන් වහන්සේ සද්ද කෙරුවට කමක් නැහැ භාවනා කරනකොට කියලා කියනවා. අන්තිර බලනකොට මේ මනුස්සයා භාවනා කරන තැනට ගිහිලා පුදුම විදිහට සද්ද කරනවා ඒකල කියනවා ඉතින් ඒගොල්ලන්ට භාවනා කරන්න බැරි මොකද සද්ද කරපුවා. කියලා එයා ඒක ලයිසන් එකට අරගෙන භාවනා කරන තැනට ගිහිලා සද්ද කරනවා. මං කව උඹට භාවනා කරන්න පුළුවන්කම වෙනම කතාවක්. නමුත් භාවනා කරන තැන සද්ද කරන එක නොකල යුත්තක්. ඒ දෙක දෙක වෙන් කළ දැනගන්න ඕන. නමුත් භාවනා කරලා කම් කිසි කෙනෙක් කරගෙන ගියාට පස්සේ අර ආධුනික කාලේ Tamanට අවශ්‍ය වෙච්ච தত্ত্ব මේකයි කියන එක මතක නැති ඒක හරි අමාරු දෙයක්. ඉතින් ඒක නිසා කවදා හරි Tamanගේ ආධුනිකයාගේ පැත්තෙන් ඉඳලා බලන දවසේ එනකන් හොඳ භාවනාකාරයෙක් වෙන්නේ නැහැ. හැමදාම අපි බිග්ිනර්ස් මයින්ඩ් එක තියාගන්නවා. අනේ මං පටන් ගන්න කාලේ මගේ හිත කොච්චර ඔද්දල්ද. ඉතින් ඒ වගේ ඇත්තෝ මෙතනත් ඉන්නවා. දැන් මට නම් ගාඩක් නැහැ. ඒ වුණාට එහෙම තුවාල වෙන රිදෙන කට්ටිය ඉන්නවා. ඒ නිසා අපි පුළුවන් තරම් මේ ආරක්ෂා වෙන්න ඕන කියලා ඒක මේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ඥානකාම ස්වාමීන් ඉන්න කාලේ තමයි. ඉතින් ඒ ස්වාමීන් හරියට හිමීට වැඩ කරන්නේ. ඉතින් පිළිවෙලට කරනවා. ඉතින් මම අභියෝග කරයි ස්වාමීන් වහන්සේට එහෙම නැත්නම් මට ඇතිවෙච්ච ප්‍රශ්නය ආවා. දැන් ඔබ වහන්සේ සතිය පිළිතරලා තියෙන්නේ. ඉතින් එහෙම තියෙනකොටත් එහෙම හිට වැඩ කරන්න ඕනේද කියලා. ඒ මම දන්න විදිහට හොඳට සතිය පිළිලා තියෙන ඉතින් ඇයි එහෙම නම ඔය නම අහන්නේ කියලා. කියලා මම කියන්නේ ඔබවන්ත නිකන් ආධුනිකයෙක් වගේ හැම වෙලාවෙම සතියෙන් වැඩ කරන්න උත්සාහ කරන ගතියක් පේනවා. නමුත් මට පේනවා ඔබවන්ත කොහොම හයියෙන් වැඩ කරලා සතිය පිළිලා තියෙනවා. ඊට පස්සේ කිව්වා මේ කරන වැඩේ හරි වැරද්ද නෙවෙයි වැඩේ. ඕකෙන් ඉතුරු වෙන ආදර්ශය තමයි අපි බලන්න ඕනේ කියලා. ඊට පස්සේ කිව්වා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට රහත් වුණාට පස්සේ මේ දුතාංග රකින්න ඕන කමක් නැහැ. තුන්වහන්සේ රහත් වුණාට පස්සේ දුතාංග 13ම රැක්කා. බුදුචාන්දේක අනුමත කරා. දුතාංග රකින්න කෙලස් කබන් උන්වහන්සේට කෙලස් නැහැ. ඒ දුතාංග රකින්න. ඉතින් ඒ නිසා අපි අපිට පුළුවන් අතපය දිගාලා ඇවිදගෙන යන්න පුළුවන් වුණාට අපි තේරුම් ගන්න ඕනේ ඒක බැරි මේ තාම නැගිට ගන්න බැරි කට්ටිය ඉන්නවා. ආහනේ මේ පැත්තෙන් ඉඳලා නැති බැරි කෙනෙක් වගේ කටයුතු කරාට කිසිම වෙලාවක හානියක් වෙන්න ආදර්ශයක් ඉතුරු වෙනවා කිය. ඒ නිසා හැම වෙලාවෙම දන්න කෙනා නොදන්න කෙනයි ඒ බිග්ිනර්ස් මයින්ඩ් එකේ ඉන්නේ. ආධුනිකයන්ගේ මානසික කටයුතු කරන පටන් අරගත්තොත් නැත්තම් මේ ප්‍රශ්නේ අහනකොට පේන්නේ හිතනවා මේ ලියපු එක්කනාගේ හිත බොහොම ඔද්දල් වැඩි. ඒ නිසා පුංචි දෙයකට සැලෙනවායි කියලා. නෑ උඩ ඉන්න කෙනෙකුට නම් එහෙම හිතෙනවා. නමුත් පටන් ගන්න කාලේ අපිටත් ඒ වගේ කාලයක් තිබ්බා. අනිත් එක ඒ විදිහට ඔක්කොමලා ඒකට ගරු කරනවා කිව්වහම සභා ගෞරවයක් හිටිනවා. group presentation එකක්නේ සභා ගෞරවයක් හිටිනවා. ඉතින් ඒ නිසා අපි ඒවා මේ ගණන් ගන්න නැතුව විශ් කරන්න යන්න නරකයි. අපි කියන්නේ පියාට ඉන්න ඕනේ කියලා. ඒ නිසා අපි මේ යාගෙන් ප්‍රියජනක උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා යෙදෙන සමහර යෝගාචරණ භාවනා කරන අතරතුරදී එකවරම හයියෙන් hinaයීම ඇඬීම එක එක දේ කිරීම නන්දට වීම හා වැනීම වැනි දේ සිදු කරයි. ඒත් මේ සිදුවීම ඔවුන් නොදනි. අවර සිටන අයට මේ බව දකි. භාවනා සිදු සිදු කරවා ආචාර්ය උපදේශ මත ඔවුන් මේ නවත්වති. මේ සමාධියේ ලක්ෂණයද එසේ වීමට හේතු වන්ද මේ සමාධියේ ඉහළ තලයකට යාමද කරුණාවෙන් පහදා දෙන්න. අර වගේ එකක් හිටියද වෙනස් පැත්තකින් ආන්නේ මං කියන්නේ එයා එහෙම නලියනවායි කියලා ඇත්ත කරලා බැලපෙහින්දනේ පේන්නේ. mind your own business තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. ආන්දන එක නම් ඉතින් ඇහෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක කරන්න දෙයක් නැහැ. ඒ නිසා එයාලා පුංචි ළමයි ඉස්කෝලේ පන්ති ළමයි ටීචර් නැති වෙච්චාම ටීචර් එනකොටම අර මේ බීජන කෙනෙක් කියනවා අනේ ටීචර් අරයා මට විරිත් ඇහුවයි කියලා. ඉතින් ටීචර් කියනවා ඔයා විරිටන බලන්න එපයි කියලා. එතකොට එයා කියනවා බැලුවත් නැතත් විරිටනවා කියලා. කොහොමද දන්නේ? ඉතින් එහෙම අර අර දුර්වලය දකින්නට අනිත් එක ඊ කරනවාට ටීචර් පෙන්නේත් නැහැ. අර බලනකොට තමයි විරිටන්නේ. ඉතින් ඥානන්ද ස්වාමීන් වහන්සේ නිසා කියනවා බල්ලා ඒ දණ්ඩේ යනකොට පේන නිසා බලනවද බලන නිසා පේනවද කියලා බලන්නේ කියලා. ඒ දන්නේ මස් කැලක් අරගෙන යන බල්ලෙක්. යනකොට පේනවා මස් කැල්ලක් අතින් ගත්ත බල්ලෙක්. ඉතින් අරුව මස් කැල්ල විසිකොල්ල අරුවට පයින්. අර බල්ලගේ කටේ එන මස් කැල්ල ගන්න. නමුත් ඒ පේන්නේ Tamangeම රූපේ. නමුත් ඒක දිහා බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අර ඇමරිකාවේ හතරේ පන්ති උගන්වනවලු මේ මේ මේ පාඩම උගන්වනවලු. ඒ ළමයින්ට ටීචර් නැති වෙච්ච වෙලාවේදී ළමයි පැන්සලෙන් අයින්නවා විරිත්තනවා. ඉතින් ඒ ළමයිගේ හැටිනේ. ඉතින් ඒ කට්ටියට කියනවලු එයා විරිත්තනවා. කවුරු හරි ඉන්නවා නෝටි මිනිස්සෙක් එයාගේ වැඩේම ওই පොඩි කට්ටියට බුලි කරනවා. එයා විරිත්තනකොට කේන්ති ගියොත් ඔයා පරාදයි කියලා හිතාගන්නේ කියලා. එයා විරිත්තනකොට මට කේන්ති ගියොත් මම පරාදයි. ඒ විරිත්තුවට දැක්ක නැතුව වගේ ඉන්න පුළුවන් නම් එයා පරාදයි. මේක ඉතින් අවුරුදු දෙකක් ඉගෙනවලු. දෙකක් ඒ ළමයින්ට හිතට දුන්නලු මේක මතක තියාගෙන කොයි වෙලාවකද එයා කරන දේට තමන්ගේ හිත ඍජුනොත් තමන් පරාදයි. තමන්ට කරන්න තියෙන එක නෑ වුණා වගේ නොදක්ක වගේ හිටියොත් ඒ කරන එක න පරාදයි කියලා. අවුරුදු දෙකකට පස්සේ ඒක ළමයිගේ මේ සෝෂල් සර්වේ ටෙක්නික් එකක් දාලා බැලුවොත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් මේක හරියට අල්ලලාලු. පොයින්ට් එක අල්ලලා ඊට පස්සේ ඒ දක්ෂ වෙච්ච ගානමකට කතා කරලා කිව්වලු දැන් ඔයා පේන තියෙන ඔයාට දැන් අනික් කටකින් ප්‍රශ්නකුත් නැහැ විරුද්ධවත් ගණන් ගන්නෑ ඔයාට ඔයාට දැන් මේ පාඩම ඔයාගේ මට්ටමේ කෙනෙකුට කියලා දෙනවනම් මොකද්ද හොඳම ටෙක්නික් එක කියලා වල peer group එකට එයා කිව්වල ඒ ගානම කළා කවදාකවත් මේක කියලා දෙන්න පුළුවන් පාඩමක් නෙමෙයි අල්ලන එක අල්ලනවා බැරි එකට බෑ කියලා ඒකත් ඇත්තම සත්‍යයක් ඒ කියන්නේ ඒක ඒ ඒක ගත්ත මිනිස්සයාට තේරෙනවා මේකේ ගැළවෙම මෙතනයි තියෙන්නේ කියලා. අනිත් එක නැදන්නේ අනිත් එක නයි රිත්න එක නතර කරන්නේ. ඊට පස්සේ ඒල ඇමරිකාවල එහෙම කියන්න යන්න එපා. දැන් ඔයාටත් අපි කියලා දීලානේ අල්ලගත්තේ. ඉතින් ඒ නිසා මේක දන්න ක්‍රමයකට යකළු බැරි නම් මොකද කරන්නේ? අපි ගෙදර ගියාලා බලනකොට අම්මලා තාත්තලාට තේරෙන්නේ නැහැ කිවලු ඒක. අම්මා බයිනකොට තාත්තලා ගේන්ට යනවා. ඒ ළමයට ඒ තරම්ම ඉන්සයිට් එකක් තියෙනවලු. තුන්වෙනි සැරේටත් බලපෑමක් කළා කිවලු එහෙම නෙවෙයි. පුළුවන් විදියකට අපිට මේක නිදර්ශනයක් මාර්ගයෙන් හරි දෙන්න කියලා. එයා කිව්වලු මට මෙහෙමයි තේරෙන්නේ. දැන් මට මෙයා විරිටනවා. නැත්නම් එයා කොනිටනවා. එතකොට මම මගේ හිත දිහා බලනකොට මට පේනවලු මගේ හිත නිසසල still forest pool එකක්. මගේ හිතට ripples ඇවිල්ලා නැහැ. මම ඊට පස්සේ අරයාගේ හිත බලනකොට පේනවලු එයාගේ හිතේ රැලි ගන්නවා කියලා. එයාගේ හිතේ මේ රැලි වගේක් තියෙනවා දැන්. දැන් මට තියෙන්නේ අර රැල්ල මේකට එන්නේ නැති වෙන්න පරිස්සම් වෙන එක විතරයි. ආවොත් මම හෙල්ලෙනවා මට කේන්ති යනවා කියලා. ඉතින් ඒක ඒ ඒ ඒ සර්විස් කරපියකන අරගෙන ඊට පස්සේ ඒක ආයෙත් අරකට ඉන්කෝපරේට් කරලා පෙන්නනවා. කවුරු හරි කුප්පන්න ගියාට කිප්පෙන්න නම් Tamange හිතේ කුප්පකම තියෙන්න ඕන. කුප්පකම කියන්නේ අපේ පැත්තේ හොඳ වචනයක් නෙවෙයි. කුප්පකම කියන්නේ ඒකට. ඉතින් ඒ කියන්නේ තරහමසු කෙනෙක් ඒක සිංහලෙන් බනට කියනකොට කිව්වා තම පිට කෙනෙකුට රිමෝට් කන්ට්‍රෝලර් එකකින් තමන් කුප්පන්න පුළුවන් නම් තමන් කොච්චර දුර්වලද කියලා. පිට කෙනෙක්ගේ ඉංගියකින් මොකක් හරි එකකින් තමන් කුප්පන්න පුළුවන් නම් රිමෝට් කන්ට්‍රෝල් එක යාතේ තියෙන්නේ මම කොච්චර සල්ලි හම්බ කරත් දුකේ ඉන්නේ මොකද මේ මනස ඉඳපු ගමන් බොත්තම් මිරිකනකොට මට මේ තද වෙනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ කිපෙන්නේ ඔද්දල් හිත නුපුණු හිත ඒක තමයි පටන් ගන්න තැන. අපි බලන්න ඕනේ යම් ප්‍රමාණයකට ඒක දරා ගන්න පුළුවන් නම් ඒ කුණිත්තර මනසය නිසා තමයි මේක ඉගෙන ගන්නෙ මම. එනිසා වේබුසයඩෝ කියනවා භාවනා මධ්‍යස්ථාන කහිනකොට දොරායනකොට කේන්ති යනකොට මේ භාවනා කරන එක නා දැනගන්න ඕනේ කියනවා මගේ සතිය කැස්සරත් කැඩෙන එකක් කියලා මතක් කරගන්නයි කියලා. මගේ කැස්ස දොරායනකොටත් කැඩෙන જાතිකයි. ඒ කියන්නේ මදි. දිනු කරන්න කියනවා. දිනු කරුවට පස්සේ Tamanne දවසක් එයි කියනවා කැස්සර දොර ගැහුවට ගානක් නැතුව ඉන්න පුළුවන්. හැබැයි හුඟක් තව ඉස්සරහට ගියාට පස්සේ තේරෙයිලු යකෝ මෙයාක කැස්සේ ඉඳලි මම මෙතෙන්ට ආවේ කියලා. නැත්තම් මම මෙතෙන්ට යන්නේ නැහැ කියලා. එතකොට හිතෙනවලු අර මිනිස්යාට මේ ගුරුවරයා දීපු නැති විදිය කමටහනක් දීලා තියෙන ගිහිල්ලා ස්තුති කරන්න හිතෙනවා. හැබැයි සායරෝ කියන අන්තිමට බෑ නැගිටලා ගිහිල්ලා ස්තුති කියන තරම් තකතිරු වෙන්නත් එපයි කියලා කියනවා. ඉතින් ස්තුති කරන්න කියනවා මේ ඉරිටේෂන් එක නිසා තමයි මම මේක ගිවං කරේ. ඉතින් ඒ විදිහට මේ ධර්මතා අර ඔද්දල් මනසට පුංචි මනසට පුරුදු කරන දෙයකට හරියට හීරෙනවා. ඒකම අපි ඉන්කෝපරේට් කරන්න ඕනේ දැනගන්න ඕනේ මගේ මගේ தત્ත්වය මේකෙන් පෙන්නවා දැන්. මම එන්නේ එන්නේ වෙනදාට වැඩිය භාවනා දියුණුද නැද්ද කියන්නේ හැමදාම මේ පුංචි දේවල් වලට සැලෙන මනසක් නම් මේක තාම මදි. මේක තාම අදී මේ දැඩි වෙලාමදි සීසන් වෙලාමදි ඒ නිසා අනුන්ගේ පැත්ත හදන එකත් හොඳයි ඒ කියන්නේ ස්ථානයේ ගෞරවයට විවස්ථාට හොඳයි නමුත් Taman දැනගන්න ඕනේ මේ මේක තමයි භාවනාව කියලා කියන්නේ ආචාර ධර්ම පැත්තෙන් ඒ දේවල් නොවෙන තැන ඉඳලා සතිය පිහිටවන එක නෙවෙයි දක්ෂකම වෙද්දි සතිය පිහිටවන එක තමයි හොඳ සතිය කියන්නේ සතිය පිහිටවන එක හැබැයි මේක කෙනෙකුට කහින්ට දෙන ලයිසන් එකක් නෙවෙයි ඒ නිසා ඕ මම කැසට කමන්නේ ඒ මිසු පුහුණු කරන්න එපයි කියලා එහෙම කරන්න යන්න එපා. දෙපැත්තම තේරුම් අරගන්න ඕනේ මේ වෙන ප්‍රශ්නයක් ආපුවාම අදා බෙදා ගන්න නැත්නම් අපිට දිනුවක් ලබා ගන්න බෑ. මේකේ ඒ නිසා විකල්ප හතරක් තියෙනවා. එසේ වීමට හේතු කුමක්ද? අර අර විදිහට මේකේ තියෙනවා හයියෙන් hina වීම ඇඳීම කවුරක්වත් කැමති නැහැ සෙනඟක් මැද කරන්න. ඒ වගේ භාවනා මත්තමට ආවට පස්සේ කෙරෙනවා. බබෙක් නිදාගත්තට පස්සේ hina වෙනවා අඬනවා දැකලා ඇතිනේ මං හිතන්නේ. අපි කියනවා ගිය ආත්මේ අම්ම ඇවිල්ලා කතා කරන ඕන්න hina වෙනවා කියලා. ඒතර මේ අම්මා කියනවා එපා දුවේ ඔය කතා අහන්නට උඹයි මම උඹයි මමට කිරිලේ කිරි කර දුන්නේ සුරංගනාවන් එනවලු ඒ බයිලා. එහෙම නෑ එහෙම සින්දා නන්දමාලිත් කියනවා. ඒ වගේ භාවනා කරනකොට તો නිදාගින්න බබෙකුට වගේ මේක නලියන්න පටන් මේක මේ ස්වයන් සිද්ධ වැඩ වගේක් තමයි. බැලුව බැල්ම ටික විකාරයි. හැබැයි මේ මිනිස්සයා ස්වයං කතමුත් නෙවෙයි, පරං කතමුත් නෙවෙයි, ස්වයං පරං කතමුත් නෙවෙයි, අපරං කතං අසයන්කාරමුත් නෙවෙයි, අජිත්‍ය සමුප්පන්නත් නෙවෙයි. ඒකට ඉඳ තියලා කියනවා මේ සමාධියේ ඉහළ තලයකට යෑමක්ද කියලා. අපිට කියන්න බෑ නමුත් ඒ ඒ පුද්ගලයා උත්සාහ කරනවා මේවා සිද්ධ වෙද්දි සතිය පවත්තක්. මේවා සිද්ධ වෙද්දි ඉරියව වෙනස් නොකර නැගිටලා යන්නේ නැතුව. ඉතින් අනික් කටියටත් ඒකම ආදර්ශයක් ගන්න පුළුවන්. මේ වගේ කෝලම් දකිද්දිත් එහෙම නැත්නම් කෝලමක් කියලා කියමු. දකිද්දිත් මට පුළුවන් මගේ භාවනා කරගෙන යන්න කියලා. සාමූහික භාවනාවකදී හම්බෙන විශේෂ ලාභයක් මේක. තනියම කරන්න ගියාට කවදාකවත් මේක වෙන්නේ නැහැ. ඒ නිසා තනියම කරපියක් කරනකොට මෙහෙම දැනගෙනලා කරන්නත් බෑ. මෙහෙම කරපියක් කරනාට නොදැනුවත්වම මේ හાર્ඩනින් process එකක් යනවා. තැනකට ගිහිල්ලා බලනකොට පේනවා එක එකනා එක එක එක එක රුචි අරුචිකම් වලට වැඩ කරන්නේ මට බෑ මේ සේරම එකම නීචියට දාගන්න හොඳම වැඩේ තමයි ඕකේ මොනවාක්වත් අවුල ගන්නත් එපා සාක්කුවේ දාගන්නත් එපා ඔය සිද්ධි ඉවර කරලා දාපන් කියලා දිනු කරලා යන්නේ ඒක. ඉතින් ඒක නිසා සාමික භාවනාවකදී අපිට මේ වගේ දේවල් දකින්න හම්බ වෙනවා. කවදාරි වෙච්ච දවසක Tamanට වෙච්ච දවසක තේරෙනවා මේක ඇහුවටවත් පොතක බැලුවටවත් හරියන්නේ නැහැ වෙච්ච දවසේ තමයි තේරෙන්න පටන් ගන්නේ. හැම කෙනෙකුටම මොකක් හරි මේ වගේ විකෘතියක් කරා යන්න වෙනවා. ඒක පිළිබඳව මොනම විදිහක සැක කරන්න එපා. කිසිම කෙනෙකුට මේ රෝසමල් යහනාවක් ලැබෙන්නේ නැහැ. එක්කෙනෙක්ගේ දේ තව කෙනෙකුට වෙන්නේ නැහැ. ඒක නිසා මානසික අසහන තියෙන කෙනෙක් වුණොත් ඒක එතකොට ගුරුවරයාට වගකීම යනවා. පිරිසේ ඉන්න කෙනා. නමුත් මේ මානසික අසහනම නෙවෙයි. ඒ වරිජු කරනකොට, ඇදාරිනකොට සිදුවෙන දේවල්. ඒ නිසා දෙපැත්තම ඉවසන සුළු ගතියක් තියෙනවා. හැබැයි වෙන එක මේ හොඳක් මොකද්ද වැඩක් වෙන බවයි පේන්න තියෙන්නේ. දැන් අපි ඇය එකමාර ගත වෙලා තියෙනවා. නමුත් ආ ප්‍රශ්න තියෙන නිසා මම ටිකක් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ආනාපාන සති භාවනාවේ අතුරුඵලයක් ලෙස ලෙඩසෝ කරගැනීමේ හැකියාව උදා වෙන බව අසහත යෝගී ජීවිතයක උපකාර වෙන මෙවන් හැකියාවන් ලබා ගන්න ආකාරයේ පහදා දෙන ලෙසින් කරනවා ඉල්ලමි. ලබා ගන්න බෑ ලැබෙන්න ඉඩ තියෙනවා. භාවනා කරන්නේ අපි ඒව ලබා ගන්න නෙමෙයි. මේ මේ වෙන්නේ ඔය සයිකොලොජිකල් ඔය කැතැසිස් එකක් යන්නේ. ඇඟ ඇතුලේ pent up වෙලා තියෙන emotions එහෙම නැත්නම් ඒව දේවල් අර භාවනාවේදී අරමුණු පිටින් එන්නේ නැතුව මේ හිස්තන පවත්තනකොට යට දෝක්කේ බොක්කේ තියෙන ඒවා අඩිය තියෙන ඒවා එළියට දානවා. කයමුත් එළියට දානවා, වේදනාවලුමුත් එළියට දානවා, චේතන සංඥාවලුමුත් එළියට දානවා, සංස්කාර මෙව්වා. ඒ එළිය යන්න යන්න මේ මානසිකත්වයේ සුව වෙනවා. මේ මානසිකත්වයේ තියෙන මේ අතුරු අන්තර සමබර කරනවා. ඉතින් ඒකට කරන්න අපි හිතට gedara යන්න දෙන්න ඕනේ. හිත නන්නත්තර වෙලා ඉඳද්දි gedara අස්පස් කිරීමක් වෙන්නේ නැහැ. අස්පස් කිරීම වෙන්නේ හිත පුළුවන් තරම් නිමිත්තක් නැති, අරමුණක් නැති, මානසිකාරයක් නැතුව අර විවේක තන ඉන්නකොට පුදුම විදිහේ මේ කියන්නේ සම්බාහනයක් පංචකර්ම ව්‍යායාම සමබර කිරීම ගොඩාක් සිද්ධ වෙනවා. ඉතින් ඔය හැම ලෙඩක්ම කියන්නේ ඒ සමබර භාවයේ දුර්ලභකම්. නිසා නැවත සමවර කරපු ගමන් ඒ අසම්බර ගති එකම ස්වභාවයෙන් සකස් වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා අර මේ ජොන් කබත්සින් ප්‍රොෆෙසර් දන්නවා මටත් අඳුරලා දුන්නේ ප්‍රොෆෙසර්ම තමයි. එයා කතා කරලා කියන ගොඩක් මේකට පරීක්ෂණ කරන කෙනෙක්. එයා තමයි mindfulness based stress reduction program කියලා ඇමරිකාවේ දැන් national level එකට ගිය program එකක් කරනවා. එයා කියනවා mindfulness කරලා මේක ගෙදර ගෙනිච්ච ගමන් හිත stress reduction කියන්නේ mental මේක පැත්තෙන් physicallyත් වෙන නිසා එයා කියනවා තව අවුරුදු 3-4ක් විතර යනකොට සතිය නැත්නම් mindfulness එක ලෝකේ වැඩියෙන්ම විකිනෙන බේත බවටපත් වෙයි කියලා. මොකද ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ, ආෆ්ටර් ඉෆෙක්ට්ස් නැහැ. නොමිලේ හම්බ වෙන්නේ හිතා ගන්න බැරි ලෙඩ සේරම තනිප ගන්න. නමුත් තාම මේක මේ ජනමතයට ගිහිල්ලා නැහැ. මේක ඇමරිකාව ගත්තයි කියලා කියන හොඳක්. දුර්ලභම තියෙන්නේ ඇමරිකන් කාර්යෝ භාවනා කරන්නේ ලෙඩ සුව කරගන්න. ඒක හොඳ ට්‍රෙන්ඩ් එකක් නේ. ඒක භාවනා ධර්මන අතුරුපලයක් වශයෙන් අනේක නිවනේ ගෞරව රැකෙනවා. ඒගොල්ලෝ මේ තෙරපිටික් හීලින් මෙතඩ් එකට යන්න ගිය නිසා ඔය මොනිද්‍රජී වගේ මේ ඇමරිකාවේ විපස්සනාට මුල් වෙච්ච කට්ටිය කියනවා ඇමරිකාව પરම්පරා කීයක් යයිද දන්නේ මේ භාවනාවේ ප්‍රධාන પરමාර්ථය නිවන කියලා තේරුම් ගන්න. ඒගොල්ලෝ කරන්නේ ගොඩක් මේක තමයි. ඒ නිසා මේ ළඟදී ඉරිප ජනාධිපති ක්ලින්ටන් බුද්ධඝමට ඇවිල්ලා තියෙනවා මොකටද නේ ඕකට. ඒ ආටිකල් එක කියවන්න පේනවා. එයාට දෙන්නවත් heart surgeries දෙක තුනක් කරලා තියෙනවා. එයා දන්නවලු මේක කරනවා නම් ඒක කරන්න වෙන්නේ නැහැ කියලා. bypass කරන්න වෙන්නේ නැහැ. මේකෙන් සනීප වෙනවා කියලා. ඒ නිසා එයා මේ අතරමැද දැන් මේ භාවනා ගුරු රෙත්‍යාගෙන භාවනා කරනවා. ඒ නිසා මේ ප්‍රතිඵල අතිරේක ලාභ අතුරු පළවජියට ලැබෙනවා මිස ඒ සඳහා භාවනා කරනවා කියන එක උනන්දු කර යුත්තක් නෙවෙයි. හැබැයි ලැබෙන එක නම් ෂුවර්. සතර සතිපට්ඨානට අයත් අනිකුත් අනුස්සති වඩන ආකාරය පහදා දෙන්න මේන් එකින් එක පිළිවෙලින් වැඩි යොත්තාගෙන නැත්නම් ආනාපානේ වඩන විට එක විට සිදුවේද මේක දෙවෙනි කොටස තමයි මම අදහන්නේ ඒක ආනාපාන සති සූත්‍රයේ ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා ආනාපානෙ මත භාවනා කරනකොට එකින් එකට එකින් එකට තුරු දෙන ගතියක් තියෙනවා කාණපසනා නිම වෙනකොට වේදනානුපසනාට ඉබේමපත් වෙනවා ඊට පස්සේ චිත්තානුපසන ධම්මානුපසන ක්‍රමයට යනවා. ඒ ටික හරියනකොට බොජ්ජංග ධර්ම වැඩෙනවා. ඒකෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයට යනවා කියන එක. ඒක නිසා අපිට ඉස්සෙල්ලා එකක් හොඳට තහවුරු කරගන්න මේ නම් වශයෙන් කරන කායනුපසනාව. එතකොට ඊටු ටික වෙනවා. අපිට තියෙන එකට අනුග්‍රහ කරන එක විතරයි වෙන්නේ කොයි වෙලාවෙද කොහොමද කියන එකවත් දන්නේ නමුත් ඒව අතර පුදුමාකාර ධර්මමය චිත්ත මේ චිත්ත නියාමයක් අනුව තමයි කටයුත්ත සිද්ධ වෙන්නේ. ආනාපාන සති භාවනාවෙන් නිවන් දකින්න පුළුවන්ද? නිවන දකින්න පුළුවන්ද? ප්‍රශ්න දෙකක් තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ ටිකක් ඔය ආනාපාන සති කරලා බලලා මටත් මේකට උත්තරයක් දෙනවා නම් හොඳයි. මේව නැතුව එහෙම නැත්තම් කියන්න තියෙන්නේ දැන් මේ මේ ලියන එක නම් මේ ආනාපාන සතිය වඩන්නේ ඇයි? ආවේ ඇයි මෙහෙට? ඇයි බාහනාගේ රෙජිස්ටර් වුණේ කියලා අහුවනම් අහන්න වෙනවා මේ මේ මොකද්ද කියන්නේ? අපිටම කෝච් එකට නැගලා මුදවට මේ එක්ස්ප්‍රස් යනකොට ඇහුවොත් මේ කෝච් කොහෙද යන්නේ කියලා? උතරම ගියර් එකට දාගෙන টොප් එකේ යදිනකොට අහනවා පොඩ්ඩක් නතර කරලා කෝච් කොහෙද යන්නේ කියලා ඇහුවොත් එහෙම. ඉතින් ගාඩ් කතා කරලා ඇයි මිනිස්සු නැග්ගේ මොකටද? උඹ බලන්න බෑ බෝඩ් එක බලලා පයි නගින්නේ. ඒ වගේ මටත් අහන්න තියෙන මේක නා මේ සෙන්ටර් එකට ආවේ මොකටද? නිවනේ මේ පිට වෙන දෙයකට තියෙනවා නම් ඒ එතන ඉඳලා හරි ගැසලා යන්න පුළුවන්. ඒ නිසා Eh, මේක මේ තමන්ම self contradiction එකක් මේ ප්‍රශ්නේ තියෙන්නේ. තමන්ම කරන දේ පිළිබඳව තමන්ට සැකයක් තියෙනවා. ඒක තමයි භවනා දෙන බරපතලම විසපීජය. විශ්වාසය නැතිකම. ඒකට බේතුත් නැහැ. ඒලේ දෙයට බේත් නැහැ. ඒක නිසා මේ මම කියන්නේ මේ මේ ඒනෝර කියන්නේ චීන කඩේකට ගිහිල්ලා ජපන් කෑම ඉල්ලන්නත් එපා. ඒකට ජපන් කෑමකට යන්න. යන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කට්ටියෙන් ඇහුවොත් මේ වීදියේ කියලා නගරාධිපතිගෙන් ඇහුවොත් මේකේ කොයි කඩේද කැමරාස කියලා. උගේ කාලා බලපන් කිය. නගරාධිපතිගේ රසේ වැඩක් නැහැ නේ අලුතෙන් ආපු ආගන්තුකයාද. ඔය කඩෙන් කොයි එකෙත් වගේ කාලා හොඳ කැම තෝරගන්න එකයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ වගේ ප්‍රශ්න මේ අතරමඟදී අහන්න පටන් අරගත්තාම වෙන්නේ අර තමයි මෙතෙක් මේ ගත කරපු දවස් හතරම නිකන් හැල්ලුවටපත් කිරීම. තමන් ඇතුළත මේ self contradiction නැති වෙන අනිත් එක උත්තර දෙන්නත් බෑ ඔය ප්‍රශ්න වලට. උත්තර වලට ගන්න කාලය එච්චර වටිනාකමක් නැහැ. අවසරයි මාර්ගඵලයකට පත්වීම ක්‍රම පහක් එනම් ධර්මයේ ශ්‍රවණය කිරීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සත්‍යයනා කිරීම, මෙනෙහි කිරීම, භාවනා කිරීම බුදුරජාණන් ශ්‍රේෂ්ඨ දේශනා කොට ඇත. යමෙක් ධර්ම මෙනෙහි කිරීමේ ක්‍රමයේ මගින් මාර්ගඵලයට පත්විය හැකි ආකාරය විශේෂයෙන්ම ක්‍රමයේ මගින් අවබෝධයේ ඥානය ඇති හැකි ඇතිවිය හැක්කේ කෙසේදයි පහදා දෙන්න. මෙනෙහි කිරීම ක්‍රම දෙක තුනකට බෙදන්න පුළුවන්. ඉස්සල්ලාම අරමුණෙන් හිත පිට යනකොට අරමුණ මෙනෙහි කිරීම තමයි මේකේ පළවෙනි මේකේකට විතක්කේ කියලා කියනවා. ඊට පස්සේ ටික වේලාවක් යනකොට යෝනිසෝ මනසිකාරය කියලා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී එන පාරවල් වලින් ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තක දාලා නිවන් මාර්ගයට යන එක තියෙනවා ඊට පස්සේ සංඛාර උපේක්ඛා ඥානයේදී සියලු සංස්කාරය දුක පිණිස පිහිටනවා ඒ නිසා සංස්කාර නොකරන තැනට මෙනෙහි කරනවා කියන විතක්ක මානසිකාර චේතනා කියන තුනේදීම මේ මෙනෙහි කිරීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන එක මට්ටම් තුනකින් ක්‍රියාත්මක වෙන්නේ ආධුනික මේක තමයි පිට යන හිත මෙනෙහි කළ අරමුණට ගෙනත් දාන්නේ මානෙ තණ්හාට වඩා වෙනස් කෙලෙස් වර්ගයක් වශයෙන් හඳුනාගත්තද මානෙ නිසා සිදු කරන සංස්කාර හරහා ඇතිවන වේදනාව ගැන මෙසේ කල්පනා වේ. ඒ සැපයක් නම් තණ්හාවෙන් අල්ලා ගැනීම කුපාදානෙ සිටුවේ. දුකක් නම් සැපය සැපය නැතිකම නිසා ඇතිවන ද්වේෂය හරහා උපාදානෙ සිටුවේ. මෙසේ තණ්හා මාන දට්ටි යන සියලු කෙලෙස් නිසා ඇතිවන උපාදානයන් සිටවන්නේ තණ්හාව හරහායි තේරුම් ගත්තෙමි. නමුත් තණ්හාමාන දිට්ඨි නිසා සිදුවන සීල සංස්කාර අසංකාරිකෝ සසංකාරික සිදුවන්නේ අවිද්‍යාව නිසායි කියන්නේ ඒ සියල්ල අරහා සිදුවන උපාදානය භවෙත් නැත්තම් පැවැත්මටද ඒ නිසා දුකට හේතු වන බව නොදන්නා නිසාය තේරුම් ගැනීම නිර්වෘද්ධය කරනවායින් පහදා කර දෙනෙමින් ඉල්ලමි. මේකට මෙහෙම යන්න හරින මේ කවදාකවත් එහෙම අල්ලලා මෙන්න මේකයි කියලා හරියටට කියන්න බෑ. නමුත් භාවනා කරනකොට මේ වගේ සලකා බැලීම් සිදුවෙන නමුත් ඒ වගේ නතර වෙන්න එපා. එකක්වත් හරි නැහැ. ඒක ඊගාව හොඳ එකට යොමු කරලා ඒක අයින් වෙනවා. ඊගායකට යොමු කරලා ඒක අයින් වෙන නිසා මේ වගේ ගොඩාක් පහු කරකට යන්න වෙනවා. මෙවුවා ගැන වැඩි වෙලා නතර වෙලා බලන්න හිටියොත් ගමන බාධා වෙනවා කියලා විතරක් මතක තියාගන්න. හැබැයි මේවා නැතුව නම් බෑ. භාවනා කරනකොට මේවා එනවා. මේවා දිහා හරි හරි බලන්න එපා. බලන්න ගියොත් මේ භාවනාවේ ප්‍රගමණය බාධා වෙනවා. ඔක්කොමත් හරි ඔක්කොමත් වැරදි. දෛනික ජීවිතය ගත කරන විට ලෝදේශ දහම් මැසින් බැලීම දහම් මැස යෙදීම සුසුබ වාසයත මේ ඉටු කළ හැක්කේ කෙසේදයි දැන ගැනීමට කැමැත්තෙමි දෛනික ජීවිතය ගත කරන ලෙස ලෝසේස දහම් මැසින් බැලීම දහම් මැස යෙදීම සුසුබ වාසයත ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන ආචාර ධර්ම තියෙනවනේ අවතුම් පැවතුම් අනේ අවතුම් පැවතුම් ටික ලෝදේශ බලලා කිසිම විදියකට ලෝකෙට හිංසාවක් අව탁සීරුවක් අනුන්ගේ සයිකොලොජිකට හානියක් කරන්නේ නැති වෙන විදිහට ගත කරන එක තමයි සබ්බපාපස්සා කරනවා කියලා කියන්නේ. ඉතින් භාවනා කරන කෙනාට ඒකේ වටිනාකම එන්නෙන් වැඩි වෙනවා. ඒ නිසා ලෝකදේශ දහම් මැසින් බැලීම කියන එකට තනි වචනෙන් කියනවා නම් කියන්න පුළුවන් අවිරුද්ධ ප්‍රතිපදාව. නැත්නම් සාමීච ප්‍රතිපාන. අරණ ප්‍රතිපදා. ලෝකේශී වෙන කිසිම දෙයකට විරුද්ධ වෙන්න යන්න එපා. තමයි බැරනම් පැත්තකට වෙනවා. පුළුවන් නම් ඒකත් ඒකට අනුයාත වෙනවා අනුග්‍රහ කරනවා කියන එක තමයි භාවනා කරන කෙනෙක්ගේ කරන්න තියෙන්නේ. ඉතින් ඒක ඔය භාවනා කරනවා වගේම ලේසි නෑ. ඒක ගොඩාක් කල්යාණ මිත්‍ර ආශ්‍රය හරහා පුරුදු කරන්න ඕන දෙයක්. සෝවානෝපසු යමෙක් යලිත් උපරිම වශයෙන් බව හතක් ලබා ගන්න බවත් හතක් තිරසන් නො අපාගත ඉපදීමක් නොලබවත් අසහායත මේ කරුණාවෙන් පහදා දෙන්නේ. පහදා දෙන්න එපා මේක බාර ගන්න. මේක මේ පහදා දෙන්න අපිට හැකියාව නැහැ මේක සරුවත්න දේශනාවක් නියමයක් ඒ නිසා ඒක එහෙමයි කියලා බාර ගන්න එකයි තියෙන්නේ ඊයේ රාත්‍රී බණ දේශනානුව කෙනෙක් මන්නම් ආයෙත් උපදින්න නම් එන්නේ ඕන නැහැ. හෝ මට මේ ආත්මේ නිවන් දකි ඩෝන යනුවෙන් පැවසීම අකුසලයක් වන්නේද? ඒ විභව තණ්හාවට වැටේද කර්ණාවෙන් පහදා දෙන්න මැනවි. මේ පැත්තට කීයද හැකි? යම් කිසි කෙනෙක් මට මේ මේ ආත්මය ආය එන්න ඕනේ නැහැ කියලා කටයුතු කරනකොට මොනම හරි දෙයක් නිසා ආය එන්ඩෝ එන්ඩ වෙලා ඒකට වෛර කරන්න පටන් අරගත්තොත් විභව තණ්හාට වැටෙනවා. මට මේ ආත්ම ජීව නිවන් දකින්න ඕනෑ කියලා කටයුතු කරද්දී නිවන් දකින්න බැරි වෙන බාධාවක් ආපු ගමන් ඒ බාධාවට වෛර කිරීම විභව තණ්හාවට වැටෙනවා. මේක භව තණ්හාවටයි වැටෙන්නේ. භව තණ්හා පැත්තටයි වැටෙන්නේ. තම නිවන තමයි අරමුණු කරන්නේ. නමුත් මම කරනවා මම වෙනවා මට අතනක් ඕන මෙතනක් ඕන කියන જાතියක් තියෙන්නේ. නමුත් මේ කරාට අපි ඔක්කොම පතන විදියට හම්බ වෙන්නේ නැහැ. ශ්‍රේඥානසේ දේශනා කරනවා නකෝපණේ තම්බික්ක වේ ඉච්ඡේව පත්තබ්බන් කියලා. මහන්නේ මේ ප්‍රාර්ථනා කරපමණින් දෙයක් හරියන්නේ ප්‍රාර්ථනා කරන දේ හොඳයි. ඒක හරියන්නේ නැත්තේ අසවල් එක නිසායි කියලා ඒකට වෛර කරන්න කිය ගමන් ඒන වෛරයට නම් විභව තණ්හාව කියලා කියනවා. උපවංශයේ විස්තර කළ උපාදාන හතර වර්ගයට කාම දිට්ඨි සීලබ්බත ආත්මවාද තේරුම් ගැනීම සඳහා උදාහරණ හතරකින් කරුණාවෙන් විස්තර කර දෙමින් ඉල්ලා සිටිමි. කාම උපාදාන කියලා කියන්නේ කාම ඡන්දේ, ditthi උපාදාන කියලා කියන්නේ මේ මිච්ඡා ditthi ගත්ත කෙනෙක් කියනවා අපි කියමු මම නිදර්ශන වශයෙන් ගතත් තරහ වෙන්න එපා. මුස්ලිම් ගත්ත කෙනෙක් කියනවා කියන වෙන මොන ආගමකට ගියත් අපායට යනවා. මේකට આવොත් විතරයි දෙයන්නාසික අනුකම්පාව ලැබෙන්නේ. කතෝලික ආගමකට ගියාට පස්සේ කියනවා මේ ආගමේ ඉන්න කට්ටිය විතරයි ස්වර්ගයට යන්නේ. අනිත් ඔක්කොම මිච්ඡා ditthිකයි. Hindu ආගම කියක්ියත් කෙනෙක් ඒක නිසා ඒ ඇත්තෝ ඒක දැඩිසේ අල්ලගෙන ඉන්නවා. ඒ නිසා කවුරුත් ඒ ආගමෙන් පිට දෙයක් ඉගෙන ගන්නවටත් කැමති නැහැ. දිට්ඨිය වලට යනවා. සීලබ්බත කියලා කියන්නේ කයට දැඩි දුක් දීම හෝ දැඩි සැප දීම ආදී වශයෙන් නියම ප්‍රතිපදාවට අවශ්‍ය කරන දේවල් තිබියදී එක එක වෘත සමාදන් වෙනවා. එතකොටත් කාලීනාස්ති වීමක් සිද්ධ වෙනවා. අත්මාදුපාදේ කියලා උපවාදේ කියලා කියන්නේ මම වෙනවා මට කවුරු හරි හානියක් කරන මිනිහෙක් ඉන්නවා. ඒ මිනිසයා හිතලා මට කරපු දෙයක් ආදි වශයෙන් හේතුඵල ධර්මයේ තේරුම් ගන්න නැතුව පුද්ගලයන් මේක මට කරනවා. ඒ දේ වෙන පුද්ගලෙක් මෙතන ඉන්නවා කියලා ගන්නවනම් ඒ වැතර නිදර්ශන නෙවෙයි තේරුම් ගන්න පුළුවන් ක්‍රම ටිකක් මම ඔය වෙලාව හැටියට අවස්ථාව සපයලා දුන්නේ. සතිය පිටුවා ගැනීමට මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කාණ්ඩ හතරෙන් ධම්මානුපස්සනාව වැඩිවෙන් පමණක් නිවන් සාක්ෂාත් කරගත හැකිද මේ චිත්ත භාවනා ගුරුවරයෙක් ඉසූත්‍රිතා විස්තරාත්මකව group and chance ක්‍රමයට විස්තර කර ඒ මෙනෙහි කිරීම උපදෙස් ලැබේ ආනාපාන අරමුණට වඩා ධර්ම මෙනෙහි කිරීම හිතට ආශා කරන දෙයක් බැවින් එවැනි අරමුණක හිත පවත්වාගෙන ඊට පහසුවෙන් මේ ක්‍රම ඊට ප්‍රසිද්ධ වන අතර බොහෝ දෙනා ගැන සතුට ප්‍රකාශ කරති මෙවැනි ක්‍රමයක් අනුගමනය කිරීම හරි නිවන් මාර්ගයේ යෑමක්සේ සැලකිය හැකිද? තවදීම ගුරුතුමා ප්‍රසිද්ධිය කියා සිටිනවා තම මිත්‍රයෙක් බ්‍රහ්ම ලෝකයේ සිටින බවත් ඔහු සමග තමා sannivedanaya කරන බවත් මේ ගැනද ඔබ වහන්සේගේ උපදේශ පතමි. ඉතින් මේ ඉවරනාට පස්සේ වෙලා තියෙනවා නම් ගිහිල්ලා පොඩ්ඩක් ඒක කරලා බලන්න. වෙන විදියක් නැහැ. වෙන මොන්නම ක්‍රමයක් අත්තේ නැහැ. කවුරු කොයි දේ කෙරුවත් අපිට ඒක එහෙමලු ඒ ලූ ප්‍රත්‍යයෙන් කරන්න වෙන්නේ පරොක්කාවෙන් විශ්වාසයක් වෙන්නේ. ඒක නිසා ඒ දේ කිරීමෙන් හානියක් වෙන්නේ නැති වෙයි කියලා විතරක් මට පොරොන්දු වෙන්න පුළුවන්. නමුත් ඒ කාලේ නාස්ති වීමක් වෙයිද? එහෙම නැත්නම් අවුලක් ඇති වෙයිද කියන එක මට විශ්වාස කරන්න බෑ. ඔය උගන්නන කිසිම කෙනෙක් ස්පර්ශයක් නැතුව කරන්නේ නැහැ. එයා මොකක් හරි එකක් ස්පර්ශ කරලා කියන්නේ. භ්‍රමජාල සූත්‍රයේ 62ක් දෘෂ්ටි විස්තර කළා සරුවචන් කියනවා තදපි පස්සපච්චා. ඒ මනස මේ අහසින් ගත්ත කන්නේ මේ කියන්නේ මාසේ අත්දකලා. ඉතින් ඒක අපිට අත්දකින්නම් ඒක කරලා බලන්න එහෙම නැතුව මම කරලා නැහැ. ඒ නිසා මට කොහොමඩක්වත් මේක පිළිබඳ අදහස් ප්‍රකාශ කරගන්න විදියක් නැහැ. ඒ නිසා මේ වැඩේ කරන ගමන් තමයි දන්නවනම් පරීක්ෂා කරලා බලන එකයි තියෙන්නේ. එහෙම නැත්නම් Tamange වැඩේ හරියට යනවනම් ඒ වැඩේ ඉවර වෙනකන් කරන්න කෙරුවට පස්සේ මේක කරන්න වෙලා හම්බ වෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ ඔබ යම්කේ ස්ථානයකට ගියා නම් යන්න ඉස්සලා තෝරගනි. ගිහිල්ලා ඒකට අනිත්‍යත්වයේ ගලපන්න යන්න එපා. පටලවන්න යන්න එපා. ඒක කරපන්. ඒක කරලා ස්ථානේ හරිනම් ඔබ එතන කියලා පැමිණියාට පස්සේ එතනින් යන්නේ හොඳ තැනකට තමයි. හැබැයි මේකේ ඉඳගෙන අරගෙන කතා කරන්න යනවයි කියලා කියන්නේ මේක ලෝකේ සම්පූර්ණ අවුලක් ඇති කරගන්න. මම අර කියන විදිහට බඳපු ගෑනින් දැද්දි අල්ලපු ගෑනි ගැන කතා කරනවා. හොඳක් කතා කරත් නරකක් කතා කරත් දීගෙට සාපාඩුයි කියලා හිතාගන්න. මේ යන දීගෙට හොඳ නැහැ. ඒ කැමති නෑ කවුරක්වත්. ඒ නිසා මේ one thing at a time and that done well. කරන දේ දෝතිම්ම කරන්ඩ අරක මේකෙන් කැලි දාන්න යන්න එපා. දාන්න ගිය ගමන් කදාකත් හොදක් වෙන්නේ. ඒ නිසා ඒ දේ කරනවා නම් ඒ දේ කරන්න. මම බුරුමින් එන්නේ ඉස්සල්ලා පන්සිවාංශ මම කතා කළේ යනවම දෝ. ඊට පස්සේ යන්න ඉස්සලා කැමති නැද්ද කියලා බුරුමිට අනික් ක්‍රම ඉගෙන ගන්න. මම අනිවාර්යෙන්ම. මම මොකද කරන්නේ? මම කොහොමද යනවා පාවෝ. මොකද පාවු තෝරගත්තේ මම කිව්වා මේ මේ මේ ලකුණු නිසා කොච්චර කල් ඉන්නවද මම කිව්වා සුමාන තුනක් ඉන්නවා හරියන්නේ නැහැ කිව්වා අඩු ගානේ මාස 6ක් 7ක් කරන්න ඕන කිව්වා කරනවා නම් වැඩි මුලමැදාක දැනගන්න අරකින් කැල්ලම් මේකෙන් කැල්ලක් ආවම දුටුගැමුණු රජුට යුද්ධ කරපු හැටියට තානාපති තානායමේ හිටපු අම්මා කියපු කතාව තමයි කියන්නේ ඔහොම බෑ දරුවා අතනින් මෙතනින් කන්න එපා කොනක ඉඳලා කාගෙන ඵලයන් කිව්වා කොනක ඉඳලා කාගෙන යන එකයි තියෙන්නේ එක්ක මේක කන්න එනත අරක කන්න ඕන මේක ඉඳන් අර්ග කණ්ඩ හදනවා කිව්වහම ඒ වැඩේ කවදාකවත් වෙන්නේ නැහැ. බිම්බිසාර රජතුමා යක්ෂ ආත්මික ඉපදුන බව ඔබ වහන්සේ ප්‍රකාශ කරා. අනේ මම නෙවෙයි අප්පා ත්‍රිපිටකයේ තියෙන්නේ. ඔය සනන් කුමාර කියලා යක්ෂෙක් කියලා ඉපදිනවා කියලා මගේ ඇඟට දාන්න ගත්තාම මට බර වැඩි වුණා. යක්ෂයන් සතර පාය වලින් එක්ක සෝවාන් වූ කෙනෙක් අපාගාමී වන්නේ නැහැ නේද? ඉතින් ඒක තමයි ඒක අර ත්‍රිපිටකේ බලත හැකි මේ ආසුති යනකම මෛත්‍රී කතා කරගියත් ඕක තමයි. ඒ මෙහෙමයි නේද ස්වාමීන් වහන්සේ කියලා. ඒ අපි ඔය යක්ෂයෙක් කිව්වහම අර දල දෙක මෙතෙන් දැල්ලා තියෙන කෙස් තියෙන කළු එකෙක් නෙමෙයි වෙන්නේ. ඉතින් යක්ෂකේ නම පාවිච්චි කරලා තිනවා දේවනායකයට. සක්‍ර දේවේන්ද්‍ර කතාන්නේ යක්ඛා කියලා. ඉතින් ඒ නිසා මේ වචන අල්ලගත්තට පස්සේ අපි යන්නේ හරියට මේ රාමුවට. ඉතින් ඒ නිසා කරුණාකරලා මතක තියානින්න අපි කතා කරන්නේ දේ නෙවෙයි සංඥාවක් එක්ක. නිමිත්තක් අරමුණ සංඥාවක් කියන්නේ සංඥාවත් එක්කයි රණ්ඩුව යන්නේ බිම්බිසාර රජුර ජොලියට ඇති මේ වෙලාවේ. අපි මේ රණ්ඩු කරනවා. මොකද මේ යක්ක කියන වචනේ අල්ලගෙන. නමුත් යක්ක කියන වචෙන්ට අර්ථ ගොඩක් තියෙනවා කියලා මතක තියාගන්න මේ ප්‍රශ්නේ මගේ අරීම නෙවෙයි මම මේ කරන්නේ. ඒ නිසා ඒවා මේ භාවනා කරන කට්ටිය මේක අපිට විසඳන්න බැරි ප්‍රශ්න ඔළුවේ දාගෙන මේ භාවනා කරන වෙලාවේ කතා කරනවායි කියලා කියන්නේ අච්චර අමාරු කඹේ ඇවිදිද්දී කඹේ අරගෙන යන ගම මේ දෙන්නේ පල්ලේ රණ්ඩු කරන එක නඩු විසඳන නඩන කඹේ උඩ ඉන්නේ. නිසා කරුණා කළා මතක තියාගන්න අපි කරන්නේ ඊටාම ඊට වැඩිය සියුම් වැඩක්. ඒ වගේ මෙව අපිට විසඳ ගත්තා නෑයි කියලා අපේ දුක අවබෝධ කිරීමට මහා ලොකු වෙනසක් ඇති කරන්නේ නෑ. විදර්ශනා ඥාන පිළිබඳ කෙටි විස්තරයක් අපේ සියලු දෙනාගේ යහපත මිස කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම මේකට මතක් කරන්නම් ඒ ගැන කතා කරපු අපේ පරණ බණ සීරීස් එකක් 30 තියෙනවා. අන්න එකක් අහන්න. ඒකට විස්තර සහිතවම බලා ගන්න පුළුවන්. ආනාපාන සති භාවනා කරනකොට හුස්මේ ගැටීම රූප වශයෙන් ආය දැනගන්න හිත නාම වශයෙන් වැටේ. මේ නාම රූප පරිච්ඡේ ඥානෙ හෝ නාම රූප වෙන්කර හඳුනා ගැනීම ලෙස සැලකිය හැකිද? ඉතින් ඒක නාම රූප වෙන්කර හඳුනා ගැනීමක් නෙවෙයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ ලෙස සලකා හැලීමක් ඔන්න ඔක තමයි වෙන් කරනවා කියලා කියන්නේ. මේ ආකාරයට භාවනාවේ අධ්‍යක්ෂීම් විදර්ශනා ඥාන සමග ගැළපීම භාවනා පිළිබඳ දියුණුවක් හා ඉදිරියට යාමට උනන්දු වීමක් ලෙස හිතේ. ඒ නිසා විදර්ශනා ඥාන පිළිබඳව ධර්ම දේශනාවකදී හෝ විස්තරයක් කරන මෙන් නැවතත් කරුණාවෙන් ඉල්ලමි. මේ විදිහට ඥාන සමග ගැළපීම භාවනා පිළිබඳව දියුණුවක් හා ඉදිරියට යාම පිළිබඳ උනන්දු කිරීමක් ලෙස වැටහීම මේ ඔක්කොටම වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ වෙලාව අරගෙන මේ ඔක්කොටම මේක දෙන්න ගියොත් එහෙම කො නොවැටෙන කෙනාට අවුලක් වෙනවා. ඒ නිසා වැටෙන කෙනෙකුට ඒක සිද්ධ වෙනවා නම් අර මම කරපු ධර්මදේශනත් ඇති නැත්නම් ඔය මේ Mahasi shadow practical inside meditation කියලා බොහොම ලස්සන පොතක් ලියලා තිනවා. ජෝසප් ගෝල්ස්ටයින්ගෙත් තියෙනවා. මාතරසි ඥානරම ස්වාමීන්සේගෙත් තියෙනවා. ඒකේ යම් කිසි ප්‍රමාණයකට මොනවාද මේ ඥානෙ දෙනවා. විස්තර වශයෙන් අවශ්‍ය නම් විස්තර සහිතව තියෙනවා විසුද්ධි මාර්ගයේ. නමුත් ඒ වගේ දේවල් අවස්ථානුකූලව සමාඩ පාවිච්චි කරනවා. නමුත් මේ වෙලාවේ කියන්න ගත්තොත් ඒව ගැන හිතලා භාවනා කරන කට්ටියට අවුලක් වෙනවා ඒ ඥාන ගැන කල්පනා කරන්න පටන් අර ගන්නවා. එතකොට අර සුත්තමේ පැත්තට ඉනිමම් බැඳීමක් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ කරන්නේ නැහැ. නමුත් ඉල්ලීමට අහුම්කන් දීමක් වශයෙන් මං පියාට හරි චූලමන්තට මතක් කරලා තියන්නම් ඒව කියපු දේශනා මාලාවල් තියෙනවා මම හිතන්නේ වතවිනීත සූත්‍රය අපි කරා මේ මේදි අඹුලුවාවේ අම්බුලාජේ රතවිනි සූත්‍රයේ කෙරුවා. ඒකෙදි පැහැදිලිවම ওই විස්තරයක් ඇති ඒ වගේ ටිකක් අරගෙන ඒකේ නාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. ආචාර්ය උපාධ්‍යයක් ඇතයි කියන එක්තරා මහතෙකු විසින් සූත්‍ර පිටකයේ සූත්‍රයක් කබලින්කාර ආහාර ස්පර්ශ ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර යන කොටස් හතර යමෙක් chart එකක් මගින් විස්තර කරනු ලැබේ. ඔහු විශේෂ කරනු ලබන්නේ රාතන් වහන්සේ නමකින් උපදෙස් පිටයයි කියන ලැබේ. ඔහුට ಜಾති ස්මෘති ඥානය ඇතයිද කියන ලැබේ. ಜಾති විශාල ගණනක් පිටිපස්සට ඉපදී ඇති ආකාරය පිළිබඳව පවසයි. ඔහු වඩා විශාල පිරිසක් එක් රැස් වී සිටිදී ඔහු අනාගාමී ඵලයට පැමිණ ඇතයි කියන ලැබේ. ඔහුගේ ක්‍රම අනුගමනය කරන පිරිසක් මාර්ගඵල ලබා ඇත බවද පැවසේ. මේ යුගය ධර්ම වේශයෙන් අභිධර්මයේ අධර්මයේ පැතිරෙන යුගයක් බැවින් මොහුගේ ක්‍රමවේදය පිළිබඳව සැකයක් යුතුය බැලීමට සිදු ඇත. විශාල පිරිසක් ඔව් අනුකමනය කිරීමට ගොස් අමාරු වැටි ඇද්දයි නොදැනිමි. මාර්ගඵලබී ඇත්තයි මුලාකටපත් වී ඇද්ද. එතරම් කෙටි කාලයක් තුල ඔවුන් මාර්ගඵල ලබා ඇතයි සිටීම අපහසුය. මෙම ගැටලුව निराකරණය කර ගැනීම පිණිස ගෞරවනීය උපවාංශයේ උපදේශ පත්‍රයේ මේකට ਸਰවචනාංශේ දේශනා කළ තියෙන සූත්‍රය තියෙන චචක්ක සූත්‍රයේ යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් ඒක නහම්බෙලා මෙන්න මේ විදිහට ප්‍රශ්න කරන්නේ මින් ප්‍රශ්න කරනකොට පොතේ දැනුම තියෙන කෙනෙක් නම් ඒ ප්‍රශ්නේ උත්තර දෙයි කියලා සර්වචනන්දම සඳහන් කළා තියෙනවා. නමුත් කවදාකවත් විනිශ්චයකට එළඹෙන්න එපයි කියලා තියෙනවා. එච්චරයි ලේසිම ක්‍රමේ. තමන්ට කැමති කෙනෙක් නම් මෙයා නම් ප්‍රකාශ කරන්න, එයා කැමති නම් මයිත් එක්ක කතා ගන්න, පැත්තකට කතා ගිහලා අහන්න කියන කොහිද්ද මේක උනේ, කොහොමද උනේ, මොකද්ද උනේ කියලා විස්තර ක්‍රමයක් සර්වඥාන්සේ විස්තර කරනවා. නමුත් එයා හරි උත්තරේ දුන්නට නිවන් ලැබුවයි කියලා විනිශ්චය කරන්නත් එපා. හරියට උත්තර දී ගන්න බැරි වුණාට ලැබලා නැහැයි කියලා විනිශ්චය කරගන්නත් එපයි කියලා ඒ චචක්ක සූත්‍රයේ මේ විස්තරේ තියෙනවා. ඒ වගේම ඔය තව සූත්‍රයක් තියෙනවා. ඒකට ධම්මාදාස සූත්‍රය කියලායි නම වැටලා තියෙන. නමුත් ඒ සූත්‍රේ නම වෙන විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඒ ලකුණු ටිකක් පෙන්ලා තියෙනවා අත්තනෝ අත්තා අත්තාය අත්නෝ කියලා තමන්න තමන්නම් මේක විස්තර කරගන්න පුළුවන් තව කෙනෙක් ගැන විශ්චය කරන්න බෑ තමන්න තමන් ගැන ගෙස් කරන්න පුළුවන් මේ වගේ වෙන්න ඇද්ද කියලා මෙන්න මේ ලකුණු ටික බලන්න බුද්ධය බුද්ධ ධම්ම සංඝ සහ සීලය පිළිබඳව නොසලන විශ්වාසයක් තියෙනවනම් මාතුල වෙනසක් වෙලා තියෙනවා දැන් සෝවාන් වෙලා තියෙනවා කියලා අත්තනෝ අත්තාය තමන්ට තමන් පිළිබඳව විශ්වාසයක් ගන්න පුළුවන්. දෙවැන්නේක් විනිශ්චය කරන්න යන්න එපා. ඒක භයානක දෙයක්. මොන්නම හේතුවක් නිසාවත් දෙවන්නේක් විනිශ්චය කරන්න යන්නේ Tamanගේ නොදැනුවත්කම නිසා. තව කෙනෙක් මං ගැන විනිශ්චය කරාට ඒක එයා බාරගනි. නමුත් ඒක හේතුවක් නෑ මම තව කෙනෙක් විනිශ්චය කරන්න. අපි ඔක්කොම එක මට්ටමේ ඉන්නේ තව කෙනෙක් තව කෙනෙක් විනිශ්චය කිරීමේ හැකියාව කිසිම තැනක දීලා නෑ. ඒ නිසා මුළු ත්‍රිපිටකයම බැලුවොත් ਸਰවචනසේ කිසිම තැනක ධර්මයේ අධිකාරිය අපොස්තල් කෙනෙකුට දීලා නෑ. වෙන ආගමක වගේ නෙවෙයි. හැම කෙනාටම මේ අයිතිවාසිකම තියෙනවා. ඒකම කෙනෙක් තව කෙනෙක් විනිශ්චය කිරීමට යෑමෙන් නරකක් මිසක් හොඳක් වෙන්නේම නැහැ. ඒ නිසා ඒක තියාගන්න එපා. ඒක මාන්න කියන අකුසලෙන් සිද්ධ වෙන දෙයක්. මනින්න හදනවා. මේ අපි මේ ගිනි අරගෙන ඉන්න වෙලාවේදී අර බුල කියලා ඉන්න මිනිහා මේ සල්ල විද්ධාන රුප්පති. ඒ කියන්නේ උල ඉඳලා ඉන්න මිනිහට මොන නිදි මාර්ගාතයක්ද කියලා බුදුහාමුදුරුවෝ. මේ උල උඩ තියලා ඉන්නේ. එනිසා ඒකට බුදිය ගන්නවා. ඉතින් ඒ ඒ වගේ මෙච්චර මේ ජීවිතේ අප්‍රමාදයටලා මේ අනුගමනගේ කිසිණි කිරන්න හදන්න වෙච්චාම කිසිම වගතුවක් නැහැ විපස්සනාව කියලා කියන්නේම මං කියන්නේ it is mindfulness mind your own business හරියම ලේසි ඔගේ පාර පර්ත්වල ඉඳලා ඉස්සලා අවුරුද්දේ එනකොට මේ මං වාහනේ නැග්ගට පස්සේ ඔක්කොම එකතු වෙලා යන්න ඉස්සලා මොනවද කියලා යන්නේ මේ වාහනේ මේ යන්න ලෑස්ති අර වයසක වාච්‍යමත් කතා කරලා කියනවා යන්න ඉස්සලා මං කොහොමයි be mindful mind your own business මම යනවා අයියෝ කොහොඳයි යෝ එතකොට එකක් මතක තියාගෙන ඉන්න කවදා හරි ඒක ඉගෙන ගත්තට පස්සේ Tamanne තේරේ කවුරුත් Tamange ජීවිතේ ඇඟිලි ගහන්න දෙන්නේ තමන් ඒ ගෞරවේ තියෙනවා නම් අනුන්ට එයාට ඒ දේ කරන්න අයිතිය තියෙනවායි කියලා යර ඉමර්සන්ත කෝද කියන මිනිස්සයා කියලා තියෙන එක ඉංග්‍රීසි වචන ටික මතක නැහැ සිංහලෙන් කියන්නේ මේකයි මෙයා නම් ඒ ලක්වෙච්ච කෙනා උඹ කියන දේම ඇසිනා මට 100ට 100ක් විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ දේ කියවන්ට උඹට තියෙන අයිතිවාසිකම වෙනුවෙන් මම අන්තිම ලේ බිඳුව දක්වාම වෙනුවෙන් සටන් කරනවා. ඉවරයි නේ කතාව. උඹ කියන්නේ 100ට 100ක් මට වැරදි එකක් වෙන්න පුළුවන්. නමුත් උඹට කියන්න අයිතියක් තියෙනවා. ඒ ඒ අයිතිය වෙනුවෙන් මම අවසාන ලේ බිඳුව දක්වා සටන් කරනවා. කද්දාක ප්‍රශ්නයක් එන්නේ. එතකොට අපිට ඒක ලාභයට එනවා මිසක්කා ගැටුමක්වත් මනින් ඇත්තටම මනින් අපිට අයිතිවාසිකම බුදුහාමුදුරුවෝ දීලත් නැහැ සබා ධර්මයේ කිසිම තැනක දීලා නැහැ. ඔය දේශපාලනය කියලා කියන්නේ පස්සේ හටන් ගත්ත කුණු හර්පයක්. <laughs> ඒක අපිට අති අයි නැහැ ගත්තත් කක්ක. මේ දේශපාලනය. මේ යන්නේ දේශපාලනය. අන්තිම බුද්ධඝම රකින්න කියලා අපිට කොන්තරත්තක් දීලත් නැහැ. ඒකේ එන්නව නම් එන්නෙම දේශපාලනය. හැම තැනකදීම ඔය සිංහල බුද්ධඝම නම් මනම් ගත්තේ වෙන මොකකටවත් නෙවෙයි දේශපාලනය. දේශපාලනේ තිබුණාට කමන්නේ නැහැ. අපි කරන්න හදන්නේ mind your own business. සම්ප්‍රදාන කෝල මෛත්‍රී භාවනා කරන ලබන්නේ පළමුව තමාට ඊට පස්සෙ දස දිශාවට කෙනෙකු මා සමග පැවසුවේ ඒ ක්‍රමයේ වැරදි බවේ නියම ක්‍රමයේ ලෙස කර්ණිමිත්‍ර සූත්‍රයේ සෝ හඳුන්වන ලදී මේ පිළිබඳව ඔබ වහන්සේගේ උපදේශ පතමි මේ කතාව ඇතරම මගේ ගුරුවරයෙක් වශයෙන් කටුකුරුදී ඥානানন্দ ස්වාමීන් වහන්සේ ලිඛිතව හලවලා තිබුණා ආයිෂ්මතු මේක අපි පිරිසුදු කරන්න ඕනේ, හදා ගන්න ඕනේ. සම්ප්‍රදාන කුල ඔක්කොමලා Tamanට මෛත්‍රී කරලා ඊට පස්සේ සීමා හදලා, සීමා කඩලා මෛත්‍රී ධානයක් කරනවා. ඉතින් ඒක නිසා ආයසුතුන්ගේ මම ඇත්තට මේ ශාංශේ ගෝලෙක් මත විමසුමක් කියලා. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් මගෙන් මත විමසනකොට මට කියන්න තියෙන්නේ මා වැනි බිලින්දා වර වර ළඟට කැන්දා දුක්සප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා කියලා ලියුම ලියලා නිකන් කියනවා. ඒක නෙවෙයි ප්‍රශ්නේ මේකට උත්තරේ දීපන් කියලා. ස්වාමීන් වහන්සේට ගමනක් තියනවා කියලා නිකන් හිටියා. ගිහිල්ලා බික්කු බෝධියම් වෙලා කිව්වා. බික්කු බෝධි කතා කරලා මේක ඇත්ත. මම විසුද්ධි මාර්ගයේ මේ ප්‍රශ්න දෙන උත්තරේ ඔච්චරයි. ඊට පස්සේ මං ගියා බන්ති ගුණරත්න කාවට. ඊට පස්සේ කිව්වා මම මේක සලකා බලන්න. ඕක ඥානන්ද කියන්නේ විහිළුකාරයක් නෙවෙයි. මේක තමයි දැනට උත්තරේ කියලා. ඊට පස්සේ පණ්ඩිත ස්වාමීන් කාට ගියා. ගිහිල්ලා කිව්වා ඊට පස්සේ කිව්වා මෙන්න මේ ටික බලන්න විසුද්ධි මාර්ගයේ මේක තියෙනවා කියලා. ඊට පස්සේ මං ඇවිල්ලා තුන් දෙනා කෝට් කරලා කොටේෂන් තුන ලියලා ඇරියා. මට හොඳටම බැලලා ලියලවල තිබුණා. උඹට උඹේ අදහස මං අහන්න කිව්වා. මං කොහොමද මයි ළඟ තියෙන කායිකකෙත් අදහස් තමයි. මට පේන්නේ මේ තුන් දෙනා කියන එක තමයි ක්‍රමය. ඒ කියන්නේ Tamanට මෛත්‍රී කරගෙන. ඊට පස්සේ මම ඒක තමයි මං කිව්වේ ප්‍රොෆෙසර් මතක ඇති පොතේ ප්‍රොෆෙසර් කෝට් කරලා තියෙනවා. You have to be somebody before becoming nobody කියලා එප්ස්ටන් ද කවුද කියන කෙනෙක් ලියලා තියෙනවා. හැබැයි ඒක ප්‍රොෆෙසර් පොතේ ලියලා තියෙන්නේ පිළි අරගත්ත අදහසෙන් නෙවෙයි. ඒක මත ප්‍රකාශයක් වශයෙන්. England. England ලියලා තියෙනවා you have to be somebody before becoming nobody. ඉස්සල්ලාම ආත්මයට පත් වෙලයි අනාත්මයට යන්නේ. ආත්මයක් ඇති කරන තමයි ආත්මය කඩන්නේ. ආත්මේ නැහැ කියලා පටන් ගත්තොත් එතන සටනක් නැහැ. නිසා සීලය රකින්න ආත්මයක් ඕන. සමාධිය රකින්න ආත්මය. ඊට පස්සේ තමයි ආත්මය කඩන්නේ. ඒ වගේ ඉස්සල්ලාම මමෙක් ඉන්නවා. ඒ මමයා වෛරෙන් තොර කරගෙන තමයි ඊට පස්සේ ඒක අනුන්ට බෙදන්නේ කියන අදහස තමයි මම දැරුවේ. ඉතින් මේ විදිහට මේ මෛත්‍රී භාවනා කරලා බලන්න. අර විදිහට දාලා මම කියනවා මම වෛර නැත්තේ කියලා කියනවා දැනෙනවා නම් ඒක තමයි. ඒ තිබුණු ද්වේෂ ගති දැනෙනවා නම් ඉතින් ඒක ඇති අපිට. ඒක ලෝක ව්‍යාප්ති ධර්මේ මොකක් වුණත් තමන්ගේ හිතේ ද්වේෂ ගති නැති වෙනවා නම් ඒකෙන් පටන් ගන්න ඊට පස්සේ අපිට පුළුවන් ඒක තව කෙනෙකුට දෙනකොට ඒ තිබුණ තමන්ට දැනෙන ඒ විවේක රසය වැඩි වෙනවනම් බල්ලා මැට්ටෙන් හරි ගන්න මීවලන නම් එච්චරයි. අපිට ඒ ගෙනාවු සම්ප්‍රදාය වෙනස් කරන ගන්න එක පස්සේ කරගත්තයි. ඒ මතේ මතකද කොතෙන්ද අපි මේ මේ කාවේ කියලා? මොකක් කියලාද කියන්නේ ඒකට උත්තරේ කියන එකට? ඒ කියන්නේ දැන් අපි විවහාර සත්‍ය පරමාර්ථ සත්‍ය අතර තියෙන වෙනස පාවිච්චි කරනවා. අන්න හරි. පාවිච්චි කරන්නේ නැත්නම් අපි කතා කරන්නේ අදහස් වල මාතෘකාවක් බඳිනවන්නේ නැහැ. විචාර කියන්නේ ඒ විවහාර සත්‍ය පාවිච්චි කරලා යන්නේ නැහැ අපිට ඕනේ. වගේනකොට ඒක මේ ඒකාර කිනිමගක් වගේ අපිට මෙහෙම ඕන් කරලා දෙන්නේ. මයික් එක ඕන් කරලා දෙන්න. දැන් අර සූත්‍රයක තියෙන්නේ අපේ පාරුව පාවිච්චි කරන ගඟෙන් එතරට යන්න ඊට පස්සේ කරුඩු දිහා යන්නේ නැහැ කියලා. ඉතින් වගේ ඒ පුද්ගල concept එක අපිට අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් දැන් මිනිහෙක් උසාවියට ගියත් <laughs> නඩුවක් දෙනවා නම් පුද්ගලෙන් නැහැ කිව්වත් ප්‍රශ්නක් වෙනවා. යන්නේ වගේ අපි කර්මය දිහා බලනකොට උනත් තරමද්දට අපි ඒක පාවිච්චි කරන්න ඕන. අනිත් එක දැන් ඇත්තටම මම හිතන්නේ අපි මේ ලිබරේෂන් ක්වෙස්ට් එකේ යනකොට ධර්මත්වයට පොඩ්ඩක් හරි මානය අවශ්‍ය වෙනවා. නැත්නම් යන්න බෑ. මාන්නේ නිසා තමයි ඉස්සරහට යන මොටිවේෂන් එක එන්නේ. ඒ කියන්නේ ඉස්කෝලවල මාන්නේ පුළුවන් තරම් වැඩි කරන්නේ ළමයින්ගේ අධ්‍යාපනය සඳහා උනන්දු වැඩි කරන්න. තරග විභාග තියලා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ අන්තිමට සංකාරෝපේක්ෂා ඥානෙ දක්වම ගෙනියනවා. කිල්ල ඉතින්දී හැලෙනකොට බය වෙන්න එපා. මාන්නෙත් හැලෙනවා. නමුත් ගමන දැන් ජවයට ගැම්මට සිද්ධ වෙනවා. අර රිටි පැනලා පැනලා උඩට රිට තියලා උඩට ගිහිල්ලා රිටට වාංගුල යහපැත්තට පයින් ගමන් රිට විසි කරන්න එපායි. අනිත්‍යක මේ බටහිර විවේචක බුද්ධාගම විවේචනය කරන්නේ අනත්වාදයේ ඔක පාවිච්චි කරනවා. අනත්වාදය කියන්නේ අපි තිබුණාට අපි පුද්ගල සංකල්පය පාවිච්චි කරන තරමක් දුරට. අපි දන්නා කොයි වෙලාවේද අපි පාවිච්චි කරන්නේ, කොයි වෙලාවේද අපි උගුලකට වැටෙන්නේ. ගන්න ඒකෙදි මට W කරුණාත් මහත්තයා හරි කමන්නේ මට මතක නැත්තම් ඔය කලන්සූරි මහත්තයා කියලා තිබුණා සත්‍යය තියෙනවා. නමුත් බුදුරජාණන්සේ කවදාකවත් සම්මුතිය හෝ ආචාර ධර්ම හෝ පාගන්නේ. සත්‍යයට ගිහිල්ලා සත්‍ය අවබෝධ කරලා ආයෙත් අරව තහවුරු කරලා දෙනවා. ලෝකේ වැඩි හරියක් ඉන්නේ අවබෝධ කරපො නැති ඇත්තෝ. ඒගොල්ලන්ගේ මතිමතාන්ත වලට පාවා දෙන්න සත්‍යය තියෙනවා. ඒ සත්‍ය අවබෝධ කරන උත්සාහ කරන අරගොල්ලත් එක්ක දන්නේ නැති කට්ටියත් එක්ක ඉන්න හැටි ගන්නවා මිසක ඔක්කොමලා මේ පැත්තට ගන්න කරන්න බෑ. ඒක හුඟව දෙනකොට තේරෙන්නේ මූලධර්මවාදීන්ට මේගොල්ල කියන්න පටන් අර ගන්නවා බුදුහාමරෝ අනාත්මවාදයක් කතා කරයි. ඒකට බටේර කට්ටිය කියන මේක උච්ඡේදවාදයක්. එතකොට බුදුජානසී ඉවරයි. ඉතින් ඔය සෙල්ලම් කරන්න ගිහලා තමයි ඔය මේ මේ කවුද මේ Hindu ආගමේ අද්වෛත වාදය අරගෙන ගැහුවේ ගහිල්ලක් Hindu ආගම ඉන්දියාවේ බුද්ධ ආගම නැති වෙනකම් යනකම් ගැහුවා. අද්වෛතය අර මොකද අපි ඒකේ පැත්තක් ගත්තා. දුනියන්සේ කිසිම තැන නැහැ කච්චානකොත්ත සූත්‍රය කියලා තියෙනවා තියෙනවායි කිව්වත් මහන්නේ වර්ධින. නැහැයි කිව්වත් වර්ධින. ඒ නිසා තියෙනවා කියන කට්ටියට නැහැ කියන එකෙන් ගහපන්. නැහැ කියන එකට තියෙනවා කියන එකෙන් ගහමු ඔබ ඵලයක්. එකසොත් ඉන්නවා. එච්චර මේක දෙන්නේ ඒක මේ අවස්ථානුකූලව කරන ක්‍රමයක්. ඒක නිසා මේ මෛත්‍රී භාවනා වගේ දේවල් වලදී Tamanට තියෙන द्वේෂය නම් ද්වේ නැති කරන නැති කිරීම සඳහා Tamanට මෛත්‍රී කරන द्वේෂය අඩු වෙනවා නම් තවත් මොනවද හොයන්නේ? අනේ විදිහට පුළුවන් තරම් මේක මේ ප්‍රායෝගික කරගන්න ඕනේ. මේක ඇත්තටම ওই ප්‍රශ්නේ ගොඩාක් බලපාන්නේ මේ මේ ප්‍රශ්නේ කියවනකොටත් මට තේරෙන මේ Taman අදාළ කරගෙන අහන ප්‍රශ්නයක් නෙවෙයි මේ. මේ ලෝක බුද්ධ학මයි අනුන්ට කියා දීමයි වගේ දේවල් ඉස්සර කරපුවා මතක තියාගන්න Tamanගේ වැඩේ සම්පූර්ණ බාධායි. ඒකයි mind your own business කියලා කියන්නේ අපිට මේ ලෝක බුද්ධ학ම නැත්තම් බාහිර සාසනය ගැන හිතන්න පටන් අර ගන්නතොත් Tamanගේ සාසනයට ඒකාන්ත ලෝකෙට පරගාසි gedිට මරගාසි. ඒක දේශපාලන ගුණ්ඩුවක්. අනිත් එක මේ අනුන්ගේ ප්‍රශ්න විසඳන්න හදනවා Tamanට පෙරක දොරු ගාස්තු දීලත් නැහැ නඩුව බාර දීලත් නැහැ අනුන්ගේ නඩු ගැන කතා කරනවා. නිකං අනුන්ගේ හරක් බලනවා කවදාකවත් පස්කෝ රසය හම්බෙන්නේ නැහැ බත් බැලියෝ වෙන්නේ වෙනවා. ඒ නිසා mind your own business තමන්ගේ වැඩක් බලන්න අවශ්‍යම නම් ඒ අදාළ පුද්ගලයාත් එක්ක කතා කරන්න. ඇත්තටම අපි දන්නේ නැති පැත්තක් ඒ මනුස්සයා අපිට කියලා දෙනවා. අපි මේ ඊටාගෙන තියෙන ආපු සංකල්ප එක්කනේ. බුදුරජාණන්සේක අනුමත කළා. බුදුරජාණන්සේ දෙපාර්ශ්වේ ගෙන්නලා තමයි නඩුවක් අහනවා ගහන්නේ. කෙනෙක් නැත්තම් නඩුවක් අහනවා කියලා කියන්නේ මේ පුද්ගලයාට කරන ඇත්තටම අපිට අයිතියක් නැහැ කෙනෙක් විචනය කරන්න ඕ ස්තුති කරන්න අදාළ පුද්ගලයා නැත්තම් එයාට හානියක් වුණොත් අපිට වන්දි ගෙවන්න වෙනවා. නැත්තම් අපි සමාව ගන්න වෙන නිසා මෙවැනි ශාසනයක මේ පන්දි ස්වාමීන් වහන්සේ කියන්නේ මේ කාර්යයට දියුණු රටක හයිවේ ට්‍රක් එකක් වගේ එක එක ස්පීඩ් මට්ටම් තියෙනවා. එක පැත්තට යන්නම ට්‍රක් පහක් හයක් තියෙනවා. එකයි තියෙන්නේ උඹේ ට්‍රක් එකේ යනකොට උඹේ ට්‍රක් එකේ බලයන් අරක බලන්නත් එපා හප්පන්නත් එපා හැප්පුවොත් කචා. උඹේ ස්පීඩ් ලයින් එකේ ගියොත් ඇක්සිඩන්ට් නැහැ. අරගේ මිනිහා කොතන කරන්නේ මේකේ මිනිහා මොකද කරන්නේ කියලා බලන්න ගිය ගමන් හයිවේ එකේ යන්න බෑ. ඒ සැක ඕන තරම් ක්‍රම තියෙන එක බුද්ධ ශාසනයට ආලංකාරයක්. හැබැයි Taman දැනගන්න ඕනේ Taman යන්නේ මේ ට්‍රක් එකේ. ඒකට අර නීති හොයන්න යන්නත් එපා මේව බලන්නත් එපා Taman ගමන ගියාට පස්සේ ඒක කිරුවට කමන්නේ නැහැ ෆිලොසොෆිකලි නමුත් ඒකට ඒකට යුක්ති යුක්ත තියෙනවා. ඒ අදාළ පුද්ගලයා ගෙන්නාගෙන එයාට අපොයින්ට්මන්ට් එකක් දාලා කතා කරුවොත් කවදාකවත් වැරද්දක් නම් වෙන්නේ නැහැ කියලා මම කියනවා. අපිට පුළුවන් නම් යේසු ක්‍රිස්තුස් වහන්සේ කෙනලා කතා කරන්න. නබුනායකතුමා කතා කරන ගියත් පොඩි මිනිස්සු නෙවෙයි අපි ඔය නිකන් කිව්වට වැරදි කියලා ඒ කෙනෙක් හම්බෙලා කතා කරන්න පුළුවන් නැත්නම් ඇත්තටම අවංකව මුස්ලිම් ආගම කරන කෙනෙක් එක්ක කතා කරලා බලන්න අපිට ගන්න යමක් තියෙනවා. අපි කියන්නේ නම් මොකද්ද අයියෝ මේ මේ මිත්‍යා දෘෂ්ටිකව කතා කරන්න යන්න එපයි කියලා. එහෙම එකක් නෑ. මේ මනුස්සය එහෙමනම් මේ ලෝකේ ඉන්නේ නෑ. ඒ නිසා අපි භාවනා කරන ඉදිරියට යන්න යන්න මේ උංගෝක් දේවල් දරා ගැනීමේ ශක්තිය එන්න එන්න වැඩි වෙනවා. අපිට තියෙන එකම සුදුසුකම තමයි ඒ අනුව අපිට හැඩ ගැහෙන්න බැරි එක මගේ දුර්ලභමක් මිස ඒ මනුස්සයගේ දුර්ලභමක් නෙවෙයි. අපි වතුර වගේ වෙන්න ඕනේ. වක් කරන භාජනේ හැඩේ ගත්තනම් මතක තියන්න අපි අඩියමයි ඉන්නේ. උඩ හැමදාම ලෙවල්. ඕකෙන් බහැපන් කියන්න කෙනෙක් නෑ අපිට ඒක. මොකද අපි අඩියමනේ ඉන්නේ. භාවනා කරන්න කරන්න අපේ මනස සෙන් බුද්ධ ධර්ම කියන්නේ වතුර බාටපත් වෙනවා. නැත්තම් තමයි කරදරේ. ඒක නිසා මම හිතන්නේ අපි පැය භාගයක් විතර නැත්නම් 35ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. කෙසේ නමුත් අපිට ඉදිරිපත් වෙච්ච ලිඛිත ප්‍රශ්න අඩුයි. නමුත් ගොඩක් වෙලාවට ප්‍රශ්න මේ අර ට්‍රැක් එකෙන් එළියට යන ප්‍රශ්න වැඩියි. ඒක පුළුවන් තරම් අඩු කරන්න අඩු කරපුවා අපිට පැයකින් විතර ඉවර කරන්න පුළුවන් තත්ත්වයටපත් වුණොත් වඩා හොඳයි. එහෙම නැත්නම් ගොඩක් ওই මූලධර්ම ප්‍රශ්නයි. ඒ වගේම අර ලඳු පටලවා ගන්න එකයි. ඒවා අපි අඩු කරලා බලමු. අඩු කිරීමෙන් හානියක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට සුතමේ ඥානෙ පිණිසෙව හොඳයි. නමුත් මේ වෙලාවේදී අපි කාලය පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න ඕනෑ කියනවා. මොකද පැය දෙකකට වැඩි වෙලාවක් කාලය අරන් තියෙනවා. අපි නැවත හතරට රැස් වෙනවා පරියන්කයක් සඳහා. හතරම හතරනේ අපිට කාලතරණ හැටියට තියෙන්නේ. ඔය ඒක නිසා අපි ඒක හතරයි කාලෙ විතර කරමු මොකද සක්මන සඳහා කාලය අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡා සඳහා කාලය නැතර කරනවා. ශිරු දිනාටම සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි.